හොඳයි. එමනම් කවිත් සහකාරයක් පවත්වමු. හොඳයි වැඩසටහන දැන් පටන් ගන්න කලින් කවුරුත් වැඩසටහනට කලින් සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ වුණාට වැඩසටහන දියත් දෙන්නේ කොහොමද කියන එක ගැන Tamanට මූලික දින්වීමක් මුලින් සිදු කරලා ඉන්න දැන් අද ඉඳලා දවස් 4ක් වැඩසටහන එක දිගට පවත්වනවා. දවස් 4ෙම සම්බන්ධ වීම තමන් සිද්ධ කරන්න වෙනවා. ඒ මොකටද? දවස් හතරේ කාරණාවන් රාශියක් අපි කියා දීලා නිමා කරනවා. අද දවසේ කරන කාර්ය භාවිතාවෙන් පුහුණු වෙලා තමයි හෙට දවසේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒකට හෙට දවස තුළ කියා දෙන දේවල් අනිද්දා දවසට කියා දෙන්නේ නැහැ. ඒ අද හෙට කියා දෙන්නේ එකතු කරලා තමයි අනිද්දා දවසේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. හෙට දවස් තුනම එකතු වෙලා තමයි අද දවසට යන්නේ. එතකොට මුල් දවසේ ඉඳලා සම්බන්ධතාවයේ දිගට පැවතුනේ නැත්නම් අකණ්ඩව එයාට තේරුම් ගන්න බැරි වෙනවා වැඩසටහනේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා දවස් හතරක් අකණ්ඩව මේ පවත්වන්නේ අපි ලංකාවේ අපි රත්නපුරේ සහ කල්තර නේවාසිකව දවස් 15ක් වැඩසටහනක් කරනවා. ඒ දවස් 15ක් පුහුණු කරමින් කියා දෙන මේ ධර්ම කාරණා ටික කළ යුතු දේ ඉතාම කෙටි කාල සීමාවක් වෙන මේ දවස් හතරක් ඇතුළත ඔයයට කියලා. මේ දවස් 15ක කරන වැඩ ටිකක් තමයි දැන් දවස් හතරකින් කියන්නේ. ඉතින් දීර්ඝ වශයෙන් පුහුණු වීම අත්‍යවශ්‍යයි. මේ පුහුණු වීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍ය තමන්ට අවශ්‍ය මූලිකම ක්‍රමවේදයන් ටික පැහැදිලි කිරීම විතරයි මෙතන කරන්නේ. තමන්ට තනියෙන් කරගෙන යන්න අවශ්‍ය පදනම විතරයි මම ඇති කරන්නේ. පැහැදිලි. ඊළඟට මේ වැඩසටහනේ සම්පූර්ණයෙන්ම ඉලක්ක කරන්නේ අපි මේ ජීවිත කාලයේම තමන්ට මාර්ගඵල අවබෝධ කරගෙන එසේ නිවන කරා යන්න අවශ්‍ය මාර්ගය කියා දෙන එක විතරයි. ඒ නිසා අපි සාමාන්‍ය ආමිෂ පූජාවන් වල වැඩි වෙලාවක් ගත කරන්නේ නැහැ. ඒක තමයි වර්ධවා ගන්න බෑ. මේ ඉතා කෙටි කාලයකදී තමන්ට දීර්ඝ දෙයක් කියා දෙන්න දෙනවා. ඉතින් පුහුණු වීම තමන් සතු දෙයක්. පුහුණු වීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම ක්‍රමවේද විදිහට පැහැදිලි කරන්නේ. ඒක දැන් විශේෂ වැඩ ටිකක් තමයි අද දවසේ ඇතුළතත් යම් මූලික වශයෙන් ගියා දෙනවා. අද දවසේ අපි මේ නවය අමාරුණාට දැන් පටන් ගන්න අපි හිත ඇදලා හරියටම ඒක අට අට අමාරු වෙනකොට ආරම්භ කරන්න වෙනවා. මොකද කාලය දැඩිසේ අපිට අවශ්‍ය වෙනවා මේ භාවිතාවන් වලදී සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා ඒ පුහුණු වීම වලදී. හේතුව තමන් කොච්චර බණ දැනගෙන හිටියත් මේවා වැඩසටහන් කියවලා කරුණු දැනගෙන හිටියත් භාවිතා කරනකොට එන ගැටලු වෙනස් වෙනවා. එනිසා ඒවා සාකච්ඡා කරන්න අත්‍යවශ්‍යයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ තනි තනියෙන් වෙන වෙනම <clears throat> ඒ තැන් වලට ගිහිල්ලා බණ කිව්වේ ඒ හින්දා. එතෙදි බුදුහාමුදුරන්ට තිබ්බ මොකරි සම්මේදයක් ඇතුව මෙහෙම කරන්න කියලා කියලා යන්න. එහෙම කිව්වේ නැත්තේ ඒ එන ගැටලු වලට විසඳුම් දෙන්න ක්‍රමවේදයක් නැහැ. නිසා සාකච්ඡා කරන්න වෙනවා Tamanට මගෙත් එක්ක ඒ ඇති වෙන සියලු ගැටලු වලදී. ඒ නිසා බය වෙන්න ඕනේ නැහැ. මම මොන දෙයක් කතා කරන්න පුළුවන් මේ කාල සීමාව ඇතුළතදී. වැඩසටහන ක්‍රියාත්මක වෙන වෙලාවට. හොඳයි. එතකොට අද ඉඳලා තමයි මේ ගෙදර පාවිච්චි කරනකොට ඒක කටයුතු ටිකක් ගැන කියන්න වෙනවා. මොකද විශේෂයෙන් දැන් අපි මේ බේස්මන්ට් එකේ ඉන්නකොට උඩ තට්ටුවේ යන්තම් සද්දයක් ආවත් අපිට පහන්ට ඇහෙනවා. ඉඳා හැකිතාක් ඉහළ මාලයට යෑම නතර කරගෙන තමන් පහළ තමන්ගේ අවශ්‍යතාවයන් ශරීර කෘත්‍යයන් කරගන්න වෙසිකිලි කැසිකිලි යන වැඩ මෙහෙම පල්ලෙහැම තියෙනවා. මම දන්න බාත් รู ම් එක. ඒකට යන්න පාවිච්චි කරන්නේ ඉතින් ආහාර ගන්න වෙලාවෙත් හැකිතාක් නිශ්ශබ්දතාවය අකින්ද මොකද දේ අපි පටන් ගත්තාගෙන් පස්සේ නැවත නතර කරන්නේ දවල් දාන වේලාවට එතෙක් විවේකයක් ලබා දෙන්නේ නැහැ ඉඳ වතුර එකක් හරි මොකක් තියාගන්න ඕනට බේත් බොන්න අර මේ ඒව අවශ්‍යතාවයක් තියෙනවනේ ඒවා පාවිච්චි කරාට ගැටලුවක් නැහැ අනිත් කරදරයක් වෙන්නේ නැති වෙන්න ඊළඟට අපි හවස් කාලේ තුනට විතර වුණා විවේකයක් අපිට ගන්න පුළුවන් ඊට අමතරව විවේක ලබා දීමක් නැහැ ආහාර විවේකය ඇතුළත ආහාර ගන්න වෙලාවෙම ඔය ඇත්ත ආහාර අරගෙන ඉවර කරගන්න. එතකොට කාලය නාස්ති වෙන්නේ නැහැ. හැදෙලි. එතකොට හැකිතාක් ඉහළට ගමන් කිරීම නතර කරන්න. මේ භාවිතා කරන මේ වතුර පාවිච්චි කරන දේව නතර කරගත්තාම පහළට කිසිම කරදරයක් වෙන එකක් නැහැ. හරි. තරද දවසේ කළ යුතු කාර්යයන් නිමා කරන්න සිද්ධ වෙනවා. මොකද දින හතරක් ඇතුළතද කළ යුතු ක්‍රියාකාරකම් ටික සියල්ල අපි මම තමයි දන්නේ. ඒ නිසා කාලය කොහොම හරි මං හිතන්නේ ගැටලුවක් වෙන එකක් නෑ කාටවත්. 6 පායමාරෝලේ දක්වා කළාට ප්‍රශ්නයක් නෑ නේද කාටවත්. දැන් 9:00ට පටන් ගත්තාම මේ කාලේ පිටිපස්සෙන් හරි අල්ලන්න වෙනවා. එහෙම නැත්නම් ඉවර කරන්න බැරි වෙන 12:00න් වැඩ ටික. පැහැදිලි? හරි. එහෙමනම් Taman කිසිම සටහනක් දාගන්න, ලියාගන්න, ඒවා කරන්න යන්න අවශ්‍ය නැහැ. දැන් මේ සියල්ල පටිගත කරන ඔයාට ඒවා නැවතලා අහන්න පුළුවන්. ඒ නිසා Taman මේ කාලය සීමා තුළ ලියන්න, ඒවා Taman මෙහෙම කරන්න, අරම කරන්න කියලා මතක තියාගන්න ඕනේ මම කියලා දෙනවා. ඒ විදිහට මතක තියාගෙන ඒ මොහොතේ Tamange ඒ අවශ්‍ය ධර්ම ඥානීය දෘෂ්ටි ඇති කරගත්තාම ප්‍රමාණවත් අපිට ඉදිරියට යන්න. හරිද? හොඳයි. එමුනම් විවසතාන් ක්‍රියාත්මක කරනකොට මුලින් ධම්ම ආජීව අට්ටාංගම සීලයයි සමාදන් කරවන්නේ. මේ අනුව අපි තවසතරෙම මේ විදිහට උදේට ආජීව අට්ටාංගම සීල සමාදන් කරමින් රසඨාන දියත් කිරීම සිද්ධ කරන උදේ කාලේ ඉඳන් හවස දක්වාම. එමුනම් අපි අද සිට සිවිදිනක් පුරාවට මේ සටහන පවත්වන්නට හැදීමේ සතර සතිපට්ඨානෙ මුලික කරගෙන එසේ මේ ආත්ම භාවයේදී මගපල් ලැබීම අදසා තමන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කර දීම. එනම් අපි මෙතන සිට වැඩසටහන ආරම්භ කිරීම සිදු කරමු. කවුරුත් එහෙමනම් මුලින්ම නැගිටලා සාදුකාරයක් පවත්වලා සිය සම්බෝධන වීම සිදු කරගන්න.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 මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්තියා ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ ධම්ම ධම්මා භාවිතා බහුලී කතා සෝතාපට්ටි ඵල සච්චේ කිරියාය සම්මත්තං තේති සදාත සතුනා උඹ සුදානන්නේ මේ මොතේ පටන් තමන් ලැබපු මේ මනුෂ්‍යාත්ම භාවය තුළදී ලෞතර ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා තිබෙන මේ බුද්ධෝත්පාද කාලයක් වන මේ කාලවකවානුව තුළ ඒ බුදු කෙනෙක් පෙන්වා දෙන ඒ ධර්මයෙන් ලබන්න තිබෙන උපරිම වූ ඵලය ළඟා කර ගැනීම කියන කාරණය සිද්ධ කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්ද කියන එක දැනගන්නට. ඒ අනුව ලෝතුරා බුදු කෙනෙක් එසේ විවිධ පුද්ගලයන් අරමුණු කරගෙන විවිධ ක්‍රමවේදයන් වලින් මේ ධර්මය පැහැදිලි කර දක්වලා තිබෙනවා. ඒ තමයි මේ දක්වා මේ පවතින ධර්ම ස්වභාවය අපි 84000ක් පමණ ධර්මස්කන්ධයක් විදිහට සූත්‍රයන් විදිහට විනය විදිහට අභිධර්මයේ විදිහට සලකනවා. ඉතින් එපමණක්ම යයි කියලා අපිට තීරණය කරන්න වෙන්නේ දැනට පවතින ධර්මතාවයන් ටික අනුව. මොකද ඊට එහා බුදු කෙනෙක් ධර්ම දේශනා පවත්ලා තිබෙනවා කියන එක පැහැදිලි කාරණාවක්. තිකසේ වෙතත් අපි මේ දින හතර තුල අපිට පැහැදිලි කර දෙන්න යන්නේ නැහැ. ওই සියලුම ධර්මස්කන්ධය අපිට පැහැදිලි කරන්නට අවශ්‍යතාවයක් නැහැ. එමක් නිසාද ඒ එක් ධර්ම මාර්ගයක් එහෙම නැත්නම් එක සූත්‍රයක් එක විනයක් එක අභිධර්ම මාර්ගයක් භාවිතා කරමින් කෙනෙක්ට මේ උතුම් වූ නිවාණය කරා යන්නට හැකියාව තිබෙනවා. තිලක සූත්‍රයක් ශ්‍රවණය කළා මාර්ගඵල ලැබපු අය නිවන් දැකපු අය හිටියා. නිසා මේ සියල්ල භාවිතා කරන්න උවමනාවක් අපිට කිසිසේත්ම නැහැ. නිසා ඒ අනුව ඔය සූත්‍රයන් අතරින් බුදුහාමුදුරුවෝම මේ සියල්ලන්ට පොදුවේ භාවිතා කරන්නට පුළුවන් ක්‍රමවේදයක් විදිහට මෙන්න මේ සතර සතිපට්ඨානය කියන සූත්‍රය පැහැදිලි කර දක්වනවා. ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ කියලා. එකම වූ මාර්ගයක් භික්ෂූන් වහන්සේලා කියලා බුදුහාමුදුරන් දක්වනවා. ඉතින් ඒ කියන ආකාරයෙන් මෙන්න මේ සූත්‍රයන් අතර තිබෙන එකම සූත්‍රය තමයි අන්නේ විදිහට ඕනෑම කෙනෙකුට සියලු සත්‍යයන් ඒකායනයන් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සියලු සත්‍යයගේ විසුද්ධිය පිණිස පිරිසිදු වීම එවැගේම ඥායස්ස අධිගමාය කියලා අවසාන කියන මේ අධිගමය මාර්ගඵල ලැබීම කියන එක තමයි මේ අධිගම ලැබෙනවා කියන්නේ. ආන්ගේ අධිගමය ලැබීම සඳහා දුක් දුම්නස් වලින් අතුමිදීම උදෙසා තමන්ට මේ එකම මාර්ගයක් විදිහට සතිපට්ඨානය දේශනා කරනවා. ඒ නිසා තමයි අපි මේ සතිපට්ඨානය භාවිතා කරන යුතු ක්‍රමවේදය මේ පැහැදිලි කර දක්වන්නේ. ඒ නිසා මුලින්ම අපිට කරන්න තියෙන දේ තමයි මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම සඳහා තමන්ගේ දෘෂ්ටිය නිවැරදි කරගන්නට ඕනි. අපි කුමක්ද මේ කරන්න යන්නේ? නිවන් දකින්නවා කියන එක කාගෙත් තියෙන ප්‍රාර්ථනාවක්. අපි කොයි පුණ්‍යකම කළා කියුවත් දැන් බුදු පූජාව පැවැත්වුවත් මල් පූජාවක් කළත් තමන් බෝධි පූජාවක් දෙබ්බත් පාංශු කුල චාරිත්‍රාත්‍යක් ඉක්ෂ කළත් වෙන මොනියම් හෝ ක්‍රියාවක තමන් යෙදිලා මේ ධර්මානුකූල ක්‍රියාවක එහෙම යෙදිලා ආසාමී ප්‍රාර්ථනා කරන දේ තමයි Tamanට මේ නිවන් සැප ලැබේවා කියන එක. ඒත් එහෙම ලැබේවා කියලා කීවට ලැබෙන එකක් දෙක. එහෙම ලැබෙයි. එහෙම ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒක ලැබෙන්න කරන්න වෙන ටිකක් බුදුහාමුදුරුවෝ දක්වනවා. ඉතින් අන්නේ කරන්න තියෙන ටික ඒ කල යුතු විදිහටම කරන්න වෙනවා. අපිට ඕන විදිහට වෙනස් කරලා අපිට පහසුවක් කියලා මේක අතහැරලා මේක විතරක් කරනවා කියලා තමයි එහෙම කරාට මේ ප්‍රතිඵල ලබන්න බෑ. එහෙනම් Tamanට ඕන විදිහට මේ මාර්ගය වෙනස් කරන්න හැකියාවක් නැහැ. එහෙම වෙනස් කරොත් වෙන දේ තමයි Tamanට ඒක ප්‍රතිඵලයෙන් නිවැරදි වශයෙන් ලැබෙන්නේ නැති තත්ත්වයට එනවා. එහෙනම් ඒ නිසා බුදුහාමුදුරුව දක්වපු ආකාරයටම අපි ඒක භාවිතා කරන්න ඕනේ. ඒ නිසා තමයි ධර්මයේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. යේහි කේති කෝහි භික්කවේ ඒවම් භාවේය යම් කිසි කෙනෙක් මා විසින් ප්‍රකාශ කරන ලද පරිදි එලෙස භාවිතා කිරීම යේහි කේති කෝහි භික්කවේ ඒවම් භාවේය චත්තාර එලෙසම භාවිතා කළ ඊට මේ සඳහා වැඩි කාලයක් යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා මුලින්ම අවුරුදු 7ක් මේක භාවිතා කරන්නට කියලා බුදුහාමුදුරුවෝ අවවාද කරලා අවසානයේ ඒක අවුරුදු 7ක් ඕනේ අවුරුදු 6ක් අවුරුදු 5ක් 4ක් කොහොම අඩු කරගෙන ඇවිල්ලා ආසානිය කියනවා දින 7ක් කෙනෙක් නිවැරදිව මා කියන පරිද්දෙන් මේ භාවිතා කළොත් ඔහුට මේ ජීවිතය තුළදීම සියලු කෙලෙසුන් නැති කරලා rahat වෙන්න පුළුවන් එහෙම නැත්නම් එයාට කෙලෙස් ඉතිරි වුණොත් ශේෂ වුණොත් අනාගාමි තත්වයට පත්වීම සිද්ධ කරගන්නට පුළුවන් කියලා කියන්නේ දැන් අපි බලාපොරොත්තු වෙන දේ ඒකයි. අපි කියනවා සතර මග සතර ඵල යන් ලැබලා නිර්වාණයට ප්‍රවිෂ්ඨ වෙනවා කියලා. ඒ මොකද අපිට අවසානයේ නිවන් දකින්නවා කියන තැනට එන්න නම් ওই විදිහට සතර මගක් තියෙනවා සතර ඵලයක් ලබන්න වෙනවා. ඒ තමයි සෝවාන් මාර්ගයට තමන් එන්න ඕන. ඒ අනුව සෝවාන් ඵලයටපත් වෙන්න ඕන. සකදාගාමි මාර්ගයට තමන් එන්න ඕනේ. සකදාගාමි ඵලයටපත් වෙන්න ඕන. අනාගාමි මාර්ගයටත් එන්න ඕන. අනාගාමි ඵලයටපත් වෙන්නත් ඕන. රහත් මාර්ගයට එන්නත් ඕන. රහත් ඵලයටපත් වෙන්නත් ඕන. අන්න ඒ විදිහට තමන්ට සතර මාර්ගක් තියෙනවා සතර ඵල ලබන්න වෙනවා. ඒයින් තොරව ඔය නිර්වාණයට පිවිසිච්ච කෙනෙක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් සියල්ලන්ටම සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග අනුගමනය කරන්න වෙනවා. පිළිවෙලින් ඒ මාර්ගඵල ලබන්න වෙනවා. මොකද සෝවාන් නොවි සකදාගාමි වෙන්න බෑ කාටවත්. සකදාගාමි නොවි අනාගාමි වෙන්න බෑ. අනාගාමි නොවි රහත් වෙන්න බෑ. ඒ නිසා පළවෙනි පියවර එතනයි අපිට තියෙන්නේ. එහෙනම් අපි මූලිකව අඩිතාලම සකස් කරගන්න ඕනේ මොකක් කරන්නද? සෝවාන් මාර්ග ඵල ලැබීම කියන තැන දක්වා ඒ මාර්ගය සකස් කර ගන්න ඕනේ. ඉතින් මාර්ගය සකස් කරගත්ත කෙනාට තමයි ඉදිරි මාර්ගය සකස් කරන්න පුළුවන් වෙන්නේ මාර්ගයට එන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සරලව කියනවා නම් පළවෙනි පන්තිය කියලා අපි සාමාන්‍යයෙන් මේ ඉගෙන ගන්න කෙනෙකුට පළවෙනි පන්තිය ඉගෙන ගන්න වෙනවා. ඒ ඉගෙන ගත්ත කෙනාට පමණයි දෙවෙනි පන්තිය වැඩ කරන්න පුළුවන්. පළවෙනි පන්තිය ඉගෙන ගන්න නැතුව දෙවෙනි පන්තියට ගියොත් එයාට පුළුවන් මේ දේ වැඩි කරන්න බෑ. ඒ නිසා මේ වගේම වැඩක් තමයි මේකත්. මූලික ක්‍රමවේදයන් ටික දැනගෙන ඒ මූලික ඵලයන් ලැබුණු කෙනෙක් තමයි ඉදිරි මාර්ගයන් අනුගමනය කරන්නේ. එහෙනම් අන්න ඒක සඳහා කළ යුතු වැඩ ටික තමයි දැන් මේ කියා දෙන්න පටන් ගන්නේ මොකක්ද කරන්න තියෙන්නේ. පළවෙනි කාරණය තමන් දැනුවත් වෙන්න ඕනි මොකක්ද තමන් දැන් මේ කරන්න යන දේ. නිර්වාණ දැකීම එහෙම නැත්නම් මාර්ගඵල අවබෝධය සඳහා තමයි මේ අනුගමනය කිරීම කරන්න යන්නේ කියන කාරණය. දැන් ඔය தত্ত্বය කාට ලැබෙන එකක්ද? කාටද වෙනවා ලැබෙන්නේ? තමන්ට. තමන්ට. දැන් පළවෙනි දහම් ප්‍රශ්නේ තමයි එතකොට තමන් කොහොමද දන්නේ එහෙම නිවන් දැක්කයි කියලා. දැන් එහෙම දැක්ක කියලා ළමන්ට මොන හරි මේ වෙනසක් එහෙම වෙනවද කියලා මම අහන්නේ. දැනගන්නේ කොහොමද කියලා අහන්නේ. තමන් මොකක් හරි කරන්න යනවා. දැන් නිවන් දැකෙන්නේ කියලා මොන හරි කරගෙන යනවා. දැන් එහෙම කරගෙන ගිහිල්ලා නිවන් දැක්කා කියලා කොහොමද දන්නේ කියලා මම අහන්නේ බලන්න. තමන් දැන් අවබෝධය තියෙනවා තමන් මොකක් හරි වෙනවද නැද්ද කියලා නේ. තමන්ට ලැබෙනවක්වත් මොකක් හරි එකක්. කොහොමද දන්නේ කියලා අහන්නේ. ආසාවන් ආසාවන් දුර වෙනවා කෙනෙක් වෙලා ඉවර වෙනකොට rahat වෙනවා. ආසාවන් දුර වුණොත් 100ට 100ක්ම rahat භාවයට පත් වෙනවා. ඊට පහළ මාර්ගඵල ලැබුවා කියලා ආසාවන් දුර වෙන්නේ නැහැ. rahat වුණොත් නම් අපමාදව ඉවරයි. ඊට කලින් තව තුනක් තියෙනවා. දැන් සෝවාන් වුණා කියලා ආසාව ඉවරෙන්නේ. දැන් අපි දන්නවා හොඳින්ම විසාකාව සෝවාන් වෙලා හිටියා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හරිද? අර විසාකාවට ආසාව තිබුණ නැත්නම් විසාකාවට පුළුවන් වෙයිද දරුවෝ 20ක් හදන්න? දරුවෝ 20ක් හදුවා කියලා කියනවා. එහෙම අහලා තියෙනවා. අපි දන්නේ නැහැ ඉතින් ඇත්තද නැද්ද ඒක. එහෙම කියනවා. හරිද? එහෙම කියන ඉතින් අපි කියනවා ඉතින් එහෙම කියෙන්නේ. එහෙම වුණා කියලා කියනවා. එතකොට එහෙම නම් ආසාව නැත්තර නැති වුණා නම් ඒක කරන්න බෑ. එහෙනම් ඊට එහා දැන් Tamanට ක්‍රමයක් හොයාගන්න වෙනවා. Taman ධර්මානුකූලව අවබෝධයකටපත් වෙන්න වෙනවා. Tamanට මොකද වෙන්නේ කියලා මම යන්නේ. Taman දැනගන්න මේ කොහොමද දන්නේ? දැන් කාට හරි කියන්න පුළුවන් දැන් එයා සෝවාන් වෙලාද, එයා රහත් වෙලාද, එයා අනාගාම වෙලාද, මොකද වෙලාද කියන්නේ? කාටවත් කියන්න බෑ මම. කාටවත් කියන්න බෑ. එතන Taman දන්නේ කොහොමද? Tamanට මග්ග ඵල චිත්ත පහළ වෙනවා. මොකද මග්ග ඵල චිත්ත පහළ වෙනවා කියන්නේ? එක එක අවස්ථාවේදී මාර්ග චිත්තය පද චිත්තය සෝවාන් සබුදාගාමී අනාගාමී මොකද වෙන්නේ කියලා මං අහන්නේ. ඔය වචන ටිකක් නේ. මං කපල චිත්තය ලැබුණා කියලා සෝවාන් වෙනවා කියලා වෙන එක සෝවාන් වුණා කියලා වෙන දේ තමයි මං අහන්නේ. මේ හැමදේකම අනිත්‍ය බව දැන ගැනීම. ඒ කියන්නේ පවතින ඇති නැති වෙන බව මධ්‍යස්ථ ස්ථින් දැකලා නේ. ඔය දෙක දැන් දන්නේ නැද? දකින්නේ නැද කරු? ධර්මයේ දන්න කෙනෙක් ඒක දන්නවා. ආය ඇලෙනවනේ සෝයන්ස කියලා ඒක ඒක. ආය ඇලෙන්න පුළුවන් සෝවාන් වුණා කියලා. ඇලෙන්නේ නැති නෑ කියලා මම කියන්නේ. සෝවාන් වෙච්ච කෙනෙක්ට ආර්යකාන්ත සීලය. ඒක මොකක්ද ආර්යකාන්ත සීලය ලැබුවා කියලා කොහොමද දැනගන්නේ? මම මේ ප්‍රශ්නේ ඔය දැන් මට තියෙන ප්‍රශ්නේ මොකද ඇත්තම තමන්ට තියෙන ප්‍රශ්නේ මට නෝ ප්‍රශ්නේ නෑ. <laughs> මම බලන්නේ නැති නිසා මම ඇහිල් කියා දෙන්නේ. ඒක දැස අපසල් කරනකොට සාමාන්‍යයෙන් අපි වෙනකට හිතලා කරනවානේ පංච නීවරණ වලින් මිදෙන්න පළවෙනි පංච නීවරණ වලින් ඔව් කියන්නේ පංච නීවරණ වලින් පළවෙනි පංච නීවරණ කියන්නේ විචිකිච්ඡා ඉවන් කීපයක් නැති වෙන්න ඕනේ කියලා මං හිතන්නේ. කොහොම නැති වුණොත් නම් එකක්වත් නැති වෙන්නේ. එකක්වත් නැති වෙන්නේ. තුනක් පැතිරෙනවා. සෝවන පරිත් සක්කාය දිට්ඨිය. ඔව්. විචාර සිතන වචන වලින් හොඳෙන් ධර්මය අහලා තියෙනවා කියලා මම දන්නවා. එතන කියන්නේ දල වශයෙන් නැති වෙනවා කියලා. දල වශයෙන් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා විරබ්බද පරාමාද කියලා නැති වෙනවා කියලා කියනවා. ඉතින් මම අහන්නේ ඒව නැති වුණා කියලා නම් ඒව කොහෙද තියෙන්නේ? නැති වෙනකම් කොහොමද දන්නේ? දැන් ඕන මෙතන කෝපයක් තියෙනවා. හරිද? දැන් ඔන්න කවුරු හරි කියනවා කෝප්පේ නැති වෙලා කියලා. හරිද? නැතුණා නම් දැන් එයාට ඒක පේන්නේ නැහැ. ඒක හොයාගන්න විදියක් නැහැ කියලා නේ කියන්නේ. ඒ වගේ දැන් තමන් කියනවා නම් තමන් සක්කාය දිට්ඨිය දිනනවා, ඉතිකිච්ඡාව දිනනවා, නිලබර පරමාර්ථය. දැන් ඒක නැති වුණා කියලා දන්නා නම් තමන් දැනගන්න බෑ ඒක නැති වුණා කියලා. ස්වාමීන් වහන්සේ සතර මහා භූතයන්ගෙන් මේ හැම දෙයක්ම හැදිලා තියෙන ආපෘතිය ජෝයි පටවි කියන එක හැමතැනම තියෙනවා කියන හඳුනා ගැනීම නේද මධ්‍යස්ථ සිතින් දැක්කේ. උපේක්ෂාවෙන් බලන හැම දෙයක් දිහා අපේ ශරීරය ගත්තත් පිටුවක් ගත්තත් පීරිස්කෝපයක් මොකක් ගත්තත් ඒ හතරෙන් තමයි හරි බලන්නේ ඒ මොනවා හරි කමන්නේ මම අහන්නේ ඒවා මොනවා වගේ හරි ඇදලා තියෙන මට ප්‍රශ්නකුත් නැහැ දැන් මම අහන්නේ තමන් එහෙම දැනගැනීම කියලා දැන් එහෙම දැන් දන්නේ නැද්ද මේ වෙනකොට දැන් දන්නවනේ ඒ දැන් දැන් තමන් කොහොමද තියෙන්නේ දැන් තමන් ඔවාම් වෙලා තකදාගම වෙලා අනාගම වෙලා රහත් වෙලා තියෙන්නේ ඒ ඒ විඥානේ අපිට නෑ ස්වාමීනි ඒක නැත්නම් හරියන්නේ ඒක ඇක්ටි කරගන්න උත්සාහ කරනවා කිසිම හේතුවක් නිසාවත් නිවනට පහළ වෙන්නේ රහත් වුණා. රහත් වුණාමනේ මම රහත් වෙන කලින් වැඩ තුනක් තියෙනවනේ කරන්නේ. රහත් වෙන කලින් රෝවාන්ගෙන් දෙනවා. රෝවාන් වුණා තමයි අනාගතදාගාමී. සකදාගාමී වුණොත් තමයි අනාගාමී. ප්‍රතිවික්ෂාවක් කියලා බැලුවොත් තමන් ගැනම එතකොට තේරෙනවානේ අපිට ටික දැන් ඉස්සෙල්ලා තිබිච්ච මේ ආසාවල් ද්වේෂය ඒවා ටික ටික අඩු වෙලා ගිහිල්ලා කියලා. ඔව් එහෙම තේරෙනවා. දැන් ඉස්සෙල්ලා තිබිච්ච ආසාවල් දැන් තියනවාද? බෙල්ට තිබුණා වගේ ගෝණි කනල ගන්න ඕනේ නෑ එහෙම තමයි යාතාවෙන් දෙකකින් නැති නේද වයස යනකොට මොකක්වත් කරගන්න බැරි වෙන අර කරන්න බැරි ඉන්න ආසාවක් නෑ කියලා කියනවා ආසාවල එන මම කියන්නේ ආසාව නැත්තර නැති වෙන්නේ මේ මේ කිව්වේ යම් මට්ටමක් නැති වෙනවා කියලානේ හරි වෙනවා දැන් අර අර අම්මගෙන් ඇහුවත් කියයි මට ඉතින් දරුවා හදන්න ආසාවක් නැහැ මට දැන් ආයෙ විවාහ වෙන්න ආසාවක් නැහැ මට වෙන ආකාරයෙන් පැෂන් දාන්න ආසාවක් නැහැ මට අර මේ කියන විදිහට විලාසිතා හොයන්න උවමනාවක් නැහැ කියලා. දැන් ඔයාට ඒවා තියෙනවනේ. ඕකෙන් යනකොට ටික ටික අඩු වෙනවා නිකන්. එහෙම කිව්වට බෑ. කොහොමද මේ හොයාගන්නේ කියලා මම අහන්නේ. මොකද අපිට කරන්නේ. ඉස්සත් වෙලා. දැන් පස්සේ තේරෙනවා මොකද ඒක පහළ විතරට දෙන්න. ඔය ප්‍රශ්නේ දැනගන්න මම දන්නවා. ප්‍රශ්නේ ඒක තමයි. ප්‍රශ්නේ ඕක තමයි. ඕකට විසඳුම් නැහැ කියන එක තමයි බෞද්ධයෙක් නෙවෙයි කියන්න වෙන්නේ මට. ඒක තමයි මම ওই ප්‍රශ්නේ ඇහුවේ. හේතුව බුද්ධ ආගම තියෙන්නේ මොකද කියලා මම දැන් අහන්නේ. දැන් තමයි මේ ධර්මයේ කියලා එකක් පාවිච්චි කරන්නේ මොකටද? ප්‍රායෝගිකව කරගන්න. මොනවා කරන්නේ? දැන් ජීවත් වෙන්න බුද්ධාව නැතුව ජීවත් වෙන්න බැරිද? පුළුවන්. නමුත් ඒකෙන් අපිට මධ්‍යස්ථම සියල්ල, ඒ කියන්නේ හැම දෙයකම ඒකට උපේක්ෂාවෙන් මධ්‍යස්ථව බලන්න. උපේක්ෂාවෙන් බලන්න බැරිද? දැන් මොන් මුස්ලිම් කෙනෙකුට, කතෝලික කෙනෙකුට, හින්දු කෙනෙකුට මොකද? ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඉන්ද්‍රියන් සංවර කරගන්න බැරිද වෙන ආගම් වල ඉන්න අය? නිවන් දකින්න. නිවන් දකින්න නම් අහන්නේ තමයි. එහෙනම් බුද්ධාගම දෙන්නේ මොකටද? මල් පූජා කරන්නද බුදුන් වහන්සේන්නද බෝධි පූජා කියන්නද තෙක්සාති කර්ම කරගන්නද ජීවිතේ අවබෝධ කරගෙන ජීවිතේ විද්‍යා දෘෂ්ටි කියන්නේ ධර්මයේ දැන් අපි බුද්ධ ධර්මත් එක්ක අනිත් ආගම් කම්පයා කරනකොට අපි ධර්මයේ කියන්නේ බුද්ධ මොකක්ද වෙන්නේ බුද්ධ ආගම අනිත් ආගම අතර දෙන්නේ බුද්ධාගම දර්ශනයක් දර්ශනයක් ආගමක් නෙවෙයි. දර්ශනය තුල ගමන් කිරීම තමයි අපිට තියෙන්නේ. ඒක මත් තමයි. ඒ දර්ශන තුල ගමන් කිරීමෙන් තමයි ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා මත් තමයි. ප්‍රතිඵලය ප්‍රතිඵලය වෙන්නේ සියලුම දෙලෙස් දුරු කරලා මේ ආපහු ආපහු නැවතින එක නැති කරගන්න. ආපහු ආපහු දෙලෙක නැති කරගන්න එක. හරි. ඒක තමයි බුදුහාමුදුරුවොත් පැහැදිලිවම කිව්වේ. බෝධිසත්වයොත් අවසාන ආත්ම භාවය ගැන ආත්ම භාවයෙන් දැන් බුදු වෙන්නේ. ආත්ම ගණනාවක් ආව කියන්නේ අපි ඉතින් ඔය ධර්මයට අනුව කියන්නේ. අපි කියනවා පාරමිතා පුරාගෙන මෙතන සංසාරයේ කාලසාරා සංකල්ප ලක්ෂයක් පැමිණලා තමයි ආසානයේ ඔය විදියට සිද්ධාර්ථ බෝධතාණන් විදියට පහළ වුණේ. ඒ පහළ වෙච්ච වෙලාවේම අර මාකුසින් බිහි වෙච්ච වෙලාවෙම ඔය කාරණේ කිව්වා කියනවනේ. මොකද්ද කිව්වේ? ඔව් මම මේ ලෝකේට ශ්‍රේෂ්ඨයෙක් වෙනවා. ජේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. අග්‍ර වෙනවා. මොකක් හින්දාද? අග්වමස් මිලෝගත, ජෙට්ටවම මිලෝගත, තෙට්ටෝ. ශ්‍රේෂ්ඨ වෙනවා, ජේෂ්ඨ වෙනවා, අග්‍ර වෙනවා. මොකක් හින්දාද? අයමන්ති මාජාති අත්ති දහන පුනබ්බව. පුනර්භවයක් නැති නිසා. එහෙනම් බුද්ධ ආගම තියෙන මොනවා කරන්නද? බුදුහාම පහළ වෙනෙත් මොකක් කරන්නද? මිනිසුන් සංසාරයෙන් එතර කරනවා. සංසාරයෙන් එතර කරන්න පුළුවන් බුදුහාමරොක් කරලා ඉවර කරලා යනවා. දේශනා කරේ මාර්ගය යන්නේ කියලා දෙනවා. සංසාරයෙන් එතර කරන්න එහෙම නැත්නම් නිවන් දකින්න නැත්නම් උප්පත්තිය නතර කරන්න. ඔච්චරයි. එනවා මේ කෙටියෙන් කියන්නේ. කාලේ යන නිසා. එහෙනම් බුදුදහම තියෙන්නේ මේ සත්‍යය නැවත නැවත උපදිනවා කියලා මේ සංසාරය කියලා එකක් ගැන අපි කතා කරනවා. ඒ තමයි භයානකම රෝගය කියලා ධර්මයේ තුලත් කියන්නේ සංසාර රෝගා මහා භය. භයානකම අවස්ථාවක් එක සංසාරය. ඒයි භයානක වෙන්නේ කියලා අපි තේරුම් කරගමු සාකච්ඡා කරගෙන යනකොට. එහෙනම් බුදු කෙනෙක් පහළ වෙලා මේ සද්ධර්මයේ සද්ධර්මයේ කියලා අපි මේ කතා කරන ධර්මයක් පැහැදිලි කරන්නේ. හරිද? ඒක ආගමක් විදිහට හරි දර්ශනයක් විදිහට හරි වාදයක් විදිහට මොන විදිහට ප්‍රචාරය වුණත් මට ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක් කරගන්නද? අමන්ට මෙන්න මේ නිර්වාණයටපත් වෙන්න. ඒ කියන්නේ පුනර්භවය නතර කරගන්න. උපත නතර කරගන්න. පැහැදිලිද? නිසා ලෞකිකව මේ ලෝකේ ජීවත් වෙන්න. අමන්ගේ ජීවිතය නිවැරදිව පවත්වා ගන්න. අමුදරු සම්බන්ධතා පවත්වා ගන්න, ඥාති සම්බන්ධතා පවත්වා ගන්න, රට හරියට පාලනය කරන්න, යහපත්ව ජීවත් වෙන්න බුද්ධ ආගම නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම වුණාට ලෝකේ යහපත් ජීවත් වීම කරන්න පුළුවන් ඕන කෙනෙක්. හැබැයි ඔය කොයි ආගම් දර්ශනයේ වුණත් අවසානයේ ඒ අයත් මොකක් හෝ දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන දේ ළඟා කර ගැනීමට මොනවාරි ක්‍රම ටිකකුත් ඒ අයත් කියනවා. අපි බුදුහාමරත් එහෙම ක්‍රම ටිකක් කිව්වා. හැබැයි ඒවා වෙනත් කෙනෙක් මත රදාපාදින දේවල් විදියට පවතින අනිත් දර්ශනයන් තුළ. බුදුහාමර අදාරනවා මෙතන වෙන කිසිම කෙනෙක් මත රඳාපාතින්නේ නැති තමාගේම කටයුතු අනුව තමා විසින් අනුගමනය කළ යුතු මාර්ගයක් සහිතව තමා විසින් අවබෝධ කළ යුතු දෙයක් මෙතන තියෙනවා. ඒ කියන්නේ නම් තම තමාම දක්ෂ වෙන්න වෙනවා. තමාගේ නැවත භවයක් නැහැ කියන தത്വයට පත් වුණා කියන තීරණයට එන්න. ඒ කාටවත් තීරණය ගන්න බෑ තමම තීරණය ගන්න. කියන්නේ මොකද්ද? පුනර්භවයක් නැති බව. උපතක් නැවත නැති බව යමෙක් දැනගත්තොත් ආන් එයා තමයි බුද්ධ ශාසනයේ නිවැරදිව ප්‍රතිඵල ලැබපු කෙනා. පරිපූර්ණ. හරි. භාගෙත් කියන්නේ එයා කවුද එතකොට? එයාට තමයි රහතන් වහන්සේ කියන නම කියන්නේ. නම ඉතින් කොහොමදවත් එකයි රහතන් වහන්සේ කියන්නේ මොකක්ද එයාට වෙලා තියෙන්නේ? නැවත ඉපදීම. එයාගේ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා, කනවා, බොනවා, ඔය අපි වචන වෙනස් කරලා බුදුහාමුදුරුවෝම කරා. ඉතින් බුදුහාමුදුරුවෝ අපි කනවා කියලා කියන්නේ ඉතින් වලඳනවා කියනවා. ඔය යනවා කියන්නේ ඉතින් වලිනවා කියනවා. ඒ දිනේ කරන්නේ එක දෙන්නේ. වචන වෙනස් වුණාට සාමාන්‍ය ජීවත් වෙන. හැබැයි මොකද්ද වෙනද? නැවත උපදක් නැහැ. දැන් ප්‍රශ්නය තාම එහෙමයි. කොහොමද දන්නේ දැන් ඒක? හරිද? දැන් ඔයයි රක්කා දිට්ඨි විචිකිච්ඡා නැහැ කියයි, දිලපද පරමාර්ථය නැහැ කියයි. වර්ජිනී දේ තමන් රාම රාග නැහැ, පටිගේ නැහැ, විත්මන්ට නීවරණ පහළ වෙන්නේ නැහැ, මට ලෝභය, දේශය නැහැ, මෝහය නැහැ. වචන ගොඩාක් තියෙන එක එක තැන්වලදී වුණා. වචන වලින් මට කිසි වැඩක් නැහැ. ප්‍රතිඵලය කොහොමද වෙන්නේ කියන එක මට වැදගත් වෙන්නේ. තමන්ට තමන්ව තමන්ගේ අභ්‍යන්තරය ගැන හිතන්න පුළුවන් නම් තමන් කොතන මේ අභ්‍යන්තරේ ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔය දෙක තමයි මම අහන්නේ. කොහොමද තේරුම් ගන්නේ? තමන් තමන් ගැන හිතලා දැන් මට මේ වෙලා කියලා හිතා ගන්න පුළුවන් කියලා. රහත් වෙච්ච කෙනෙකුට නම් හම්බුනේ මම තමයි තේරෙනවනේ පොඩක්. හා. සෝවාන් වෙච්ච කෙනෙකුට. සෝවාන් වෙච්ච කෙනෙකුට. ටිකක් අල්ලනවා. හරි ටිකක් හරි අඩු වෙනවා කොහොමද? ටිකක් අඩු වෙනවා තමයි. ඔව් ටිකක් අඩු වෙනවා. ඒක හරි. ප්‍රශ්නේ දෙන්නේ කොහොමද දන්නේ? දැනගන්න ඕනිද නැද්ද කියන ප්‍රශ්නේ ඊළඟට අහන්න. කරන්න ඕනේ. කොහොම දැනගන්න ඉන්න ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ තාකල් බුද්ධ ආගම පාවිච්චි කරේ නැහැ කියන එකයි ඔය කියන්නේ. දන්න විදියට නම් පාවිච්චි කරලා ඉතින් දන්න විදියට පාවිච්චි කරන්නේ. මේ ප්‍රශ්නේ විතරයි බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ. මේක තමයි බුද්ධ ආගම තියෙන්නේ. මොකටවත් නෙවෙයි. පන්තල් යන්නවත් චෛත්‍ය හදන්නවා බෝධි හදන්නවත් Tamande අය ඔය කියන ආකාරයෙන් දන් දීලා විදින සිල් දකලා ඉන්නවා කියන කාරණා ටිකට විතරක් නෙවෙයි බුද්ධ ආගම ඒ ටික බුදුහාරු පහළ වෙන කල්නුත් කරා. සීල් රැක්කා, දන් දුන්නා, භාවනා, භාවනා කරන්නේ භාවනා කරලා වගේ නාකාරය යුදි පාන්න පුළුවන් ශක්තිය පවා දිනුනා කියලා නේ කියන්නේ. දැන් මාසිත තවදා එහෙම ගැන කතා කරනවා අනිත් අවසර දිව්‍ය ලෝකේ යන්න පුළුවන්කම තිබ්බා කියලා කියනවා ඒ කාලේ. භාවනා කරලා. ඒ බුදුහාම තිබුණා නෑ බුදුහාම පහළ වෙන කල. හරි. ඒ කියන්නේ එහෙම පවා ශක්තියින් තිබුණා. හැබැයි උද්ධාගමෙන් කරන්න ඕනේ වැඩි ඒක නෙවෙයි. හරිද? එයා නැති දැන් ඕමෝග සඳහා තමයි Tamanට මේ කරුණ කියා දෙන්නේ. ඒක ක්‍රමානුකූලව Taman තේරුම් අරගෙන ඒ මොකක්ද මේ தත්ත්වේ බුදුහාමුදුරුවෝ කියන්නේ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් කෙටියෙන් Tamanට තේරෙන්න ඕනේ සංසාර දුකෙන් අත මිදීම, නිවන් දැකීම, <clears throat> මාර්ගඵල ලැබීම, අරියත් බාටපත් වීම, එහෙම නැත්නම් නිවන් දැකන ওই විදිහට වචන වලින් කිව්වට අවසානයේ වෙන දේ තමයි උපත නැතිවීම කියන කාරණය. එහෙනම් උපත නැතිවීමේ පියවර ටිකක් තමයි ඔය කිව්වේ. දැන් ඔයාලා කිව්වේ ඔය සක්කාය දිට්ඨිය නැති වෙනවා, විචිකිච්ඡා සීල පරාමාසය නැති වෙනවා, ආසාව දුරු වෙනවා. කොහොම කීකියා ගියකට න තමයි මාත්මී කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක්ද? එයාගේ උපත නතර වීම කියන එක සිද්ධ වෙන්න පටන් ගන්නවා. රසෝවාන් වෙනකොට එයාගේ උපත නතර වෙනවද? නෑ. එහෙනම් සෝවාන් වුණාම හත් පාරක් නැත්තාවක් නැවත උපදිනවා. උප්පත්තිය නතර වෙනවා යාට. ඇයි? එයා අටවෙනි ආත්මය උපදින්නේ නැහැ. අනපදි නතර නේද? ඒ උනාට හතක් තාක දිස්කෝෂන්. සෝවාන් එක නැති කෙනා. එයා මොකටද වෙන්නේ? තමන්ටම ඔය ආසාව අඩු වුණාද, තරහ අඩු වුණාද, අරක අඩු වුණාද, අක්කාය දිච්ච නැතුව, අරක නැති වුණාද, මොක වුණා හරි වේවා. වෙන්නේ මොකද්ද? තමන්ට ඕමතර වෙන්නේ උපත ආත්ම හතක් දක්වා අඩු වෙනවා. එහෙම නැති කෙනෙක් කොච්චර වාරයක් උපදිනවද කියලා දන්නේ නැහැ. හරිද? සකදාගාමිනේ එක් කතාවක් මනුෂ්‍ය ලෝකේ ඉන්න පුළුවන් කාම ලෝකේ දේවතාවක් වෙන්න පුළුවන් කියලා කියන්නේ. හොඳ වාරයක් එයා කාම ලෝකේ උපදින්න පුළුවන්. හරිද? හ්ම්. එතකොට එයා උප්පත්ති වාර දෙකක් එයාට තියෙනවා කාම ලෝකේ සහ කාම ලෝකේ නොවන අපි කියනවා රූප ලෝක කියලා තියෙන රූපාවචර භක්ම ලෝකතල තිබෙනවා. ආන් ඒ තලයක උපදින්නත් පුළුවන් යාට. අනාගාම වෙනකොට යනවද එකපාරක් උපදිනවා. හරිද? ඒ උපදින බ්‍රහ්ම ලෝක තලයේ පමණයි. කාම ලෝකෙට නැවත එන්නේ නැහැ. එයාගේ දුප්පත් එතකොට ආත්ම එකකට නතර වෙලා. රහත් වෙනකොට උපත්ති සම්පූර්ණයෙන් නතර වෙනවා. එහෙනම් දැන් ඔය පියවර හතරක් තියෙන්නේ මොනවාද? එහෙනම් සෝවාන් සකදාගාමී අනාගාමී ඇරියා කියලා පියවර හතරක් තියෙන්නේ මොකටද? උප්පත්තිය නතර කිරීම කියන එක කරන ක්‍රමවේදයන් හතරක්. අවස්ථා හතරකදී උප්පත්තීන් සීමාවකටපත් වෙනවා. දැන් ඔයාත් කිව්වේ සෝවාන් වෙනකොට මන්ට මේ ආසාව ටිකක් අඩු වෙනවා, තරහ ටිකක් අඩු වෙනවා, ওই විචිකිච්ඡාව අඩු වෙනවා, තමයි නීවරණ අඩු වෙනකලු ඒ අඩු වෙනකොට වෙන දේ තමයි වේතු. ඒ ප්‍රතිඵලය ඒක. පැහැදිලිද? ඒකට එනම් ඔය ඔක්කොගෙම වෙන්නේ එකදී උපත නතර වීම කියන එක සිද්ධ වෙනවා. හරිද? ඒ හින්දා දැන් තමන්ට ඔගේ දැනගන්න වෙනවා උපත කියන්නේ මොකක්ද එතකොට. ලෝක නතර වෙනවා කියන්නේ වෙන්න ඕනේ. එහෙනම් උපදිනවා කියන්නේ මොකද්ද? ආංගික නතර වෙන්නේ නැනවා කියන්නේ මොකක්ද කියන එක Taman දැනගත්තාම ඕන් Tamanට තේරෙයි ඔය උපදී නතර වුණා. හරිද? හ්ම්. එහෙනම් දැන් මට කියන්න උපදිනවා කියන්නේ මොකක් වෙනවද? විඥානය. හා. තවත් තැනක පිළිටනවා කියලා දැන් ඕක ධර්මයේ පොතේ වොම තියෙනවානේ. දැන් තම හඳුනාගත්ත ක්‍රමවේදය මට ඕනේ දැන් කොහොමද විඥානය හඳුනන්නේ? ඕක ගියා කියලා කොහොමද දන්නේ? දන්නේ නැත්නම් ඒක කතා කරේ වැඩක් නැහැ කප්පා. පොතේ තියෙනවා තමයි ඕක විඥානය ගියා විඥානය ගිහිල්ලා මොකද කරන්නේ? අවසානයේ මේ ඇති වෙන චිත්ත ස්වභාවයේ අල්ලා ගැනීම කොහේ හරි ගිහිල්ලා තව තැනක රෝපණය වෙනවා කියලා කියන්නේ. එහෙම තමයි ඉතින් කියන්නේ දැන්. එහෙම වෙනවද කියලා කොහොමද හොයාගන්නේ? දැන් ඔය කියන්නේ තමන් මෙතෙක් අහලා තියෙන ධර්මයේ තමන් දැනගත්ත කාරණා නැවත ප්‍රකාශ කිරීමක් විතරයි. තමන්නේ තමන් කොහොමද ප්‍රායෝගිකව එය අවබෝධ කරගත්තේ? විඥාන කියලා එකක් ගැන මොකක්ද වෙන එක මොකක්ද දන්නේ නැත්නම් එක හතරත් ගද රවුම එකක්ද තේ කොන එකක්ද කියලාවත් දන්නවද? දන්නේ ඒක ගියා කියලා කියන කොහොමද දන්නේ ගියා කියලා? මචං යනවා කියලා කියන. දැක්කද යනවා මොකද? දැකපු දැකෝ සමහර අත්දැකීම් තියෙනවා ස්වාමීන් වහන්සේ. සමහර මරණ මැරුණ මොහොතේ තව කෙනෙක් ළඟ ඉන්නා නම් අර අරයාගේ ස්වභාවය වෙනස් වෙලා අර හුස්ම යන වෙලාවේ එයා ඇතුළට ගිහිල්ලා කෑ ගන්නවා මම දැකලා තියෙනවා. ඒ විදියට ඇසිරෙනවා. කෑ ගහන්න පුළුවන්ද? කෑ ගහන්න නැතුව මැරෙන්න ඕන තමයි. මම නම් දැකලා තියෙනවා නෙමෙයි. හරි මම අනේ කෑ ගහනවා කියලා දැක්කා කියලා ඉතින් විඥානේ කියා කියලා කොහොමද දන්නේ? ඒක නම් මම. <laughs> මම දන්නේ. දැන් හිත දියුණු කරපුවා දැකලා තියෙනවා අපිට කාමයේ තියෙනච්චර. හ්ම්? හිත දියුණු කළා. කොහොද හිත දියුණු කරා කියන්නේ? රහතන් වහන්සේලා දැකලා කියලා තියෙනවා කියලා කියලා අපි ප්‍රශ්න හරියට දැන් මම ශ්‍රද්ධාව කියන්නේ කියන එකක් පිළිගන්නවා කියන එකනේ. ඔය ශ්‍රද්ධාවේ අවස්ථා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔය අමූලික ශ්‍රද්ධාව. ඒක තමයි දැන් ඔය ආයත තියෙන්නේ. කියන්නේ මොකක් හරි කමන්නේ මම පිළිගන්න වෙනවා දැන් මොකද හොයන්න විල්ලන්නේ නැහැ. සමහරවිට පොඩි ළමයි ඇක්සිඩන්ට් වෙලා මැරිලා එහෙම නැවත පුඩුරුප්පති කියවන්නේ අහවල් තැන මයි නම කියලා එතකොට ඇත්තටම ඒතන මැරිලා තියෙන කෙනා එහෙම කියලා වෙන්නේ මම අහවල් ගමේ හිටියා කියලා ඒතර හොයන පැත්තේ. ඔව් ඒක හරියද? මම නැහැ කිව්වේ නෑනේ. ඒක එයාගේ වෙන්නේ කවුද දන්නේ? ස්වාමීන් වහන්සේ එතකොට තව ටිකක් තියෙනවා මේ. දැන් ඔය ඉපදෙනකොට ප්‍රභාස්වර සිතක් තියෙනවා කියනවානේ. දැන් ළමෙක් ඉපදෙනකොට හරි පිරිසිදුයි කියලා. ඊට පස්සේ අර වටය පිටේ තියෙන ඒවා තමයි එකතු වෙන්නේ කියලා එහෙම මොනවා හරි එකක් තමන්නේ එකතු වෙලා හරි මොනවා වෙනවා තමයි තියෙන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නය තාම එතකොට මේ උපතක් නතර කරන්න ඕන කියන පියවරකට තමන් වැඩ කරගෙන යනවා. හරිද? දැන් තමන් උපත කියන්නේ මොකද්ද කියලා අඳුරන්නේත් නැහැ. උපත නතර වුණා කියන එක අඳුරන්නේත් නැහැ. දැන් මේක කරගෙන ගිහින් දැන් නතර වෙලාද දන්නේත් නැහැ. ඈ? මම අහන්නේ ඒකද? මම ආයෙත් ලෙඩක් හැදිලා තියෙනවා. ලෙඩේට බෙහෙත් දීවාම ලෙඩේ හොඳ වුණා කියලා දැන් Taman දන්නේ නැද්ද? ලෙඩේ හොඳ වුණාට පස්සේ ආවත් බෙහෙත් බොන්න ඕනද? ඕනේ නැහැ. මම අහන්නේ මේක මේ අන්න එහෙම එකක්. බුදුහාමුදුරුවෝ කිව්වේ කතම් කරණියක්. කල යුත්තක් තියෙනවා. කළාට පස්සේ නාපරායක්. නැවත කරන්න ඕනේ නැහැ. සිත සමාධිගත කරගන්න එක තමයි තියෙන්නේ. සිත සමාධිගත කරගත්තායි ඕන තරම් හිටියා. සිත සමාධිමත් කරගත්තායි බුදුහාමුදුරු පහළ වෙන්න කලිනුත් හිටියා. අදත් ඉන්නවා. හැබැයි ඉතින් උපදිනවා ආයේ. තේරුණා. දැන් උප්පත්ති කියනකොට දැන් ඕමක තමයි මම කිව්වේ ඕවා කරුණු දැන ගැනීම කියන එක කොහෙන් කරත් ප්‍රායෝගික භාවිතාවෙන් ලැබෙන අවබෝධය ඕගෙන් ලැබෙන්නේ. කරුණු ඕනතරම් දැනගන්න පුළුවන් දැන් ওই මාධ්‍ය ඕනතරම් තියෙනවා. අන්තර්ජාලයෙන් ගන්න බණ ආගෙන යුව හැකි තමන් රූපවාහිනී ගුවන් විදුලියෙන් පත්තරෙන් පොත්වලින් ඕනතරම් බණ කියවේ. ඔය කියවීමෙන් දැනෙන ඥානය අපි කියන්නේ ඒකට සුතමේ ඥානය කියලා. අසා දැනගත්තා. කේවල හරි මොනවද කියලා අහලා ගන්නවා. හැබැයි ඒක ප්‍රායෝගික ගන්නේ. අහලා දැනගත්ත එක ප්‍රායෝගික වෙන්න තමන්ට විශේෂ භාවිතාවන් තියෙනවා. ආන්‍යවා නැතුව කොච්චර බණ දැනගත්තත් බුදුහාමුදුරුවෝ කියනවා අයා හිස් කියලා. මුළු ත්‍රිපිටකය පිළිබඳවම ඒ බුදුහාමුදුරුවෝ ඒ දක්වා කියමින් හිටපු කරුණු බණ සියල්ල දැනගෙන හිටපු හාමුදුරු කෙනෙක් හිටියා පොටිල්ක කියලා. බුදුහාමුදුරුවෝ එයාට කිව්වේ මොකක් කියලාද? තුච්ච කියලා තමයි කාමන්තණය කරන්නේ. බුදුන්වහන්සේ කතා කරගෙන තුච්ච කෝටි එක කියලා. ඇයි? තුච්ච කියන්නේ pāli භාෂාවෙන් හිස් කියන අදහස. මොකුත් නැහැ. තුච්චයි කියලා කතා කරන්නේ. ඒක ඔක්කොම දැනගිට වැඩන්නේ. ඇයි? ආයෙදි වෙලා නැත්නම් වැඩි වැඩන්නේ. කියන්නේ තමන්ගේ ධර්ම ඥානය හොඳයි දැනගත්තර ගමන්නේ හැබැයි ඒකෙන් දෙන්න ඕනේ වෙලා නැත්තම් වැඩන්නේ. හරිද? එහෙනම් දැන් ඔන්න ඔකට තමයි බුදුහාමුදුරුවෝ දක්වපු මේ කාරණා ටික ඔබ හැදිලි කරන්න සිද්ධ වෙන්නේ කොහොමද කොහොම ඔක වෙන්නේ නේ නම් සෝවාන් වුණාම සකදාගාම වුණාම අනාගාම වුණාම රහත් වුණාම කාගෙන්වත් අහන්න ඕනේ තමන්ට ධර්ම අවබෝධය තියෙනවා නම් තමන්ට ඒ දේ සිද්ධ වෙලා නම් තමන් පිළිගන්න එකයි තියෙන්නේ තමන්ගේ සතුට ඒ කවුරු කිව්වත් එකයි නැත්ත් එකයි ඒක තමන් තමයි දැනගන්නේ හරිද ඔය තමයි මේ ධර්මයේ තියෙන ලොකුම ප්‍රශ්නය එල්දෙනේ කට්ටිය කියන්නේ ආ කොහොමද කියන්නේ ආ සෝවාන් කරන්නේ කවුද දන්නේ සෝවාන් කරන්නේ කියලා. එයායි දන්නේ නැහැ. ඒක වෙන කෙනෙකුට කියන්න බෑනේ නේද? සෝවාන්ලාද කියලා බුදුහාමුදුරුවෝ වෙන කෙනෙකුට කියන්න බෑනේ තව කෙනෙක් සෝවාන්. එහෙම කියන්න බෑ. දැනගන්න පුළුවන්. එයාගෙන් දේවල් අනුවත් ඒ කියන ආකාරයෙන් පරිචිත්ත ඥානය තියෙනා වූ කෙනෙකුටත් එයා පිළිබඳව පූර්ණ නිරීක්ෂණයක් කළා එහෙම කියන්න පුළුවන්. පුළුවන්. එහෙම බෑ කියන්නේ. කියන්න බෑ කියලා අපිට කියන්න කියන්න පුළුවන්. ආතන්නාදය පිටේ බුදුහාම කාලේ එහෙම කිව්වයි. එසේ කියන දක්ෂ වෙච්ච අය මොන්තරම් හිටියා. හරිද? ඒ නිසා එහෙම නෑ කියන්න බෑ. ඉතින් ඒක පුළුවන් යම් කිසි මට්ටමක තමයි තියාගේ ධර්ම ඥානියත් යනුව එයා කරන හැකියාකාරකම් සහ ඒ වගේ ස්වභාවයන් ගුණ ගොඩනගාගත්ත අයට කියලා. ඒ කවුරු කිව්වද කියලා දැනන්නේ තමන් දැනගන්න එක තමයි වැදගත් වෙන්නේ. හරිද? එහෙනම් ඕම ඔකට උපත කියන්නේ මොකක්ද කියලා බුදුහාමුදුරුව දක්වපු දේ අපිට තේරුම් කරගන්න වෙනවා. උප්පත්තිය කියන්නේ කුමක්ද? මෙන්න මේ උප්පත්තිය ගැන බුදුහාමුදුරුව දක්වනවා මෙන්න මෙහෙම සිද්ධියක්. ඒ සිද්ධිය පැහැදිලි කරලා Tamanට අපි වඳුර ගන්න වෙනවා ප්‍රායෝගිකව මේ தත්ත්වය මොකක්ද කියන එක. තේරුණා? දැන් කරුණු නෙවෙයි දැන් කරුණ අපි දැනගන්න ඕනේ බුදුහාමුදුරුව දක්වපු එක. ඒකට අනුව අපි කොහොමද මේක තේරුම් කරගන්නේ? බුදුහාමුදුරුව දක්වනවා උප්පත්තිය කියන්නේ මොකක්ද කිව්වහම ස්කන්ධ පහළ වීම කියලා කාරණයක්. කන්දානම් පහතු භාව. ආයතනානම් පටිලාභෝ කියලා විතරයි කියන්නේ ඔන්න උපත කියන දේ. ස්කන්ධානම් පහතු භාව, ආයතනානම් පටිලාභෝ අයං උච්චති ಜಾති. ಜಾති කියන්නේ ඉපදීම. ඒරොන් මේ ඉපදීමේදී කරුණු දෙකක් බුදුහාම කියනවා. ස්කන්ධ පහළ වීම, ආයතන පහළ වීම. ආයතනවා තියෙනවා ස්කන්ධානම් පහතු භාව, ආයතනානම් පටිලාභෝ ආයතන කියන ඒවා ලැබෙනවා ස්කන්ධ පහළ වෙනවා කියලා කරුණු දෙකක්. දැන් ඔන්න ඔය දෙක අපි තෝරගන්න ඕන මොනවද මේ කිව්වේ? හරිද? දැන් තමන් ඉපදිලා ආඥාවක් දෙන්නේ. දැන් තමන්ට ඔය කියන ස්වභාවයන් දෙකම තියෙන්න වෙන්නේ නැද්ද? මම තියෙන්න ඕනේ. ආන් මේ දෙක මොනවද කියලා වෙන් කරලා අඳුරගත්තා නම් හරි. හරි. ස්කන්ධ කියලා කොටසක් ගැන කියනවා ආයතන කියලා කොටසක් ගැන කියනවා. හරි. ඒක දෙකක්. හරි ඒක දෙකක්නේ පැහැදිලිවම එකක් නම් බුදුහාමර එකක් කියලා නිකන් ඉන්නවනේ වචන දෙකක් කිව්වේ ස්වභාවයෙන් දෙකක් තියෙනවා ආයතන කියලා එකයි ස්කන්ධ දැන් ওই දෙකම තමයි තියෙනවද හා කොහොමද දැන් ආයතන කියන එකක් අඳුරගන්නේ කොහොමද ස්කන්ධ කියන එක අඳුරගන්නේ හඳ කියන ස්කන්ධයක් රූප දැන් ආයතන පිටන්නේ ශරීර උපකාර කරගෙන. ශරීරය උපකාර කරගෙන පිටන එකක් තමයි මොකද්ද? ආයතන. ආයතන. හා ස්කන්ධය. ස්කන්ධ කියන්නේ නාම සහ රූප ධර්ම. පංචපාද. පංචපාද ස්කන්ධය. හ්ම්. කොහොමද අඳුර වෙන්නේ? දැන් ස්කන්ධ පහළ වෙනවා කියන ස්වභාවය අඳුර ගන්න ක්‍රමවේදයක් මට ඕනේ. දැන් අපිට ඕක දැනගන්න ඕනේ. ඕක තමයි අපේ අවසාන ප්‍රතිඵලය. දිවලේ අපි දැනගන්න ඕනේ මේ මේක දැන් පහළ වෙන්නේ. ස්කන්ධ පහළ වීම නතර වුණා නම් ආයතන හට ගැනීම නතර වුණා නම් ඔය මොකද නතර වෙලා. හරි? ඒක එහෙම කියනවා. ස්කන්ධානම් වේදෝ කලේ බරද නික්කෝ. ඒක තමයි මරණය කියන්නේ. එහෙම නැත්නම් නැවත උපදින්නේ නැහැ කියන්නේ උතරයි. ආයතන කියන්නේ ආයතන කියන්නේ පෙනීම හ්ම් චක්කු ආයතන කියලා එකක් එනවා. මොකක්ද චක්කු ආයතන කියන්නේ? ඒක ඇහි තියෙන ඒක කියන්නේ ඇසයි රූපයයි විතර ඒකෙන් අපිට පෙනීම කියන එක හ්ම් මොකක්ද කියන්නේ ආයතන කියන තියෙනවද ආයතන සතර මහා භූතයන්ගෙන් ඇතිවෙච්ච එකක් කියලා කියන්නේ සතර මහා භූතයන් ඇතිවෙච්ච එක තමයි ආයතන ආය ස්කන්ධ ඒව නැද්ද? හ්ම්. එන්නේ විනාඩිය නෑ මොකද කල්පනා කරන්නේ. නැද්ද එහෙම ඒවා? තියෙනවා. කන්නාලා. ආයත නෑ. ස්කන්ධ සර්විය සාරියේ මොකද ඒ වගේ. හ්ම්. ආයත ප්‍රය. හරි. දැන් ওই தත්වයන් දෙක සරලව මම මේ මෙහෙම පැහැදිලි කරනවා. දැන් ඕවා හොඳට ඔබ මතක තියෙන්න ඕනි කාරණාවක් නිසා තමයි මිලිම් මේ ටික කියලා දෙන්නේ. ඔය ටික හොඳටම තේරිලා තියෙන්න ඕනේ. ඔය ටිකම තමයි අපිට ඕන. දින හතර තුළදීම නැත්නම් රහත් වෙනකම් ඕනිත් ඔච්චරම තමයි. හරිද? එහෙනම් මොකද ඕනේ? ඔය ටික හරියට දැනගන්න. ආයතන කියනවා දැනගන්න ඕනේ. ස්කන්ධ කියනවා දැනගන්න. ඔය ටිකයිදී මට මේ කෙටි කාලයක කියා දෙන්න බෑ. ඔය ටික කියා දෙන්න තමයි මට මේ 14ක් ඕන කිව්වේ. හරිද? ඔක සරලව කියලා දෙන්න බෑ වුණා තර්ක తీරුවට. දැන් සරලව මට මූලිකව මෙතෙන්දී ඔය කාරණා මොකක්ද කියන එක පැහැදිලි කරලා ඒ පිළිබඳව සංකීර්ණ වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වපු කාරණා කියලා දෙනවා ඉදි දවස් තුනීම. පැහැදිලිද? ඔක හැම ලේසි කාරණාවක් නෙවෙයි ඔය කියලා. ඒක සරලව තමයි මම මෙන්න මෙහෙම ඔක පැහැදිලි කරලා දුන්නා මොකද තේරෙන්නේ. උප්පත්තිය ලැබනකොට සත්‍යයක් කියලා අපි වචනයක් පාවිච්චි කරනවා. අපි කියන්නේ ගහක් ඉපදුනාද කියලා. නේ? ගලක් ඉපදුනා එහෙම නැත්නම් ඉරක් ඉපදුනා හඳක් ඉපදුනා කියලා අපි කියන්නේ නැහැ. ඒ ආකාරයෙන් අපි කියනකොට සත්‍යයා කියලා කතා කරනවා. ඒතර සත්‍යයා කියන ගන්න කතා කරන සත්‍යයාට අර ගස් ගල් වැල දොළ ගංගා ආදියට වඩා වෙනස්කමක් එකේ තියෙනවා. ඒකටත් රූපයක් හැඩයක් මොකක් හරි එකක් තියෙනවා. රූපයක් හැඩයක් එකක් තිබ්බට අපි ඒවට සත්‍ය කියන සංභාවය පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඔයට අමතරව ඒ කියන්නේ ගස් ඇලදොල ගංගා ආදී වල ස්වභාවයන්ට අමතරව තවත් යමක් පීඩන හිඳ තමයි සත්ත්ව කියලා වචනයක් කරලා පාවිච්චි කරන්නේ. බුදුහාමරතෙන් තමයි සත්ත්ව කියලා කතා කරා. සියල්ලන්ට. සියලුම සත්ත්වයෝ කියලා. එතකොට ඒකෙත් එහෙනම් අර විදිහටම රූපී බවක් පේන්න තියෙන අපිට පේන්න පුළුවන් අපරෙන් තරම් සියුම් මේවක් කයක් තියෙන්න පුළුවන් කයි. නම් ශරීරය කියලා එකක් ඔය සත්ත්වයාට පාත්. ඒක විවිධ හැඩ තියෙන්න පුළුවන්, විවිධ ස්වභාවය වෙන්න පුළුවන්. අපිට පේන ස්වභාවයෙන් තියෙන්න පුළුවන් පිය විහාරයට නොපෙනෙන තත්ත්වෙන් තියෙන්න පුළුවන්. හරිද? දැන් අපි සාමාන්‍ය විද්‍යාව දන්න කෙනෙක් දන්නවා දැන් අමීබාව බැක්ටීරියාව කියලා සත්ත්වය ඉන්නවා. දැන් අපිට අමීබාවෙත් බැක්ටීරියාවක් කියලා සතෙක් පේනවද? නමුත් එහෙම නැද්ද? එන්න ඒ වගේ තව ඕන සත්ත්වය ඉන්නවා. හරි. එතකොට ඔන්න සත්ත්වය ආගත්තාම උපතේදී සත්වයකට ශරීරය කියලා ස්වභාවයක් එනම් පේනව නේද? හරියට. හරිද? ඔන්න ඔය ශරීරයට පණ කියලා එකක් හරි. ඔය සාමාන්‍ය කතා කරන විදිය මම කියන්නේ. පණ කියලා එක. හරි. ඒ බැක්ටීරියාවට හරි, ඇමීබාවට හරි, මොනාහරතට හරි, ඒ දතාවට පණ කියලා එකක් ගැන කියනවා. හරි. දැන් සාමාන්‍ය තමන් ගැන ගත්තත් වෙන අපිට පේන්නේ නැවර තිරිසන් සත්වෝ ආදී සත්ව ගත්තත් ඒ සත්වයන්ට ශරීරයක් තියෙනව නේද? නැගක් තියෙනවා. නැගත් එක පණ කියලා එකක් තියෙනව නේද? පණ කියලා එකක් තියෙනවා. හරි. දැන් අපි කියනවා සංසාරය කියලා එකක්. දැන් මොකද්ද ඔය සංසාරය කියලා කියන්නේ? පණ තියෙනවා. පණක් ගැති වෙනවා අප්පා. පණ කොහෙද තියෙන්නේ? එමාරමට. ඈ එමාරමට ඒ තරක් කොනේ. ඒක මොකද මොන තරේද මන ඇති වෙන්නේ? දැන් පණ ඇති වෙනවද ওই පිටියක ගලක ගහක මේ දෙක පුටුවක එහෙම ශරීරයක් එකතු වෙලා ශරීරයක් තුල පණ එකතු වෙනවා කියන එක තමයි වෙන්නේ හරි දැන් අපි කියනවානේ පුනර්භවයක් තියෙනවා කියලා. මේක නවත්තන්නේ මේ කතා කරන්නේ. නැවත උපදිනවා කියලා. ඒතර නැවත උපදිනවා. නැවත උපදින්නේ මොකක් වුණාගෙන් පස්සේද? මොකක් වෙච්චන් පස්සේ නැවත උපදින්නේ? මැරුණාට පස්සේ. ආ මෙච්චර. ඔබ <laughs> සරල වැඩි දැනගත්තාම ඔය වැඩ ලේසිම ඈ. නේද ඔය සංකීර්ණව හොයන්න යනවා සරලව තේරුම් කරගන්න. ඒක තමයි මම සරලව කියන්නේ. මැරිච්චන් පස්සේ තමයි ආයෙ උපදින්නේ. එහෙනම් මැරිත්තගෙන් පස්සේ අපි ඔය කතා කරපු ශරීරය ගැන රූපයයි කියලා කතා කරන ස්වභාවය රූපයක් කියලා කියන එක හැඩය මොකක්ද කියන එක ඒක යනවද කොහෙවත් නෑ ඒකට මොකද වෙන්නේ මේක දිල්ල විනාශයටපත් වෙනවා එහෙනම් දැන් නැවත භවයක් කරා යනවා කියන්නේ නැවත උපත කරා යනවා කියන්නේ මොකද්ද පණ කියලා අපි කතා කරනවා ඔකම ඔකට ඉතින් එක එක නම් කියනවා විඥානය කියනවා ඈ දිත කියනවා ඔය නම් ගොඩයි මොනවා කියවරි කමන්නේ මැරිච්චාම ඒගොල්ලෝ පණ ගියා කියලා කියනවා. උත්පටි කියනවා. තවත් මොනවා හරි කියනවා නම් උත්පටි කියනවා. උත්පටි හැම වෙලෙම යනවනේ. උත්ප හැම වෙලෙම එහෙම උත් හැම වෙලෙම පණ යනවා. පණ යනවා නෝයි. කොහොම පත්‍යද කියලා හෙටන් කියන වෙලේ. හරිද? ආ උත්ම කියන පණ ගියා කියන්නේ නැහැ. උත්පටි කියන්නේ නැති වෙනවා තමයි. කොහොම හරි ඔන්න ඔය වචන වලින් කියනවා පණ යනවා කියලා. දැන් එහෙනම් අපි දැන් දැනගන්න ඕන පණ කියලා මොකක් හරි අපි විවහාර කරන එකක් තියෙනවා. ධර්මයේ තුලත් සිත, විඥානය, ඔය කියන ප්‍රාණය විදිහට වචන තියෙනවා. ඒ මොකක් හරි එහෙම ස්වභාවයක් තියෙනවා. අපිට හැබැයි ඔන්න ඔය කියන එක ඇහැට පේන එකක්, අතට අහුවෙන එකක්, උපකරණකින් ගෝචර කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් එහෙම මොකක් හරි තියෙනවා. පණ කියලා එකක් අපි කියනවා. ඒක තමයි එහෙනම් මොකද වෙන්නේ? ඔය කියන විදිහට අපිට දැන් තේරෙන විදිහනේ. ඒ කියලා පණ කියලා කතා කරන මොකක් හරි ස්වභාවය තමයි නැවත කයකට එකතු වෙන්නේ. එහෙනම් දැන් අපි කරන්න ඕනේ වැඩේ මොකද්ද? ආන් ඒක නැවත කයකට එකතු වෙන එක නතර කරන්න. හරි? ඔච්චරයි. දැන් මොනම තේරුම් අරගෙන යනකොට ඔය වැඩේ නිකම්ම හරියයි. හරි වැඩි හිතන දෙයක් නෑ. ඒක දැන් මොන පණ කියලා එකක් වෙනවා සරලව කිව්වොත් එච්චරයි. අපි මේ නම් බුද්ධ ආගම පාවිච්චි කරන්නේ මොකක් කරන්නද? පණ නැති කරගන්න. පාන නැති කරගන්න. හරි නේද? පාන නැති කරගන්න. පාන නැති කරගන්න. කරගන්න පාන නැති කරගන්න නැත්නම් පාන යන්නේ එක නවත්ත ගන්න. පාන නැති කරන්න තමයි. පාන නැති කරන්නේ වැඩි ඉවරයි. හරි. පාන නැති කරන්න ඕනේ හැබැයි ආයෙකට යන්නේ නැති එක. හරි. ආයෙකට යන්නේ නැති වෙන පාන නැති කරන්න. දැන් එහෙනම් පණ කියන්නේ මොකක්ද කියලා දැන් ආයෙ ප්‍රශ්නයක් එනවා. ඒක පණ කියන්නේ මොකක්ද? පණ කියලා එකක් තියෙනවා. හරිද? පණ කියන එක තමයි ඔය ඇඟකට එකතු වෙන්නේ. හරිද? ඒ ඇඟට බුදුහාමුදුරු දුන්න නම තමයි ආයතන කියලා කිව්වේ. හරිද? ඒතර මෙන්න මේ ආයතන කියන දැනක තමයි පණ එකතු වෙන්නේ. හරිද? ඒතර මේ පණ එකතු වෙලා ඇති වෙන తත්‍රයට තමයි ස්කන්ධ කියලා කිව්වේ. හරිද? ඔක ටිකක් සංකීර්ණයි එහෙම කිව්වට. එතකොට පණ එකතු වෙලා ඇති වෙන සත්‍යයක් තියෙනවා. ඒක තමයි ස්කන්ධ කියලා කිව්වේ. ඒකයි කිව්වේ ස්කන්ධානම් පාතු බව. ස්කන්ධ පහළ වෙනවා. ඒක පහළ වෙනවා. කොහෙද ආයතන තියෙන තැනක. ආයතනානම් පටිලා. ආයතන ලැබුණොත් කඳ පහල වෙනවා. නැත්තම් පහල කරන්න බෑ. හරිද? දැන් ඔන්න ඔය දෙක අපි තේරුම් කරගමු. එහෙනම් ආයතන කියලා බුදුහාමුදුරු කිව්වේ මොකද? මෙන්න මේ ශරීරය කියලා අපිට තේරුම් කරගන්න අඳුරගන්න තියෙන ස්වභාවය. එතන අපිට නොපෙනෙන ක්‍රියාත්මක භාවයක් තිබෙනවා. ඒකට තමයි ඔය ස්කන්ධ කියලා කිව්වේ. ඒකත් අපිට අඳුර ගන්න පුළුවන් ක්‍රමානුකූලව ධර්මීය යනකොට අපිට තේරෙනවා ඒක මොකක්ද කියලා. හරිද? දැන් මොන ඔය தත්ත්වයන් දෙක සරලව තමයි මම මේ පැහැදිලි කරේ. කයකුයි සිතකුයි කියලා ධර්මීය කියන්නේ. නැත්නම් සාමාන්‍ය අපි කියනවා ඇඟයි පණයි. හරිද? දැන් ඔන්න ඔය ඇඟ කියලා ගත්තාම ඒකට තමයි ආයතන කියලා බුදුහාම විග්‍රහයක් කරන්නේ. දැන් අපි ඕක හරියටම අඳුර ගන්නවා. ආයතන කියන්නේ කීයක් තියෙනවද? කොච්චරක් තියෙනවද කොහෙද තියෙන්නේ කොහොමද අපි ආයතනයක් අඳුරන්නේ තමන් දැනගන්න මොකද තමන් දැන් යන්නේ මෙන්න මේ ආයතනයකට මෙන්න ආයතන තියෙන තැනකට ආයතන නම් කියලා කිව්වේ ඒක වචන නෙවෙයි කොහොමවත් එතකොට බහුවචනය ගොඩක් තියෙනවා ආයතන තියෙන තැනකට මේ ස්කන්ධයන් පහළ වීමේ ක්‍රියාවලිය නතර වෙන්නයි හරිද එහෙනම් තමන්ම අඳුර ගන්න ඕනි ආයතන කියන්නේ මොනවද ආයතන කියනවා කොහොමද අපි අඳුරන්නේ ආයතන කීයක් වෙනවද හ්ම් හයක් තියෙනවා මොනවද හය? අස කන දේව නාසය ශරීරය මනස මනස කනාද දිවාදීද මොළය මොළය ශරීරේ මන මනස ආ ඔය අම්මට මම chance එකක් දෙන්න ඔය හයක් තියෙනවා කියලා කියවනේ ඒ හයම මට පෙන්වන්න ඕන දැන් ඒවා කොහෙ තියෙනවද? ශරීරේ ශරීරේනේ. ආ එහෙනම් තමයි තියෙනවා හයම. හයම තිබ්බට පහයි පෙන්වන්න. ආ හයම තිබ්බට පහළු පෙන්වන්න පුළුවන්. එහෙනම් හයවෙනි එක නැතු ඇති. හය තියෙනවා ඒක මන කියන එක පෙන්වන්න බෑ. ඒක නැද්ද? තියෙනවනේ පෙන්වන්න බැරි. <laughs> තියෙනවා නම් පෙන්වන්න බැරි ඒක මම නන්නේ. දැනගන්න. දැනගන්න කියන්නේ හැබැයි ඒ ආයතන පහ ක්‍රියාත්මක වෙන්නේ මනස නැත්තම් සාමනස. දැන් කන එකසේ ශබ්දයක් ඇහෙන එක කන් බීරි කෙනෙක් වුණොත් කන් ඇහෙනති කෙනෙක් වුණොත් ඒ ශබ්දයට එතන පහළ වෙන්නේ මොකද මනසෙන් තමයි මනසින් තමයි ඒ ශබ්දය අඳුරාගෙන කනට ශබ්දයක් කියන එක කියන්නේ සද්දය රූපයක් ඉතින් අපි හිතමුකෝ සද්ද බෙරයක් හරි සද්දයක් කව තිබෙන කනට ඇහෙනවනේ සමහර රූපයයි ශබ්දයයි එක එකට එකතු වෙලා කනට ඒක උපකාරී වෙනවා. දැන් කොහොමද ආයතනයක් අඳුරගන්නේ? ගැනීම එන තැන හ්ම් ගැනීම කියන කාර්යය කරන්නේ ඒ චක්‍රය ඒ ආයතනය. හ්ම් එහෙනම් එහෙම කාර්යයක් කරනවා. එහෙනම් ආයතන හයක් තියෙනවා නම් හයක් තියෙන්නේ එකම කාර්ය කරන්නද වෙන වෙන කාර්යයන් කරන්නද? ඒ තනි තනි ඒවා කියන්නේ. මේ තනි තනි කරනවා නම් දැන් ඔය කිව්වේ දැන් අර කන කන හින්දා මොනක්ද ඕනේ කියලා? රූපයයි එතකොට මොකාරි මට කමන්නේ පස් වෙලා හරි මොනවා හරි වෙලා මං අහන්න දැන් ආයතනීය කියන එක අඳුරගන්නේ කොහොමද කියලා මගේ පාඩේ. ආයතනීය කියන්නේ ශරීරයට අයිති කොටස් ටිකක් කියලා තමන් කිව්වා. ආයතන නිසා වේදනාව පහළ වෙනවා. ආයතන නිසා වේදනාව පහළ වෙනවා. ආයතන වකාරණ වේදනාව කොහොමද අඳුරගන්නේ? වේදනාව පහළ වෙනවා කියන්නේ අඳුරගන්න විදියයි මට උනේ. ප්‍රායෝගික ධමයි මම මේ කියන්නේ. දැන් හැදෙනවා නම් දකින්න. හැදෙනවා නම් දකින්න. හා හරි. හරි. තව. හම දෙනවා නම් දැනෙනවා. දැන් ස්පර්ශය දැනෙනවා. ස්පර්ශය දැනෙනවා. හරි. දෙකයි. දෙකක් තියෙනවා. ඇහෙනවා. දිවට රස දැනෙනවා. නහසේට ගඳ සුවඳ. ශරීරයේ ස්පර්ශයේ සීතල උණුසුම ඒ. සිත විදි පහළ වෙන්නේ මනසේ. මොලේ ආශ්‍රිතද මොකද මේ මොලේ ආශ්‍රිත ඉස්පාන වල කොහොමද දන්නේ හැබැයි ඒකෙන් තමයි කිය ඒකෙන් තමයි අඳුරගන්නේ ශබ්ද කනට වුණා ශබ්දයක් ඇහෙන එක අඳුරගන්නේ මනසෙන් කන කන ඒකට උපකාරී වීමක් විතරයි මම හිතන්නේ මට මන් දන්නේ ඔක්කොම උපකාරී වෙනවා තමයි ශබ්දය අඳුරගන්න කනයි කියන ආයතන ඇසට රූපයක් හම්බුනාම විඥානයත් එක්ක කියලා ස්පර්ශයත් එක්ක කියලා ඒක හඳුනා ගන්න. අභිධර්මයේ චුට්ටවිත් මම දන්නේ ඔවා මට ඕනේ මම ආයෙත් අපගන්න විදිහට මට ඕනේ ඈ <laughs> නොදන්න අභිධර්මයක්වා මොකක්ද මම හා හරි ඒ වර්ණය අනුව තමයි ඒක රූපයක් කියලා පස්සේ තේරුම් ගන්න එක. ඒක පස්සේ තේරුම් ගන්න එක මට වැඩක් නැහැ. පස්සේ කරන වැඩේ මට වැඩක් නැහැ. ආයතනීය කියන්නේ මොකක්ද කියලා මම ඇවි. එතකොට කණේ ඒ වගේම ශබ්දයක් අපි <laughs> තේරුම් ගන්නවා. තේරුම් ගන්නවා. ඔන්න ඔච්චරයි වැඩේ ආයතනේ කියන්නේ යමක් දැන ගැනීම එහෙම නැත්නම් අඳුරා ගැනීම තේරුම් ගැනීම සඳහා තියෙන තැනක්. එහෙම නැත්නම් කියනවා යමක් සකස් කරන තැනක්. හරිද? සකස් වෙන්නේ තැන්වල. ආයතන වල තමයි සකස් වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රදීම කියනවා නම් කර්ම සකස් වෙන තැනට තමයි ආයතනෙ කියන්නේ. කොහොම කිව්වට තේරෙන්නේ නැහැ පද්ධතිය දෙකට දෙන්නේ. හරිද? එහෙනම් කර්ම නවත්ත ගන්නම වැඩි කරන්නේ. එන තමන් දන්නේ නැත්නම් ආයතනේ හරියට තමන්ට ඔය වැඩේ නවත්තන්න හම්බෙන්නේ. චක්කු ආයතනය කියලා බුදුහාමුදුරු නම් කිව්වේ. සෝත ආයතනය, ගාන ආයතනය, ජීව ආයතනය, කාය ආයතනය, මන ආයතනය. දැන් ওই ටික ඔක්කොම නැත්නම් එයාට නිවන් දකින්න බෑ. ඒකත් මතක තියාගන්න. පළවෙනි වැඩේ ඒකයි මේ කියන්නේ. ආයතන හයම නැති කෙනෙකුට කිසිසේත්ම නිවන් දකින්න බෑ. මාර්ගඵල ලබන්න බෑ කියන්නේ. පැහැදිලිද? 10ම තියෙන්න ඕන. ඒ නිසා තමයි මාත් මේ හොයලා බලන්නේ එහෙම තියෙනවද නැද්ද කියලා මොනකට. එහෙම නැත්නම් මම කරන්නේ නැහැ. නේද? එහෙනම් චක්කු ආයතනිය කියන්නේ මොකටද? යමක් දැනගන්නකොට මොනවද දැනගන්න තැනටද? වර්ණය. එහෙනම් අපි රූප කියලා පුදී කියන වර්ණ දැනගන්න තැනට කියන එක තමයි මොකද්ද? චක්කු ආයතන. වර්ණ දැනගන්න තැනක් තියෙනවද නැද්ද? තියෙනවා. මොකක්ද? ඇහැ. ඇහැ නැතුව Tamanට වර්ණ දැනගන්න ක්‍රමවේදයක් එහෙම තියෙනවා. හ්ම්. තේරෙනවද? ස්පර්ශයෙන් පුළුවනේ වර්ණ දැනගන්න. අත ගාලා පාට කියන්න පුළුවන්? ඈ? ඒක බෑ. ඒකට ඇහැ විතරයි. ඒකට මොක තිබ්බත් හරියන්නේ නැහැ. මන ආයතනෙ මොන ආයතනෙ තිබ්බත් හරියන්නේ නැහැ. ඇහැ නැත්තම් පුළුවන්ද වර්ණ දැනගන්න? බෑ. එහෙනම් ඕම් ඔය වර්ණ දැනගන්නා තැනට කියන තම තමයි චක්කු ආයතන කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියනවා ඇස. හරිනේ? ඒක රූප කියලාත් ඔක වචනේ පාවිච්චි කරනවා ධර්මයේ තුල රූප දැනගන්නා තැනට. රූප. හරිද? රූප වලට වර්ණ විතරයි දැනගන්න පුළුවන්. හරිනේ? හ්ම්. පැහැදිලිද ඒක? හ්ම්. ඊළඟට සෝත ආයතනය කියන මොනවද දැනගන්න දෙයක තියෙන්නේ? ශබ්ද. ශබ්ද දැනගන්න තියෙන තැනට අපි කියනවා සෝත ආයතන. කොහෙන්ද දැනගන්නේ ඒක? කනේ. හ්ම්. කන නැතුව වෙන කොහෙන් හරි සද්ද දැනගන්න පුළුවන්ද? බෑ. කොහොමද තම බෑ කියන්නේ? කොහොමද දැනෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? බීරිය කෙනෙකුට සද්ද. බීරිය කෙනෙක් ගමන් ගන්න තමන්ට හැමෝටම මම අහන්නේ. බීරිය ගැන කතා කරන්නේ තමන්. බීරිය ගැන මම කතා කරන්නේ මම කතා කරන්නේ තමන් කොහොමද පිළිගන්නේ කන නැතුව ඇහෙන්නේ නැහැ කියලා. අනුගේ වැඩ නැහැ තමන්ට නෑ කරන්නේ. අපි කන් දෙක වහගත්තම මොනවත් ඇහෙන්නේ නැහැ. ආ ඒක මම ඇවි මට ඕනේ ඕක මට. ඒ කියන්නේ කනට තමයි සද්ද එන්නේ නම් දන්නවා සද්ද ඇහන්න ඕනේ නැත්නම් කන් දෙක නෑ වහගන්න. නිකන් සද්ද දැනගන්න ඕනේ නැත්නම් කන වහගත්තා ඉවරයි. ඒ කියන්නේ කන නැත්නම් වෙන කොහෙටවත් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ කට අරගෙන හිටියම බන ඇහෙන්නේ. එහෙමද? එහෙමයි මේක අනිවාර්යයෙන් මොකද කියන්නේ? කන් දීගෙන ඉන්න. යා අනිවාර්යෙන් අහන්න නම් කන තියෙන්න ඕනේ සද්ද දැනගන්න කනින් පාන. ඒ වගේ තමයි ඇහැ වහගත්තාම තමයි රූප දැකින්න බෑ වගේ. කන වහගත්තාම දැන් කවුද දන්නේ ඒක? තමයි. හ්ම්. දැන් ඔගේ තව දෙයක් මම පැහැදිලි කරගන්නවා. දැන් වෙන කෙනෙක්ගේ කනක් ඇහෙනවද නැද්ද කියන්න මම දන්නවා. තමන් <laughs> දන්නවද කියලා? ඔව්. මම දන්නවා කියලා. මට හොයාගන්න පුළුවන්. මම කියනවා මම නැගිටින්න කියලා. එයා නැගිටිනකොට මොකද නැහැට වෙනවා. ඇහිලා ඇහිලා නැගිටින්න නැතු හිටියොත් ඇහිලා නැගිටින්න නැතු හිටින්න බැරිද? එතකොට මොකද කියන්නේ කන ඇහෙන්නද? එහෙම වෙලාවක් වෙනවද? කවුරු හරි සද්දයක් ඇහිලා ගැස්සිලා ඇහැරුත් නැහැ. මේ කිව්වොත් අපි දන්නා යාට සද්දයක් ඇහුණා කියලා. කවුද සද්ද ඇහෙනා කියලා වෙන මොකද හිතන්නේ? දැන් ඔය ඕන තරම් එහා පැත්තේ කෙනා ගොරව ගොරවයිද මෙහා පැත්තේ බුදිය ගන්න. මේ මොදේ. හිතාගන්න. එහෙනම් හිතාගන්න බෑ. හරි. එහෙනම් හිතාගන්න බෑ. හරි. ඇවිල්ලා ඕක මොකද තමයි මේ කියන්නේ ඕක මොකද කියන්නේ බුදුහාමර මොකද්ද සම්දික්තික භාවය කියලා ධර්මයේ තියෙන සම්දික්තික භාව කියන්නේ තමන් විතරයි දන්නේ මට ඇහෙනව නැද්ද කියලා මම දන්නවා එච්චරයි ඇහුණාද නැද්ද කියලා මම දන්නවා ඇහුණත් ඇහුන්නේ නැහැ වගේ ඉඳලා පුළුවන් හරිද පේනවා නම් පේනවාද නැද්ද කියන එක මම විතරයි දන්නේ ඔය ආයතනයේ ස්වභාවය ඒකයි ඒ තමයි මේ කියා දෙන්නේ තමන් තනියෙන් මේ වැඩේ කරන්න ඕනි කියලා කියන්නේ ඕකම කිසිම බාහිර කෙනෙකුට සම්බන්ධ වෙන බාහිරින් දැනගන්න ඕනේ. දැනගෙන තමන් තනිය කරගන්න. මෙතන. හරිද? යමක් දැක්කනම් දැක්ක බව දන්නේ කවුද? තමන් විතරයි. හරිද? ඇහුණා නම් ඇහුණා නම් තමන් විතරයි. ඒ කියන්නේ ආයතනයේ ක්‍රියාකාරීත්වය ස්වාධීනයි කිසිම බාහිරත් එක්ක සම්බන්ධයක් නැහැ. බාහිර කෙනෙක් එක්ක සම්බන්ධයක් නැහැ. බාහිර දේ ඕන. බාහිර සද්දෙන් අපි අඳුරගන්නේ. රූපයෙන් අඳුරගන්නේ. බාහිර ස්වභාවයෙන් අඳුරගත්තට ඒ කියන්නේ වෙනත් කෙනෙක් එක්ක වෙන බාහිර පුද්ගලයෙක් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. තේරුණා? ඒක නන්නේ ඔහමයි ආයතනය හඳුරගන්න හරි. නෑ ඒක තමන් පමණයි දන්නේ වෙන කෙනෙක් කිසිසේත්ම කියන්න බෑ. හරි. උපකරණ පාවිච්චි කරලා එයාට පේනව නැද්ද කියලා කිව්වට දැන් ওই දොස්තරලා භාවිතා කරනවා ඇස් එයාට පේන්නේ නැහැ කියලා. ඇස් එයාට පේන්නේ නැහැ කියලා දොස්තර කොහොමද කිව්වේ? තමන් කිව්වොත් තමන් කිව්වොත් ඉඳා. තමන් කිව්වොත් ඉඳා නේ. එයා කියන්නේ මට පේන්නේ නැහැ තමයි. ඊට පස්සේ එයා ඕම් කණ්ණාඩි හරි මොනවද දාලා දැන් පේනවාද කියලා මම මට පේනවාක මෙයක් කියා පේනවා. කණ්ණාඩි දාලා තමන්ට පේන්නේ නැහැ කියලා කිව්වොත් එයා කියලා දැන් පේනවා කියලා. එහෙම කියන්නේ නැහැ. සාදාතෝ කියන්නේ. ඇයි ඒක තමයි කියන්නේ. හරි. එහෙනම් අනුන් වලින් මේ එකක්වත් කරන්න බෑ තමන් විතරයි. හරි. එහෙනම් ඔන්න ඔය ලක්ෂණය මට වැදගත් වෙනවා. මොකද ඒ ලක්ෂණය අතිශයින්ම අවශ්‍යයි Tamanට මේ ගමන යන්න නම්. එහෙනම් ඒ ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය තම තමා පමණක් අඳුරගෙන යන්නේ. හරිද? චක්ක ආයතන කිවි රූප දැනගන්නා දැන ඒ බව දන්නේ Taman විතරයි. හරි? ඒක තනක් තියෙනවා. දැන් ඇහැ පමණයි ඇහැට විතරයි ඒක කරන්න පුළුවන්. ඇහැ නැත්තම් රූප දකින්න බෑ. හරි? සද්ද දැනගන්නේ ඒතකොට කවුද? Taman විතරයි. ඒකත් උතනින්ද? අනේ විතරයි. වෙන කිසිම ආයතනයකින් ඒක කරන්න බෑ. හරි? ඊළඟට ගාන ආයතන කිව්වා. ඒ මොකද්ද? ගන්ධ සුවඳ දැනගන්න තැන. හරිද? ඒකට නහය කියලා අපි සාමාන්‍ය සිංහලෙන් කියනවා. නහය නැතු වෙනකොටම ගඳ යනවද? එහෙනම් ගඳක් දැනුනේ නැද්ද කියලා කවුද දන්නේ? තමන්. ඉතින් හරි වෙන කවුද දන්නේ? නෑ. ඊළඟ ජීව ආයතන කිව්වා. ඒක කවද? දිව කියනවා. ඒක මොකද කරන්නේ? රස දැනගන්නවා. දිව නැතු වෙනකොට රස දැනනවද? නෑ. එහෙනම් ඒකත් කවුද දන්නේ? තමන් විතරයි. නම් රස අනුන්ට දැනෙන රස තමන් දන්නවද? හ්ම්. එහෙනම් කියන්න පුළුවන්ද? එහෙනම් කාටවත් ඕන විදිහට උයන්න පුළුවන්ද? කාටවත් තමන් දැනෙන රසෙට. තමන්ට ওই දේ විතරයි උයන්නේ අනුන්ට ඕන උයන්න කන්න කියනවා. උයන්න කරන්න බෑනේ. එයා එයාට දිව සඳහන් එක තමන්ට හදන්නවද? එහෙනම් අනුන්ට ඕන විදිහට උයන්න පුළුවන් කාටවත්? එහෙනම් කාටවත් කියන්නේ? තමන්ට කොයිද කියන්නේ නේ කරන්නේ නැහැ. ඒක කැමතිලා ඉන්න කියලා නැත්නම් නිකන් ඉන්න කියලා කරන්නේ නැහැ. හරි එහෙනම් අර දැන් එන්නේ තමන්ගේ දේ තමන් විතරයි අල්ලන්නේ. හරි. ආ ඊළඟට කාය ආයතන කියවා. ඒ මොකද්ද? ශරීරයට. ඇයි ඒක මොකද ඒක ආයතන මොනවා දැනගන්නේ කියේ? ස්පර්ශ දැනගන්න ඕනම තැනක් කාය ආයතන. හරි ස්පර්ශය කියන්නේ රස්නේ, සීතල, පහනවා, රිදෙනවා, දනවා, පිටිනවා, විදේශයේ වචන කියන්නේ. ඔව්. ස්පර්ශ දැනගන්න ඕනම තැනක් කාය <coughs> ආයතනය. හරි? ආ. එතකොට දැන් මේවා ඔක්කොම Tamanට තේරෙනවනේ. දැන් රූප පේනවා. එතන දානවා. සද්දේ ඇහුණා. ගඳ වොන් දැනගත්තා. රසක් දැනුණා. ස්පර්ශය දැනුණා කියලා Tamanට තේරෙනවා. ඒක තේරෙන්නේ නැහැ. දැන් ඊළඟට කිව්වා මන ආයතනය කියලා. ඒකට මොනවද තේරෙන්නේ? ආයෙ පාර තේරුම් දෙවල් යනවා. එහෙනම් ඉතින් ඇහක් නැතුණක් තවන්න කන නැතුණක් තවන්න තේරුම් දෙවල් යනවා. ඇහෙන් කනෙක් කරන්න පුළුවන් ඒක තේරෙයි. ඇහැට පේනවා කියලා නේද? පේනවා කියන එක මම පේන්නේ ඇහෙන් විතරයි. ඇහැ නැතුව පේන්න බෑ. අරමුණ. මනසෙන් අරමුණ ගන්න. මම අරමුණ ගන්නවා. සිතිවිලි එන සෝන. කවදාද ඉදිරිය ආවද දාන්නේ? හැංගීම් හැංගීම්. හැංගීම් කියන්නේ? මේ කොහොමද දන්නේ කියලා මම මේ ආන්නේ. ඔය කතන්දර ඔක්කොම මේ සිතිවිලි දැනෙනවා, හැංගීම් දැනෙනවා, වේදනාව දැනෙනවා, අරමුණ කියලා කියනවා. මොකද වෙන්නේ? තියනවාද? ඈ? මේ මන හ්ම් වරමුණු එතෙන් දැන් බඩගිනි කියලා හිතුණොත් ඒක දැන් දැන් බඩගිනි කියලා දැනුණාම කන්න ඒ වගේ අරමුණක් එන්නේ දැන් කර කියන්නේ මනසට නේ බඩගිනි කියලා දැනුනේ තමන්න කයට කයට දැනුණා බඩට ওই කියන ආකාරයෙන් ඉහෙලා ස්පර්ශ වෙනවා තමන්ගේ බඩේ ආහාර නැතිකොට ඒකට ගිහිල්ලා අම්ල වැටිච්චාම කයේ දැනෙන ස්පර්ශයක් ඒක දැනගත්තේ කයි ඊට පස්සේ හිතුව කන්න ඕනේ කියලා ඒක වෙනම කතාවක් ඒ හිතේ හිතේ මනසේ හැඟීම හැඟීම ඔව් දැන් මැරිච්චාම යන්නේ මනසද සිතද සිත මනස සිත දෙකම යනවා නෑ මේක හරියට මේ හරියට දැනගන්න එකමයි එකමයි අර මන ආයතනය හිත ආයතනය එහෙමද දැන් තවම මුලින්ම තීරණයක් ගත්තා නේද දැන් ආයතනය කියන්නේ මොනවද කියන්නේ පණ කියන එක එකතු වෙන්න තියෙන තැනක්. එහෙනම් ආයතනයේ තැනක් නැද්ද ඒක? ඒතර මන ආයතනය කියන්නේ තැනක් නැද්ද? ඒ මොලේ, අයි මොලේ කියලා පිළිගන්නේ? ඒක තමයි ඒ අරමුණ එන්නේ. ඒක තමයි එන්නේ කියන්නේ මොනවද එන්නේ? ඒ කියන්නේ සිතුවිලි දැනෙන්න ගන්න පුළුවන් මනස. කොහොමද සිතුවිලි දැනෙන්න කියලා කියන්නේ? දැන් ඇහත් නම් රූප පේනකල තමයි දන්නේ. හඳ බහැවා ගත්තම රූප වෙන්නේ නැහැ කියලා දන්නවා. දැන් අර මොකක් හරි අපිට ක්‍රියාත්මක කරන්න නැති වෙන සිත අපි දැන් සිත දැන් බඩගිනි කියලා දැන් මම අහන ප්‍රශ්නේ මේමයි. දැන් ඔන්න ඇහැ නැති වුණොත් පේන්නේ නැහැ කියලා මම දන්නවනේ. කන් වහගත්තාම ඇහෙන්නේ නැහැ කියලා දන්නවා. අර තමන්ට මනසට සිතුවිලි එන්නේ නැහැ කියලා තමයි කොහොමද දන්නේ? කොහොමද පිළිගන්නේ? මනසටයි සිතුවිලි එන්නේ මෙතනටම සිතුවිලි ආවේ කියලා. ඒකට ප්‍රතිචාර දක්වන්නේ. ප්‍රතිචාර දැන් මෙහෙම ඔලු දැන් කනට යමක් ඇහෙනවා. ඒක හොඳ ඒක මට හොඳයිද නරකයිද කියලා ප්‍රතිචාර දැක්වීම තමයි මනසෙන් කරන්නේ. දිවට යමක් දැනෙනවා. ඒතර ඒක රසද, පැණි රසද, තිත්තද මොකද කියලා ඒකට රියැක්ෂන් එකක් කරන එක තමයි මේ මනසෙන් කරන්නේ. මනස කියන්නේ ඒවත් එක්ක එන එකට ප්‍රතිචාර දැක්වීම. ඒ අනිත් හැම එකකම ක්‍රියාකාරීත්වයට මනස උපකාරී වෙනවා කියන එක මට හිතෙනවා. ඒක ඔක්කොටම උපකාරී වෙනවා. මනස නැතුව ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්නේ. හරි දැන් ඒ ඔක්කොක්වත් නැත්තම් මාද ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? වෙනවා. ආ ඒතර මොකද වෙන්නේ? ආ මේක මට කියන්නකෝ. ප්‍රතිචාර දක්වන්න නැතුවත් ඉන්න පුළුවන් කියලා මම කියපගන්න. හ්ම්. එහෙනම් ඒකයි දකින්න එකයි ස්පර්ශයයි වෙන මොනවත් කරන්න බැරි නිසා ඒක මනසේ මොනවා කරන්න කියලා තියෙන ප්‍රතිචාර නොදක්වා ඉන්න එක ප්‍රතිචාර තමයි. ඔව් ප්‍රතිචාර නොදක්වා ඉන්න ප්‍රතිචාරයක් ඔව් ඔව්. ඒක තමයි කියන්නේ මනස කියන්නේ. ඒකයි මනස කියන්නේ කොහෙන්ද ඒක? අරමුණු ගැන කියන්නේ මනස තියෙන්නේ අභ්‍යන්තරද? අනිත් ආයතන ඔක්කොම අපිට තියෙන ආයතන. හරි. කරන කාර්ය මම කියන්නේ යමක් අඳුර ගන්න දැනගන්න තැනකට තමයි ආයතනය කිව්වේ. රූප එහෙම නැත්නම් වර්ණ දැනගන්න තැන ඇහැ කිව්වා. ශබ්ද දැනගන්න තැනක් තියෙනවා කන. ඒක නැත්නම් අහින්නේ කියලා තෝයම් කිව්වා. කන දැනගන්න තැන නැහැ. ඉතින් ආයෙ වහගත්තම කන් දැනෙන්නේ නැහැ. ඒකත් තමයි. මනස තමයි අඳුරගන්නේ සංඥාව කරන්නේ අඳුරගන්නේ. එහෙම හදාගන්නේ නැහැ ඒක තමයි. කොහොමද තමන් පිළිගන්නේ දැන් ඕක? දැන් ඒක භෞතිකව තියෙන එකක්ද නැති එකක්ද? පේන්න මට ඕනේ ආයෙක කියන්නේ භෞතික දෙන භෞතික දෙනවා කියන්නේ ඒකට වර්ණයක් හැඩයක් නෑ නෑ මනසට වෙන්න බෑ එහෙම දිනම නම් ඒක අපිට පේන්න ඕනේ මොලයක් එකක් තියෙනවා මොලේ නෑ නෑ මගේ ඒ ආයතනය තියෙන ඒ කියන්නේ ඒක නිකන් පිටිලා තියෙන නමුත් ඒක ඔය දැන් ඒක පෙන්වන්න බැරි දෙයක් මම දැන් ඒක එක පෙන්වන්න බැරිද නෑ නෙවෙයි ස්වාමීන් වහන්සේ දැන් මනස මනස කියන එක පෙන්වන්න බෑ ඒක මාත ආයතනයක් නෙවෙයිද එතන තේන්නේ අර එක එක මම දන්නේ මට තියෙන තැන ප්‍රශ්නයක් නෑ දැන්. මම දන්නේ තමයි මම මේ අහන්නේ. මම දන්නවා මම මේ රට පුරා ලොකු පොර ඇදී ඉඳලා මම මේ ඇවිද ඇවිද යන්නේ. මම දන්නේ ওই බණ ඔක්කොම දන්නවා කියලාට ඕංගු ප්‍රායෝගිකව අත්දැකලා නැහැ කියලා මම ඔය කිව්වේ. හරි. එහෙනම් මම කිව්වටවත් බුදුහාමුදුරුවෝ කිව්වටවත් පොතේ තිබ්බටවත් කවුරු කීසේ කිව්වත් තර්ක කළත් පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙනම් මොකක් මේ කොහොම කළාද පිළිගන්නේ? තමන්ට තමන්ට බැරි. ඒක තමයි මාත්මී කියාගෙන. තමන්ට ඇස් ඇල්ලලා පේනකොට තමන්ට පේනවා කියලා තමන් දන්නවා නම් පිළිගන්න ඇහැට පේන්නේ කියලා. මොකද ඇහැ වහගත්තා වෙන කොහෙන් හරි නැහින්මක් පේනවනම් පිළිගන්නවා නැහින් පේනවා. ඒක මට කියන්න දෙයක් නැහැ. තමන් පිළිගන්න හැටි. මම කියන්නේ ඔක ආයතනයේ ව්‍යාකාරතිය තනියෙන් වෙන්නේ කියලා. එහෙනම් තමන් පිළිගන්න එකයි තමන්ට වෙනවා නම් ඒක වෙන්නේ. හරිද? ආ ඒක තමයි බුදුආවරමේ සම්දිට්ඨික භාවය කියලා එකක් කියන්නේ. තමන් තුළින් දැනගන්න කියලා. නේද? එතකොට සිතු විලි කියලා එකක් ගැන කතා කරනවා. සිතු විලි දැනගන්නවා කියලා එකක් ගැන අපි කියනවා. දැන් අරමුණු කියලා ඔකට පොදුවේ නමුත් අරමුණු කියලා පොදුවේකුත් වැරදියෝ. මොකද රූප කියන එකට අරමුණු කියලා වචනේ පාවිච්චි කරනවා. ශබ්දයක් අරමුණ. ගඳත් අරමුණ. ඒකයි මම මුලින්ම දැන් කියාගෙන ආවේ රූප අරමුණු කරන්න බෑ නහයට, දිවට. ඒක වෙන කොහෙන්වත් බෑ. ඒක පුළුවන් හැට විතරයි. සද්ද අරමුණු කරන්න පුළුවන් කනට විතරයි. ඒ වගේ ඒ ඒ ආයතනයේට අරමුණු වෙන එක දෙයයි නිශ්චිතව තියෙන්නේ. දෙකක් බෑ. හරි? හ්ම්. එතකොට ආන් ඒ විදිහට මන ආයතනය කියලා කියනවා සිතුවිලි එකට අරමුණු වෙන්නේ. නමුත් මන ආයතන සිතුවිල්ල කර්මුණා වෙනවා කියලා අපි මොකක්ද කියන්නේ ඒකට? ඇහැට රූපයක් අරමුණු වුණා අපි කියනවා පෙනීම හටගත්තා. යමක් සකස් වෙනවා කියලා මම කියනවා. කනට ශබ්දය අරමුණු වුණාම කියනවා ඇසීමක් හැදුනා. ඇහුණා. ඒක කනක් නෙමෙයි ශබ්දෙත් නෙමෙයි. ඇහුණා කියන්නේ වෙන එකක්. ඇහැ රූපය කියන්නේ වෙන එකක්. පෙනීම කියන්නේ වෙන එකක්. <clears throat> ඒක තමයි ඇත්තටම ඔය ස්කන්ධ නිර්මාණය කියලා කියන්නේ. ඔය ස්කන්ධ කියලා වචනයක් අපි කතා කරන්නේ. ආන් ඒක තමයි ඔය කිව්වේ ඔබ. හරි ඒක මම දැන් කියා දෙන්නේ නැහැ. ඒක මම කියන්නේ දැන් දවස් හතරෙම කියාගෙන යනකොට මට පැහැදිලි වෙලා තේරෙයි. ඊළඟට නහයෙදිත් එහෙමයි ගඳ කියන එක පිටින් ගත්තා ගඳ දැනෙනවා කියන එක වෙනම එකක්. දිවත් එහෙමයි රස දැනීම වෙන එකක්. රස කියන්නේ පිටින් කියන්නේ රස දැනීම නෙවෙයි. කයත් එහෙමයි ස්පර්ශය වෙනයි ස්පර්ශ දැනෙනවා වෙනයි. එහෙනම් මන වෙනයි සිතුවිලි වෙනයි සිතුවිලි දැනෙනවා කියන එකට මොකද්ද කියන්නේ කියලා මම මේ අහන්නේ. අවබෝධය කියන්නේ. හොඳ ඔය මොකද පටල ගන්න එපා. හරිද? සිතුවිලි දැනීම එකක් දැනුණාට පස්සේ සිතුවිලි නැවත ඇති කිරීම කියන එකයි දෙකක්. හරිද? එතකොට මේ සෑම දැනීමකටම අවශ්‍ය වෙනම ක්‍රියාකාරීත්වයක් පේනවා. ඒක තමයි පණ කියලා කියන්නේ. පණ නැත්තම් ඔය ආයතන එකකවත් ක්‍රියාකාරීත්ව වෙන්නේ නැහැ. පණ කියලා අපි දැන් කතා කරන්නේ. පණ නැත්තම් පේන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. කන තිබ්බට ඇහෙන්නේ නැහැ. රද තිබ්බට ඇහෙන්නේ නැහැ. පණ ඕන. හරිද? මන ආයතනෙටත් එච්චරයි මන ආයතන තිබ්බට සිතුවිලි තිබ්බට ඒ ක්‍රියාකාරීත්වය කරන්න බෑ. මන නැත්තම්. හඳ ආයතනෙ යන්නේ නෑ කොහෙවත්. ඒ නිසා මනයි සිතයි කියන්නේ දෙකක් කියලා බලමින් මතක තියාගන්න. හරි අත්‍යවශ්‍යයි ඔය අවබෝධය. මන යනු ආයතනයක් සිත යනු වෙනම ධර්මතාවයක් මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න. ඔය දෙක පටලවා ගත්තම ඔක්කොම ඉවරයි. ඒ ඉතින් පිටිකිච්චායම තමයි ඉන්නේ. ඔය විචිකිච්ඡාවෙන් එකෙක්වත් සෝවාන් වෙන්නේ නැහැ. හැබැයි ඔක්කොම අපි ධර්මයක් කතා කරනවා. මනයි, සිතයි, පණයි ඔක්කොම එකයි කියලා හිතාගෙන ඉන්නවා. වැඩ ඔක්කොම වැරදි. දෘෂ්ටි හරියන්නේ නැහැ. පළවෙනි වැඩේ එච්චරයි. සක්කාය දිට්ඨියක තමයි මේ මම මගේ කියලා ආකාරයෙන් ගත්ත නිවැරදි දෘෂ්ටියක් තියෙන සැකය නැති වෙන්න ඕනේ. ධර්මා කාරණේ පිළිබඳ මේ මාර්ගය පිළිබඳ යන සැකයක් නැහැ. ඉතින් යාට ඔය කියන ආකාරයෙන් අහනකොට මනයි, පණයි, විඥානයයි, සිතයි ඔක්කොම එකයි කියලා ඔක්කොම එකයි කියලා තමයි කියන්නේ. කවදාද ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඇයි? සැකයි තමයි එහෙම කවුරුහරි ප්‍රශ්නයක් අහම උත්තරයක් දී ගන්න බැන්නේ හරියට. ඒ කියන්නේ මොකක්ද තමයි වාදී. ඉතින් කියලා නේද? ඉතින් කියලා. හතර. එහෙනම් මන කියන්නේ ආයතනයක් බව පැහැදිලි ප්‍රත්‍යක්ෂයි. මන කියන්නේ භෞතික ධර්මතාවයක්. බර මතක තියාගන්න. සතිපට්ඨාන දමතර ගැඹුරින් ඕනනම් කියලා බලන්න. මන හරිද? රූප ධර්මතාවයක්. සිතුවිල්ල රූප ධර්මතාවයක්. රූප ධර්මතාව ගැන භෞතිකයෙන් තියෙනවා හරිද හරි ඒකට මන කියන එක තමන් තේරුම් කරගන්න මොලේ කියලා මම කිව්වට මොලේ තමන් කියන ආකාරයෙන් වචනේ කිව්වට හරියන්නේ මේ මොලේ කියන එක කියලා තමන් හඳුරගන්න හේතුව ඇයි එහෙම කියන්නේ ඒකට මතක් වෙනවා කියලා වෙනම ක්‍රියාකාරීත්වයක් තියෙනවා මේ ආයතන නැතත් එයාට පුනර්භවයේ පෙරදිවිච්ච ධාති දේව හරි මතක් කරන්න පුළුවන් මේ ආත්මේ මොකක්වත් මේ ආයතන ටිකම නැති වෙලා කියනකොට පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, ගඳෙන්නෙත් නැහැ, රසෙන්නෙත් නැහැ, මොකක් නැති කෙනෙක් ඉපදුනා කියමු. එහෙම ඉපදෙන්න පුළුවන්. හරිද? හැබැයි ඒත් යාට පෙරභාවයේ දේවල් හරි මතක් වෙනවා කියන එකක් සිද්ධ වෙනවා මනාවින් තියෙනවා. එහෙනම් එහෙම තමයි බුදුහාරු කිව්වේ මනෝ පුබ්බංගම ධම්මා කියලා. මේ හැම ධර්මතාවයක්ම මේ ඔකට බොධිය කියන ධර්ම කියලා ඒවට කොහොමද මන කියන එක මූලික වෙලා තමයි මේ හැම එකම ක්‍රියාත්මක. ඒක ක්‍රියාත්මක වෙන්න බෑ පණ නැතුව. හරිද? ඒතර පණ වෙනයි මන කියන වචනේ කිව්වම මන කිව්වොත් මම කියනවා ඒකට පැහැදිලිවම මොලේ කියලා. හරිද? මොලේ එක වෙනයි, සිතුවිලි වෙනයි. දැන් ආය ප්‍රශ්නේ පස්සේ දැන් ආය අහන්න බෑ වගේ නේ. මේකයි මම මුලින්ම කියා දෙන්නේ. මොකද මේ ටික හරියට තේරිලා නැති මූලික පදනම වැටලා නැති කෙනාට ඉස්සරහට ගිහිල්ලා පටල ගන්නවා මිස කදාවත් පැටලිලි අඩු කරගන්න බෑ. හරි ආය අහන්න බෑ ඒක. දැන් දැන් ප්‍රශ්න තියෙනවා දැන් සාකච්ඡා කරලා ඉතින් එළියට යනකම් මම සාකච්ඡා කරන මට වටින්නේ නැහැ. හරිද? දැනනද? සිතුවිලි කියලා එකක් වෙනම තියෙනවා. ඒක බාහිර බාහිරින් ඇති කරලා දෙන එකක්. මන කිව්වේ මොලේ කියලා එකක් තියෙනවා. මතක් වීම කියලා එකක් තියෙනවා. තව ඔය මොලෙන් විශේෂ වැඩක් සිද්ධ කරනවා. ඒක තමයි ඔය අය කිව්වේ හිතන වාක්‍යන ක්‍රියාකාරී. ඒකට කියන්නේ සිතුවිලි සවස් කිරීම. දැන් අනිත් ආයතන පහටම නැති හැකියාවක් ඒකට තියෙනවා. ඇහැට බෑ රූප හදන්න. තාන්ට බෑ තත් හදන්න හැබැයි මන ආයතන එහෙම නැත්නම් මොළයට පුළුවන් සිතුවිලි හදන්න. අන්නේ සිතුවිලි හැදෙන ක්‍රියාකාරීත්වය කියනවා හිතනවා කියලා. පැහැදිලිද? ඒක කිව්ව කාරණේ හරි. ඔයා දැන් මේක දැක්කම මේක කෝපය කියලා සංකික හිතනවා කියන ක්‍රියාවක් කළා වුණා මුතුයි. ඒක වෙලා ඉවරයි. නමුත් දැන් හිතාගන්න තම මෙහෙම අඳුර ගන්න. දැන් ඉපදිලා පළවෙනි පාර තමයි මේක දකිනවා. කෝපේ කියනවාද? පේන්නේ නැද්ද? පේනවා. ආඳුරනවා යා. මේක ආඳුරනවා. එයාට එතකොට මේකට කෝපේ කියන සංඥාව පිටින් කෙනෙක් කිව්වොත් එයා කෝපේ කියනවා. එහෙම නැත්නම් එයා නමක් දාගන්න. පස්සේ ආයේ නමින් එක කතා කරන්න චරයි. මේක මේ අපිට බාහිරින් ලෝකේ සංඥාවන් දුන්න එකක් කාරණාවක් විතරයි. අපිට කිව්ව කිව්ව එක පිළිගත්තා. ඕකටම තමයි අමුලික ශ්‍රද්ධාව කියපු දුනා. කියන කෙනෙක් පිළිගන්නවා. හරිද? රූපයක් නම් මෙහෙම තියෙන පේනවනේ. ඒ සිතුවිලි කොහොමද එතකොට? සිතුවිලි මේකෙන් හදලා දෙනවා. ඒක තමයි වෙන්නේ. දැන් මේ රූපය මේක වර්ණයක් වෙන්නේ මේ වර්ණය මෙහෙම එකක් කියන එක. ඒක තමයි මොළේට සිතුවිල්ලක් විදිහට යන්නේ. ඒක තේරෙනවද? ඒකයි වෙන්නේ. ඒතර මෙහෙන් ගන්න අරමුණ තමයි අපහු යහට සිතුවිලි විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ තමයි මේ ආයතන ටික අපිට නිරුද්ධ කරන්න පුළුවන් නම් ඔබතන නිරුද්ධ විතරයි ගන්නේ. උදාහරණ කිව්වොතේ මේ ආයතන ටික නැති කරන්න. ආයතන ටික නැති කරනවා කියන්නේ මොකද්ද? මේ ක්‍රියාකාරීත්වයෙන් අතර කරගන්න වැඩි වෙනවා. හැබැයි කරන ලේසි නෑ. ක්‍රම ටිකක් තියෙනවා. ඒ ක්‍රමයට ගියේ නැත්නම් ඔබ හරියන්නේ නෑ. මේ ආයතන හරහා සිද්ධ කරන්නේ මන ආයතනයට ආහාර සකස් කරගන්න. එන කෑම හදාගන්න. හරි. රූපය ඇහැට රූපය ආහාරයක් කනට ශබ්දය ආහාරයක් නහයට ගඳ ආහාරයක්. ඒ විදිහට මේ ගන්න ආරමුණු ඒවා වෙනම මන ආයතනයට ආහාරය. ඔබ දැන් තමන් හිතන්නේ මතක් කරන්නේ දැක්ක දෙයක් ගැන. එහෙම නැත්නම් එහෙම දෙයක් ගැන. ගඳ දැනුණ දෙයක් ගැන. හරිද? ඒක කරන්න බෑ. තමන්ට අරව නැත්තම්. හරි? නමුත් ඒක අර උපතේදීත් එයාට පෙර ගත්ත ස්වභාවයේ තිබෙන හින්දා තමයි නැවත උපදින්නේ. හරි? ඒක නැති වුණා නම් උපදින්නේ නැහැ. අතේ දාලා. හරි? එහෙනම් දැන් තේරෙනවද? එහෙනම් ආයතනය කිය ගත්තාම Taman තේරුම් කරගන්න මම කියන ඉඳ පිළිගන්න ඕනේ නැහැ. පොතක තිබ්බ කියලා පිළිගන්න ඕනේ නැහැ. මම කොහෙද තිබ්බා මට ප්‍රශ්නයක් නැහැ. වෙන්න ඕනේ. දෙච්චයි ඒක යමක් සකස් වෙන්න ඕනේ. ඒක සකස් වෙන්නේ මොනවද? සිතුවිලි කියනවා සකස් වීමක් කරනවා. නැත්නම් අපි කියනවා මතකය කියලා එකක් සකස් වෙනවා. හරි? මතක් වීම කියලා එකක් වෙනවා. ඒකට අනුව නැවත සිතුවිලි සකස් කිරීමේ හැකියාව ඒකට තියෙනවා. පැහැදිලි? <clears throat> එහෙනම් ඇහැ කන, නහය, දිව, ශරීරය, මොළය කියලා සිංහලෙන් මතක තියාගන්න ඕනේ. හරිද? ඒක පාලියෙන් තමයි ඔය වචන දිවිවේ චක්කු සෝත ගාන දිව කාය මන. දැන් ওই ප්‍රශ්නේ ඕම ඕකමයි. ඒක මේ ධර්මය ගැඹුරුයි ගැඹුරුයි කියලා කියන්න හේතුව එයාට මේ භාෂාව තේරෙන්නේ නැති ප්‍රශ්නේ. බුදුහාමුදුරුවේ මොනම ගැනීමක්වත් නැති ආයත බණ කෙලවරකට එයා සෝවාන් වුණා සකදාගාමුණා කියලා බුදුහාමුදුරු කිව්වේ ඒයි. එයාට මේ කියන දේ තේරුණා. දැන් මේ ඔයාලට වෙලා තියෙන්නේ මොකද්ද? බාන දාන්නවා. වචන ටිකක් කියනවා තේරිලා නැහැ මොකද්ද කිව්වේ කියලා. ඔච්චරයි වෙන්නේ. මේක තේරුණා නම් තේරිච්ච තැන මේ අර දෘෂ්ටිය නිවැරදි වුණා. අනන්ත දෘෂ්ටිය නිවැරදිච්ච තැන එයා මාර්ගඵල ලබනවා. බණ අහනකොට මාර්ගඵල ලැබුවා කියලා බුදුහාමුදුරු කියලා නැද්ද? එදා එයා මොනවා හරි 아무තු එකක් කරලා දෙනවද? එයා මේ 아무තෙන් මම මේ සිල් දැකලා මෙච්චර කාලයක් ඉඳන් මෙහෙම තමයි මාර්ගඵල ලැබෙලා දෙනවද? නැහැ. මේ ආවේ පාරේ ඇවිදලා වැයෙන්න ගමන් එයාට මේ බණ කියොත් මෙයා රහත් වෙලා. එයා මාර්ගඵල ලබනවා. ඒකට මේ 아무තු දීලයක් 아무තු ආරකක් ඕනේ. හැබැයි ඒකට යම් ගාවක් දෙයක් වෙන්න ඕන. ඒටි වෙනකොට නිකම් වෙයි. හරිද? නෑ දැන් මොන තමන්ට මුලින් කියලා දුන්නේ ශරීරය කියන එකේ ස්වභාවය ශරීරය යනු එතකොට ආයතන පද්ධතියක්. ඉතින් දැන් ඕකේ ප්‍රශ්නයක් මම කිව්වා ආයතන 6ම නැත්තම් මාර්ගඵල ලැබීමේ ශක්තිය නැති. ඔව් ආන්න කොහොමද කරන්නේ? සිතවිල්ලක් වෙනවා කියලා. ඊපස්සේ මනසිනුත් ආයි ඒ වගේ සිතවිල්ලක් ඒකත් ආයි සිතවිල්ලක් වෙන්න පුළුවන් නේද මනසට. ඔව් මනසෙන් ගන්න සිතවිල්ල නැවත සිතවිල්ලක් හදලා ඒකම මනස පාවිච්චි කරනවා. ඒක තමයි අපි හිත හිතා ඉන්නව කියලා කියන්නේ. හිතනවා කියන්නේ මනස සිතුවිල්ලක් හදනවා ආයත් ඒකට අනුව ආයත් සිතුවිල්ලක් හදනවා. ඒකට අනුව ආයත් සිතුවිල්ලක් හදනවා. ඕක තමයි භවය කියන්නේ. ඕක තමයි සංසාරය කියන්නේ. වෙන මොකුත් නැහැ. අනහස කියන්නේ සිතුවිල්ල කියන්නේ මතකයේද මතකයේ සිතුවිල්ලයි ඉන්ටර්චේන්ජ් වෙනවා. එහෙම ඉන්ටර්චේන්ජ් වෙනවා. තමන්ට එකක් මතක් වෙනවා කියන්නේ ආයෙ සිතුවිල්ලක් හදනවා. හරිද? ඒක තමයි ඔක පැටලෙන. මතක් වෙනවා කියන්නේ සිතුවිල්ලක් හදනවා. ඒ සිතුවිල්ල ආයෙ පාවිච්චි කරනවා. ආය පාවිච්චි කරලා තාත් එකක් හදනවා. ඒතර ඒකට අපි කියනවා හිතනවා කියලා. නමුත් හිතනවා මතක් කරනවා කියලා දෙකම කිව්වට දෙකම එකයි. වෙන්නේ සිතුවිලි ඇතිවීමක් විතරයි. ඒක ස්වාමීන් වහන්සේ සිතුවිලි මවා ගන්නත් පුළුවන්. ඔව් මවන්න පුළුවන්. සිතුවිලි මවා ගන්නවා ඒක තමයි හිතනවා කියන එක. දැන් මම මෙතෙන්දි කිව්වා තමන්ට හිතමු අලියෙක් කියලා. මොකද උන්නේ අලියා කියලා කියනවා. දැන් අලියෙ පේනවද? හැබැයි දැකලා දෙනවනම් අලියා ඒ කියන්නේ මතක් වුණා කියන්නේ තමන්ගේ ඍතුවිල්ල කඩාගත්තා. හරිද? ඒ කරන්නේ ඒක. ඕක තමයි කරන්නේ ජීවත් වෙනවා කියන්නේ ඔය වැඩේ කර කර ඉන්න එක තමයි. ඕක නතර කරනවා තමයි බුදුහාම කිව්වේ. නිවන් දකිනවා. ඔච්චර කරන්නේ. වෙන මොකක් කරන්නේ නැහැ. හරිද? හැබැයි ඉතින් ඔක කරන්න ලේසි නෑ. මොකද පෙර සංසාරේ ඉඳන් ඔක කර කර කර කර තමයි ආවේ තිත්තන් තතත් ඔක කරා. මම ගෙදරකින් පූසෙක් බල්ලෙක් ගත්තොත් ඒ තතත් ඔය ටික කරනවා. මේක ගෙදර ඉන්න ඕනේ කැලේ ඉන්න නතාවන කොඩි ආලියා වුණත් එච්චරයි. ඒ නතාවට පේනවා, ඇහෙනවා. දැක්ක දෙයට අනුව, අනු දෙයට අනුව ඒ නතාවට යම් කිසි මතකයක් දෙන්න එහෙම කරනවා. මේක පාරක් කුඹරකට ඇවිල්ලා හරි එහෙම නැත්නම් ගමකට ඇවිල්ලා හරි ඔය කියන ආකාරයෙන් මොනවා හරි හොඳ රහට කණ්ඩ හම්බුනොත් එහෙම අලියකට ඌ ආයෙත් එන මේ ගමට. හරි? ඕන මතකයි ඒක. සදාට මතකද තියෙන ආපහු ඒ පාර ගාන ආපහු කැලේට යන්නත් උඩ මතකයි. දන්නවා. දැන් අපිට කැලේට ගිහිල්ලා අපිට එන්න බෑ අපිට පාර මතක නැති වෙනවා. හැබැයි උට පුළුවන් හොයාගෙන. උගුරු මොනාරි ක්‍රම ආකාරයෙන් ඔය ආයතන ටිකේ භාවිතාව මේ දතාවට තියෙනවා. හැම දතාවටම තියෙනට. ස්වාමීන් වහන්සේ මට ආයෙ දැනෙන විකල්ප මට දැනෙන දැන් අපි මේ ආයතන පහ කියනකොට මනස උපකාරීම මනසට එන අරමුණු උපකාරී වෙනවද මේ වගේ එකකාරී ක්‍රියාත්මක වෙන්න අනිත් අනිත් ආයතන පහෙන් මොනද දෙනේවා අරමුණු අපි කෝපයක් කියලා කියන එක හිතන ඒ සිතුවිල්ල කෝපයක් කියලා හඳුනාගන්නේ එන අරමුණු ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්න ඕනද මනසයි ඇහැට ඒක සම්බන්ධයි හැම එකම අනිවාර්ය සම්බන්ධයි සම්බන්ධ නැත්නම් අපිට කෝප් එකේ සංඥාවක් බෑ මනස ඒ කියන්නේ කෝප් එකේ සංඥාව ගන්න බෑ පේන්න පුළුවන් කෝප් එකේ ඉඳලා එනකොට තමයි මනස ක්‍රියාත්මක කියන්නේ අනිත් ආයතන පහ වෙන දේවල් අඳුරගෙන මනස හැම එකකටම ඕන මනස නැතුව ඒ ආයතන ක්‍රියාකාරීත්වය සම්පූර්ණ කරන්න බෑ ක්‍රියාකාරීත්වය වෙනවා ක්‍රියාකාරීත්වය වෙනවා සම්පූර්ණ කරන්න බෑ මේක පෙනීම කියන එක තියෙනවා. පෙනෙනවා කියන එක වෙනවා. මේක පෙනෙන එක කෝපය මේක නිල් පාට, රතු පාට, ගහ පාට එහෙම තීරණය ගන්න බෑ. <coughs> ඒක කරන්නේ මනාලේ තමයි. අන්නාට දුර කිව්වා දැන් කල කිව්වොත් එක්ස්ටර්නල් ඉන්පුට් එක දෙනවා ඉන්ටර්නල් ප්‍රොසෙස් එකකුත් තියෙනවා. තියෙනවා. ඔව්. ඒ දෙකට වචන දෙකක් කිව්වා අන්නාට. කන කන කියනකොට. ඔව්. ඒක අභ්‍යන්තර ආයතනය කියලා නම් ප්‍රර්මී කියනවා. පිටින් දෙකට බාහිර ආයතනය කියනවා. එතකොට ඒ අභ්‍යන්තරායක මේ මේ මනස් මේ මේ මතක් කරන process එකද නෑ අභ්‍යන්තරයේ කියන්නේ ඔය කිව්ව විදිහට අභ්‍යන්තරයේ කියන එක internal processor එක external object එක ඒ object එකයි processor එකේ තිබ්බට බෑ ඔයන් තව තියෙනවා ඒක වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනි වෙනම බලයක ඒක තමයි පණ කිව්වේ හරිද පණත් එකතු වෙලා තමයි ඔය ක්‍රියාකාරීත්වය වෙන්නේ ඒ වගේ ඉන්ටර්නල් ඔබ්ජෙක්ට් එකක් තමයි මොලේ කියන්නේ. සිතුවිල්ල කියන්නේ එක්ස්ටර්නල් එකක්. ඇයි ඒක ඒක එක්ස්ටර්නල් කියලා කියන්නේ අපි මේ ආයතන වලින් සිතුවිලි හදලා දෙනවා මේකට. හරිද? එහෙම නැත්නම් ඒකට බාහිරින් සිතුවිලි ගන්න පුළුවන් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒකට සිතුවිලි හදා ගන්න පුළුවන්. මානසික වැඩ ගොඩක් තියෙනවා. සෝනලා දැන් කන මල්ලික මේ ගානේ කන ඇහෙන්නේ නැති කෙනෙක් කන දැන් බාහිරව පේන කන තියෙනවා. ශබ්ද කන ශබ්දය ආට අඳුර ගන්න බෑ. එතකොට මේ මනසින් මේ සිතුවිල්ල ඇති කරන්නේ නැති එකද ස්වාමීන් වහන්සේ කන ඇහෙන්නේ මොකද එතන වෙන්නේ? එතනදි වෙන්නේ කනේදී අවශ්‍ය විදියට අර බාහිර දෙන ශබ්දය සකස් කරන්න හැකියාව එතන නැහැ. ඒක කනේ විරලතාවය. ආ එහෙමයි. එතන. දැන් සරලව කියමුකෝ දැන් ලයිට් එක තියෙනවා. හරිද? බල්බ් එකක් තියෙනවා. හරිද? කරන්ට් එකක් තියෙනවා. දැන් ඔක පිලමන්ට් එකක් තියෙනවා. පිලමන්ට් එක තියෙන ඉඳ කරන්ට් එක ආවහම කෝකපත් වෙනවා කියලා එකක් වෙනවා. ආලෝකයක් දෙනවා. ආලෝක දෙන එක තමයි ප්‍රතිඵලය. හරිද? අද පිලමන්ට් එක විච්චෙනවා. බල්බ් එක තියෙනවා කියලා අපිට පේනවා. කරන්ට් එකක් තියෙනවා. හැබැයි ආලෝකේ නෑ. ඇයි? බල්බ් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔය කන පේන්න දිනනවා. පණවැලේට වෙන්න තේනවා. හරිද? ඔගේ ක්‍රියා කරන්න අවශ්‍ය බලය පණ කියන එකත් ඔය හත්තේ දිනනවා. තිබ්බට අනේ අවුලක් තියෙනවා. එහෙනම් බාහිරින් කෙනෙක් ගන්න බෑ. මජරයි. මේ හැම එකටම මේ විදිහට ඒකට හැට අරගෙන මෙම. මොලේටත් එහෙම එකක් තියෙනවා. මොලේටත් ඒ විදිහටම මොලේ අවුලුනොත් එහෙම ඒක වෙන්නේ. මන්ද බුද්ධික ඒ කියන්නේ නන්ද බුද්ධිකෝ ඉන්න කෙනාට වෙන්නේ ඒක තමයි. මන්ද බුද්ධිකෝ ඉන්න කෙනාට යම් කොටසක් විතරයි මතක දෙන්නේ යාට දිගට ඒක කරන්න බෑ. ඇයි ඒක දුර්වලයි යා. මොකක්ද දාන්න කිව්වේ? සම්මාස දැන් ඔය දැන් අපි කියන මනින්ද ශරීරයෙන් මේ උපකාර නැත්නම් අල්සයිමර්ස් වගේ හැදෙන එක්කෙනෙකුට එයාගේ මතකේ නැතු යන්නේ කොහොමද කියන්නේ හැට අඳුර ගැනීම ඒවා නැතු යන්නේ කොහොමද එකපාර? මන ඇතේ දුර වෙනවා. වයර් යනකොට හැපෙනීම අඩු වෙලා පිළිම නැති වෙනවා. මොකද බල්බ් එක තිබුණාට පිළිමට එක පිට යනවා. ඒක එළිය දෙන්න බෑ. ඒ වගේ ඇහි තියෙන මොනම ස්වභාවයක් ඇහි තියෙන ඒ ශක්තික භාවය ඒ ක්‍රියාත්මක භාවය ඇති කරන සුදුසු බලය නැති වෙනාම වෙන්නේ නැහැ. කන්නේ නැහැ දැන් වයතන වල ස්වභාවය වෙන්නේ නැද්ද ඔබ? වෙන්නේ. ඒ ආයතනයේ දුර්වලතාවයක් තියෙනවා බාහිරින් ගන්න අරමුණ බැඳ විදියක් නැහැ. මේ මම කියන්නේ ඉන්ටර්නල් ප්‍රොසෙසරයක් කියලා. ඒකට අවශ්‍ය බාහිරින් අක්ක සැපෙව්වට පොල් කරන්න එතන ස්වභාව ශක්තිය නැහැ. කරගත්තොත් ස්වාමීන් වහන්සේ නිවන් අවබෝධ කරගන්න අවකාශිකනේ ආයතන බෑ කියලා එකක් හරි නැත. එතකොට මේ ඇස් පේන්නේ නැති කෙනෙක්ට බැරිද වෙන්න ස්වාමීන් කන විශේෂ වෙන්න ධර්මය අවබෝධ කරගන්න ඇයි ස්වාමීන් වහන්සේ? ආයතන හයම නැත්නම් නිවන් දකින්නේ නැහැ. හොය ප්‍රශ්නේ. සෝතේ. බුදු සමයේ චක්කුපාල හම්දුනා ඇස් අන්ධ වුණා පස්සේ ඒ කොලබුනේ ඒ ඒ වරහත් පාය සමගම අන්ධ වුණේ චක්කුපාල හම්දුනා මං කිව්වේ උප්පත්තියෙන් ඔය ආයතන දුර්වල නම් උපතේ සිටන් ආයතන දුර්වල නම් ඒක දුර්වල කියන්නේ බාගට පේනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ පෙනීම නැත්තම් ಜಾති අන්ධ ಜಾති බිහිවි කියලා කියන්නේ උපතේ සිටන්ම බිහිරි ඇයි නැහැ උපතේ සිටන්ම පේන්නේ අපි දන්නේ නැතිනොට පොතේ ඉතිට අගින්නවා පිළු කියලා જાතියක්. ගඳ දැනෙන්නේ නැහැ යාට. එයාට බෑ. ඔබගේ අර මනස කියන එක ඇයි මොලේ තුනේ නේද? මොලේට නේද? ඒක භෞතික වශයෙන් තියෙන්න ඕන එකක් නේද? ඒක භෞතිකවාදීට උඩින් කරාරි මතම තියෙන්නේ. ඇයි? බුදුහාම භෞතිකවාදීට තමයි කියලා දෙන්නේ. බුදුහාම භෞතිකවාදී. බුදුහාම භෞතිකවාදීන් කියලා දෙනවා රූපයක් කියලා ආයතන. ඒක තමයි දෙන්නේ. විඥානවාදී සහ භෞතිකවාදී කියලා ඔය වාදය පස්සේ බලමු. මම ඔය වාදය පස්සේ කියා දෙන්නම්. මම කිව්වා තාම ඔතෙන්ට කියා දෙන්න බෑ. බාගෙන දැනගෙන ඉන්න. විඥාන කියන්නේ මොකද්ද කියන එකත් ආයතන කියන්නේ මොකද්ද කියන එකත් මම සරලව කියලා දුන්නේ. ඒක සංකීර්ණ තත්ත්වෙ මම කියා දෙන්නේ 40 දාස වෙනකොට. එතකොට මම කියා දෙන්න ඔය වාද ඔක්කොම නැහැ කියලා. සාක්ෂිතවාදී උච්චිරවාදී දෙකට වෙන්නේ. ඔය එකටවත් එකක්වත් නැහැ. බුද්ධාගම එකටවත් නැහැ. බුද්ධාගම එකටවත් අයිති නැහැ. අයිති නැහැ. ඔය මොකටවත් අයිති නැහැ බුද්ධාගම. සාක්ෂිතවාදී උච්චිරවාදී මොන වාදයක්වත් නැහැ. බුදුහාගේ හේතුඵලවාදයක් විතරයි. ඒක මොකද්ද කියලා තාම තේරෙන්නේ නැහැ. හේතුඵලවාදය දැන් තාම හේතු කියලා දුන්නේ නැහැ. තමන් දැන් මේ මොකද්ද වෙන්නේ කියලා තමයි උපත කියන්නේ මොකද්ද කියලා කියලා දුන්නේ. උපත ඇති වෙන කොහොම ක්‍රමයේදීකම කියලා දුන්නාම තේරෙයි. මොකද දැන් උපතින් ඉන්නේ උපතින් ඔය ආයතන පහම හයම තියෙන කෙනෙක්. අපි කියමු චූටි කාලෙදී. ඒක හරියට පාවිච්චි නොකර ඔය පාලනය කරලා අපි කියමු මේ හාමුදුරු කෙනෙක් වෙනවා. ඔක්කොම අත්හැරලා දාන කිසි චූටි කාලෙදිම ඒක පාලනය වීම. ඒතකොට එවැනි කෙනෙකුට ඕකේ ක්‍රියාකාරී ඒක තිබුණා තමයි. නමුත් යම් යම් හේතු නිසා ඒක පාලනය වීමක් කරනවා. ඒතකොට ඒක හරි හැටි භාවිත නොකර ජීවිතේ මොකක්ද කියලා ඔය ඔය යන මාර්ගයට යන්න පුළුවන්. පුළුවන්. ඊතාවාදයෙන් යන්න පුළුවන්. පුංචි කාලේම කෙනෙක් මේ ධර්මයේ ටික අවබෝධ කරගන්න මාර්ග වුණොත් ඉක්මනින් rahat වෙනවා. අරක ලේසි. නමුත් ඒක ලේසි නෑ කියා දෙන්න. අනේක තමයි මාතෘකාව. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ දැන් සිදුවත් කුමාරය හැටියට මේ ජීවිතේ වින්දා. එයා උපරිමයටම ගියා. සියලු සැප සම්පත් වින්දා, සියලු ශිල්ප ඉගෙන ගත්තා. ඔක්කොම ඉගෙනගෙන තමයි එයා කිව්වේ ආ මේක දුකක් කියලා. හැබැයි මම කියන්නේ පොඩි කාලේ අපි පොඩි කාලේ කියා දෙන්න බෑ යාළුවෝ. ආ ඒක තමයි. ඒක තමයි. දැන් ඒක තමයි මම කිව්වේ ආයතනයේ ආශ්‍රාවයක් තියෙනවා. ආදීනවයක් වෙනවා නිස්සාරණයක් වෙනවා. ආස්වාදය තේරුම් ගන්න බැරි කෙනාට ආදීනව තෝරා දෙන්න බෑ. ඒක තමයි කිව්වේ ආයතනය නැත්තම් එයාට නිවන් දකින්න බෑ කියලා මම කිව්වෝ. රූපේ ආස්වාදයක් තියෙනවා කියලා කිව්වම ඇස්පේ නැති කෙනා කොහොම රූපය ආස්වාද කරන්නේ? ආස්වාදයේ දැක ආදීනවේ ලැබෙන්න ඕනි. ආස්වාදයේ මෙහෙම ආදීනවයක් තියෙනවා. ඊට පස්සේ තමයි නිස්සාරණයට එන්නේ. අනිත්‍ය බව දැනගන්න. ඒතර මේ ටික තේරෙනවා නම් මුල් කාලෙම කියන්නේ පිළිගන්නවා නම් එයා ඉක්මනින් rahat වෙනවා. ඒකද ආස්වාදෙ වෙන්නේ නැතු? ඔව්. ආසාදේ තියෙනවා යාර. මොකද ආසාදේ නැත්තේ නෑ. ආසාදේ මෙහෙම එකක් මේක ආදීන මෙහෙමයි කියලා යාට තේරෙනවා නම් ඉන්ද්‍රිය වල මේ රූපය ආසාද වෙනවා මේක පේනකොට මෙහෙම එකක් වෙනවා මේ මේ පේන දෙයක් මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ කියලා එයාට අවබෝධය තියෙනවා නම් අපි මේ ආසාදේ දිනවා කියලා තමයි මේ ඔය අන්තිව කරනවා වගේ එහෙම ඔක්කොම කරන්න ඕනේ රූප ඔක්කොම බල බල යන්න ඕනේ ඒක වෙනත් අකු බලවා සද්ද ඔක්කොම අහන්න ඕනේ සද්ද ඔක්කොගේම ආදීනිය දැනගන්න ඕනේ. එක සද්දයකට මට ආදීනිය හරියට තේරෙනවා නම් ඔක්කොම සද්දත් එහෙම එකල තියෙන එක කරගත්තා කියලා. එතනයි කතන්දරේ. හැබැයි ඒක නැත්තම් බෑ. ඔව් ඒක විදිහට බලන්න. ඉතින් මේ කියන එක පිළිගැනීම සහ ඒ අනුව වීරියෙන් ඒ මාර්ගයට අවතීර්ණ වීම තමයි දක්ෂතාවය. ඒක නම් මම පාදන්න. ඒක තමයි බුදුහාම රාහුල කුමාරය අරුණ හතෙන් එක්කන් ගියේ. රාහුල කුමාරය ඔක්කොම ඉඳගෙන ඉඳ කියන්නද? ආගමන කීකරුව කියන්නේ අහගෙන හිටියා. මොකද කීකරුවා අය අතරින් අග්‍රස්ථානයේ තමයි රාහුල ආඳුරන්ට තියෙන්නේ. හැබැයි එතනදිත් ඒක තේරුම් කරන්න බුදුරජාණන් වහන්සේ ඒක විඳලා තිබුණා. ඒක හොඳට අත්විඳලා තිබුණා. අත්විඳලා තිබුණා. අරකේනා අරකේනාට අරකේනාට ආරක්ෂාව තලතමින් ඒ කියන්නේ රාහුල කුමාරයා ගත්තා. රාහුල කුමාරයා උදාහරණ ගත්තා. ඒතර ආරක්ෂාව තවතම එයාට ආදීනව තර ආශාදේ ආශාශ්‍රාදයේ තියෙන ආදීනවයන් කියාදිදී කියාදිදී ඒ ආශාදේ සඳහා යන්න නැතුව ආවරණය කරමි එයාට ආදීනිය විතර තෝරා දෙමි තෝරා දෙදී හිටියේ ආදීනිය තේරුම් ගන්න හත් ඒක ඕන දැන් පුංචි කෙනා මහාන කරාට ඒක වෙන්නේ නැහැ එයාට හරි උපදෙස් දුන්නේ නැත්තම් ඌ අමාරු වැඩේ ඒක තමයි අද කාලේ වෙලා තියෙන්නේ පුංචි කාලේ මහාන කරනට අර මොකද්ද කරන්නේ කියලා කියා දෙන්නේ ඒක වුණ එකක් ඔය කරා ඉන්නවා <laughs> කතාබදේ විතරයි ආයතන ශරීරය ආශ්‍රය පිළිපදනවා නම් දැන් අපි කියමුකෝ දැන් ඔය කියනවනේ අපි කියනවනේ මේ out of body experiences near-death experience කියන්නේ ඒ ඒ මිනිස් කියන්නේ ඒගොල්ලෝ ශරීරයෙන් ඉලතර කියලා අත් විඳිනවනේ ඉස්සර කරන මොනවද උනේ කියලා මතකයි වෙච්ච දේ ඒක එතකොට කොහොමද මනෙන් චේතනද වෙනස් වෙන්නේ ශරීර ආශ්‍රවයි ශරීරයෙන් පිටයි මම කියන්නේ ඔය ආයතන පිහිටීම කියන එක ඔය කතා කරන්නේ භෞතික தත්වයක් තුල තමන් මෙසේ මේ ආයතනයේට මෙහෙම හැඩයක් මෙහෙම එකක් තියෙන්න ඕනේ කියලා අපිට පේන මට්ටමේ විතරයි ඇහැ කියලා අපි කතා කරනවා අපිට මේ තියෙන ස්වභාවය. නමුත් ඒක නෙමෙයි අර මාත්‍ය ඇවිල්ලත් ඒකම තමයි. මේක භෞතිකවාදයක්ද කියලා අපි ඒකමයි. ඈ ඒක භෞතිකවාදයක් නෙමෙයි. නමුත් ඒක පත්‍ය පැහැදිලි කරන්න තාම බෑ ඔයාට මට. එතකොට එතනට එනකොට මේ කියන ක්‍රියාකල්පද පණ කියලා ගමන් කරන්නේ. ඒක ක්‍රියා කරන්න මේ විදිහ ඇහක් තියෙන්න ඕන කියලා ගන්නෑ. හරිද? ඒකට මේ විදිහ පණක් තියෙන්න ඕන කියලා එකක් නැහැ. දැන් අපි තේරෙන මට්ටමෙන් ඔක කතා කරමුකෝ. කුඹියක් ඉන්නවා. කූඹියටත් ඇහැ කියලා එකක් තියෙනව නැද්ද? දැන් අපිට පේනවා උඩ මේ වගේ ඇහක් තියෙනවා කියලා. කූඹියට සද්ද තේරුම් ගන්න හැකියාවක් නැද්ද? උඩට මේ වගේ කනක් තියෙනවා. උඩට රස දිව රස දැනෙනවා. උඩට ගඳ දැනෙනවා. උඩ මොකද දැන් අපි දැන් මధుරයකම මధుරාට අපි අර කොයිල් එකක් පත්තු කරලා ඉපන් මොකද වෙන්නේ? උඩ යනවා. ඒක උඩ ගඳ දැයිලා. උඩ මතක නැද්ද? උඩ මතක තියෙනවා කොයිල් එක වෙච්චාම ඌ එනවා ආපහු ඇවිල්ලා කලා එනවා. <laughs> උඩ මතකයි. අපිට වඩා මොලේ දෙනකොට. මොලේක් තියෙනකොට එහෙම කියාව දැනියවයි දැනියම කියාව තියෙනවා. ඒතර මේ විදිහට නැතුව මේ කියන ස්වභාවය නැතුව ඊටාම සූක්ෂමව මේ ආයතන පිටන්න පුළුවන්. එහෙම ඒවා තමයි දිව්‍ය ලෝකතල, බ්‍රහ්ම ලෝකතල ආදී විදිහට අපි කියන්නේ. මේ പ്രേතය අසුරය කියලා කතා කරනවාද ඒ සත්‍යයටත් ඔහොමයි වෙන්නේ. එතකොට අර විදිහට මේ ආයතන සූක්ෂම ක්‍රීඩන. ඔය වෙන්නේත් ඒකයි. මරණයටපත් වෙන හස්නාවේ සූක්ෂමව ආයතන සකස් කරගන්නවා. ඔන්න ඔය தත්ත්වයට තමයි ඔය සාමාන්‍ය ඔය කියන ආකාරයෙන් අය කතා කරන්නේ ගන්ධබ්බාවදියක් කියනවා කියලා. ඒක සූක්ෂම ශරීරයක් සකස් වෙච්ච අවස්ථාව. ඒකත් උපතක්. සමහරවිට දැන් අපි හිමු උපතින අන්දේ ඒ වගේ නියරත් එක්ස්පීරියන්ස් එකක් આવුත් එයාට ඒ වෙලාවේදී මේ ඒ පේන්න පේන්න පුළුවන් දෙයක් නෑ. අවුට් බොඩි වෙන්න පුළුවන්. මොකද එයා සකස් කරගන්නවා එතන. මේ ශරණයක් පෙළදීම මරණයටපත් වෙන අවස්ථාවේදී චුතිසිත ගන්න ප්‍රතිසන්දේදී එයාට තියෙන කර්ම ස්වභාවයත් එක්ක තමස් වෙන්න පුළුවන්. නොපෙළ දෙමින් ගන්න පෙනීම ගැන අල්ටින් ආයතනයක් හැදෙන්න ඉතින්. ඊළඟ ඊළඟ උප්පත්තියක් ඒක. එන්නේ එක සිත් දෙකයි අතර මාත් වෙනවා. මෙතන චුතිසිත අරගෙන බලන්න චිතෙත්. නැවත ශරීරයට ආවත් හැබැයි නේද? ආයවත් ආයතරකට ආයතර මුල්ටත් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. හොඳලා වෙන්න පුළුවන්. හරි. රෝගී මේ වැඩගත් දේ ඉතරයි ආයතනය කියන එක ඔය කියන ආකාරයෙන් භෞතික වශයෙන් පණ ක්‍රියාත්මක වීමට සුදුසු තැනක් විතරයි. සුදුසු තැනක් ඒක. හරිද? භෞතික වශයෙන් කයි භෞතික වශයෙන් පණ කියලා අපි කතා කරන්නේ ක්‍රියාත්මක සුදුසු තැන. දැන් තමන් මොහම දෘෂ්ටිගත වෙන්න එපා දැන් මේ දවස් හතර ඉවර වෙනකන් නේ. මම කියන්නේ ඒකයි. මොකද මෙහෙම කිව්වහම පැටල ගන්නවා. ඒ අර කිව්වා අර මත් කියපු කාරණේ හරියදී. බුදුහාරෝ එහෙම කියලා නෑ. බණ කේලි බුදුහාරෝ භෞතිකවාදීත් නෙවෙයි, බුදුහාරෝ ආත්මවාදීත් නෙවෙයි, බුදුහාරෝ උච්ඡේදවාදීත් නෙවෙයි. ඔව්. ඇත්ත. නමුත් ඔබ කියා දෙන්නේ මේ වචන පාවිච්චි කරනද කොහොමද කියා දෙන්නේ? අනාත්මයි කියලා වචනේ කියමු දැන් තේරෙයිද? තේරෙන්නේ අනාත්මයි කියන්නේ මොකද්ද කියලා මම කියා දෙන්නේ අනිත් දවයට. එතකොට මම කියා දෙන්න මේ ටික ඔක්කොම කියාගෙන ගිහින්. මම දන්නේ නැතුනේ මම දන්නවා. මම දන්නවා ඔක්කොම පැටලගෙන ඉන්නේ කියලා. ඒකත් මම දන්නවා. ඒ හින්දා මේම කියා දෙන්නේ. නැත්නම් තේරෙන්නේ නැහැ ඔයාලට. බණ ඇහුවට උඹ තේරෙන්නේ නැහැ. තමන්ට මේක තමන් තුලින් දකින්න කියලා මම කිව්වා මේකයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මම කිව්වට පිළිගන්න එපා. තමන් මේ ක්‍රියාකාරීත්වය සිදු වෙනවා කියන එක අඳුරලා තමන් තේරුම් ගන්න. හරිද? නිසා නොයි ක්‍රියාකාරීත්වය. චරයි ඒ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ නැහැ ආයතනය තුළ මේ භෞතික ස්වභාවය තුළ ප්‍රපේන්න දෙන මේ භෞතික தත්ත්වය තුළ ඕක තුළ ක්‍රියාත්මක වෙන පණ එහෙම නැත්නම් විඥානය ඒක නම් අපි කියනවා සිත කියලා කියන කාරණේ. ඒක නැතුව මේක වෙන්නේ නැහැ. මම සරල උදාහරණයක් ගන්න මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කරන්ට් එක නැතුව. ෆිලමන්ට් එක හරි තියෙන්න පුළුවන් බල්බ් එක තියෙන්න පුළුවන් හැබැයි කරන්ට් එක නැත්තම් වැඩි වෙන්නේ. ආලෝකය ඉන්නේ. හරි. ඒක වෙනයි. හැබැයි දැන් අපිට ඒක පේන එක නෙවෙයි. මේ උදාහරණයක අපිට කරන්ට් එක පේනවද? නැහැ. කරන්ට් එක නිසා එන ආලෝකය අපිට පේනවා. හරි. බල්බ් එකක් පේනවා අපිට ෆිලමන්ට් එකක් පේනවා. හරි. ඒක ෆිලමන්ට් එක වෙනයි බල්බ් එක වෙනයි ආලෝකය වෙනයි. කරන්ට් එක වෙනයි. හරි. ওই වගේම තමයි අපි කියන්නේ මරුණාම කෙනෙක්ට ඔය කෙන ආකාරයෙන් ආයතන ටික ඇහැ කන නාය දිව ශරීරය කියන අපිට පේන්නම තියෙනවා. ඒවා තිබ්බට ඒව එකක්වත් ක්‍රියාත්මක නැහැ. බාහිර ඒවා නැති වෙලත් නෙමෙයි රූප, ශබ්ද, ගන්ධ නැති වෙලා නෙවෙයි. ඒවත් තියෙනවා. ඒක මොකද්ද නැත්තේ? ක්‍රියාත්මක භාවයෙන් ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ඕක නැහැ. එච්චරයි. හරිද? කියන්නේ පණ නැහැ කියලා අපි කියන්නේ. දැන් හිතර මම අහන්නේ කාරණේ. එතකොට පණ කියන එක අපි කොහොමද අඳුරගන්නේ? එහෙම නැත්නම් අර ස්කන්ධ ක්‍රියාත්මක වුණා ස්කන්ධ පහළ වුණා කියලා අපි තේරුම් ගන්නෙ කොහොමද? නැවත වචනයක් නේද අපි මේ ස්කන්ධ කියලා වචනයක් කියවද? ඔය ආයතන ටික තමයි විස්තර කරන්නේ. ස්කන්ධ කියලා එකක් ගැන බුදුහාමර කියන ස්කන්ධයක් පහළ වුණා කියලා අපි කොහොමද තේරුම් ගන්නේ? සිතුවිල්ලක් එනවා කියලා අද දැන් තම තමන්ට ස්කන්ධ පහළ වීම තේරුම් ගන්න පුළුවන්. ඒක හරි. ඒක තමන්ට දැනෙනවා. මම කියන්නේ තම තමන්ට දැනෙනවා. පේනවා. පෙනුනේ ඔන්න ස්කන්ධ පහළ වීමක් වෙලා. ඇහුණා කියන්නේ ස්කන්ධ 15ම වෙලා. පස්සේ මම ඔබ පැහැදිලි කරලා දෙනවා. මම කියන්නේ ඉදිරියට මට ඔක කියලා දෙනවා කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම ඒක වුණා කියන්නේ ඒක වෙලා. නමුත් දැන් මම අහනවා අපි තීරණය කරනවා කෙනෙක් මරුණා කියලා. කෙනෙක් මරණ කියලා අපි තීරණය කරන්නේ මොකක් ඉඳලාද? ඕම් ওই ටික වෙන්නේ නැහැ. එයා තුළ ස්කන්ධ 15 වෙලා නැහැ. ඒක වෙන්නේ නැහැ යාක. හරි. අපි දැන් මරිච්ච කෙනෙක් අපි මේ මරිච්ච මොහොත ගැන කතා කරමු. මරිච්ච අවස්ථාව ගත්තොත් එයාගේ ඇහස් නැද්ද? බණ නායි ඔය ඔක්කොම ආයතන ටික තියෙනවා. එහෙනම් දැන් කොහොමද තම තීරණය කරේ පණ නැහැ කියලා? ඒ. හුස්ම ගන්න නැති නිසා. හුස්ම ගන්න නැති නිසා කියන තීරණය කරනවා. හුස්ම ගන්නේ නැහැ කියලා පණ නැහැ කියලා තීරණය කරනවා. හුස්ම ගන්න නැතුව පණ දෙන්න බැරිද? මැරින් යන ගහන හුස්ම ගන්නවනේ පළවෙනි හරි. මම හිතුවා හුස්ම නැතුව එනේ ආසත් පාසල කරන එකයි නෝ කියන්නේ. ආ දැන් අර ප්‍රශ්න උත්තරයක් උදව් දෙන්නකෝ. ඒත් එහා ඊළඟ කතා කරමු. තේනවා. මොන උදාහරණයක් කියන්න බෑ. සමහරවල් සමහරවල් ගන්න කියලා කිව්වා කෙනෙක්ලා මුස්ම ටික පිට වෙලා කියලා ආය ගන්නන්නේ. හුස්ම ගන්න නැතුව ඉන්න පුළුවන් විනාඩි ගානක්. ඔය යෝගී යෝගී. පැය ගානක් නේද? දහස් ගානක් නේද? දහස් ගානක් නේද? දැන් අපි CPR දීලා හරි දවස්ක් පණ ගන්න විනාඩි ගානක් දැන් අපිට දෙයි කියලා හිටපු කෙනෙක් වගේ එහෙම වෙනකොට ඒ හිතට ඒ මොකක්ද හිතන්නේ? නැති වෙලා වගේ ආපහු පණ දෙනවා. පණ ගියා නම් අය ගන්න හම් වෙන්නේ. ගන්න හම්. හම්දුරනේ දැන් නිරෝධ සමාපත්තියට සත්‍යනාමත්‍යාගේ දැන් ශරීරය ඔක්කොම ඒ මම එක එක තමයි දන්න කාරණාව කියන්නේ දන්නේ නැහැ නේද? ඒක තමයි මොකද කියන්නේ දේවල් කවුද දන්නේ? ශරීර උෂ්ණත්වයෙන් කියන්නේ කියන්නේ ශරීර උෂ්ණත්වයෙන් බෑ. වැඩි දුර යන්න ඕනේ නැහැ. බිහි වෙන්න කලින් දරුවෙක් මවකුසේ ඉන්නවනේ. හුස්ම ගන්නවා. පානද? නාතක් දෙයක් නෙමෙයි නාමාතයක් විතර ඉන්නවා ඒක ඇතුලේ. පණ තියෙනවා. ඒක පණ තියෙනවා. ඒක තමයි හුස්ම නැතිවට පණ තියෙනවා කියලා මම කිව්වේ. ඒක හුස්ම ගියාට කමන්නේ පණ ගියා කියලා වල දාන්න එහෙම එපා. හරිද? හුස්ම නැතිවට පණ තියෙන්න පුළුවන්. ඒක සුට්ටක් තියාගෙන ඒක තමයි දවස් හතක් විතර තියාගෙන බලන්න අප පණ එළියගෙන. එන්න හුස්ම නෙවෙයි නෑ බණ කියන්නේ. මට ඕනේ ඒක. හුස්මත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒක ඉතාම සංකීර්ණ සම්බන්ධයක්. හුස්ම නැති වුණාට පණ ක්‍රියාත්මක වෙනවා. ඒකල මට ඕනේ දැන් පණ කියන එක ඇත්තටම අඳුරගන්නේ කොහොමද කියලා මම මට මේ සාකච්ඡා කර කර තේරුම් ගන්න ඕනේ. ඒතර ආස්වාද ප්‍රාස්වාද කියන්නේ පණට අදාළ ගන්න නෙවෙයි. ඒක නේද පණ කියනවා. හ්ම්. තාමුණද තම අඳුරගන්නේ. අරමුණු වල ප්‍රශ්න දක්වන්න. ප්‍රතිචාර. ප්‍රතිචාර. මට විස්තර ගන්න ප්‍රතිචාර එක. දෙස්සබ්දයක් එනකොට ඒකට දැක්කේ අපි ඒ දිස්ත්‍රික්කෙ යොමු වෙනවා. යොමු වෙනවා. යොමු වෙනවා කියන්නේ මොකද දක්වන ප්‍රතිචාර මට ඒක විස්තරයක් ඕනේ හරියට යාට ඒක විස්තරයක් දුන්න මට ওই ප්‍රතිචාරය අතිශයින් වැදගත්. නටනවා හරියට හරි. ආ සංගීතයක් කරනකොට ඇහෙනවට ඇහෙනකට නටනවා. අයගෙන් මොකද කරේ? Tamanට ඇහුණා ඇහුණාට පස්සේ කය චලනය කිරීමේ හැකියාව කියලා එකක් තියෙනවා. ඇඟ හොල්ලන. හරි. එහෙම හොල්ලන්න බැරි අය ඉන්නව නැද්ද? එතකොට එයාට ප්‍රත්‍යාර තියෙනවද? මොනවද ප්‍රත්‍යාර? විදිය. විදිය කියන්නේ මම විදිය කියලා දන්නේ. Taman දැන් තේරුම් ගන්න. Tamanට පේන්න ඕනේ Tamanට තේරුම් ගන්න. මම හැබැයි දැන් කෙනෙක් මරණ කියලා අඳුරන්නේ කොහොමද කියලා හැවෙන්නේ. දැන් කිව්වා ප්‍රතිචාර දක්වනවා කියලා. හරි. ඒ වචනේ හරි. නමුත් ප්‍රතිචාරකට මොනවද කියලා මට විශේෂයෙන් ඕන. එකක් තමයි කය චලනය කිරීම. කෙනෙක් ඉන්න පුළුවන් ඔය විදිහට අන්තභාගය හැදිලා එහෙම නැත්නම් ඔය අපි කියනවනේ එයා ඔය අන්කොන්ෂස් ස්ටේට් එකේ ඉන්නවා කියලා. ඒ කියන්නේ යාට සිහි නැතු වෙලා ඔය කියන විදිහට ඉන්න අවස්ථාවකදී එයාට පණ ගිහිලා නැහැ. හරිද? ඒකට එයාට ප්‍රතිචාර දෙකක් තියෙනවා. කොහොමද අඳුරගන්නේ? හાર્ට් බීට් එකක් තියෙනවා. හાર્ට් බීට් එක නැතර වෙලත් ඒත් තියෙන්න පුළුවන්. පණකින් එක. මොකද ඕක අපි හදාගත්ත සම්මුතියක්. භෞතික ලෝකයේ අපි මේ විද්‍යාව වෛද්‍ය විද්‍යාව තුළ මිනිස්සු සමූහයක් අරගෙන ඒ සමූහයේ පොදුවේ තියෙන අයගේ හાર્ට් බීට් එක මෙහෙමයි කියලා අපි මෙච්චර පල්ස් ගානක් තියෙන්න ඕනේ කියලා තියෙන එක. නමුත් එහෙම නැති ඊට වඩා අඩුවයි ඉන්න බෑද? පුළුවන් දැන් ඔය දින හොතරයි. මම ඕන ඉන්ටර්ජේ සර්ච් කරලා බලන්නකෝ. හાર્ට් බීට් එක 0 වෙච්ච ජීවත් වෙන අය උඩ නම් ඉන්න. එයාට දීරෝ එයාට හાર્ට් බීට් එක වැඩි වුණොත් මේක ප්‍රෙෂර් ඇදලා මැරෙනවා. ඒක එයාගේ ඇඟේ හැටි. දැන් අපි මේ එහෙම ප්‍රෙෂර් එක කියලා කිව්වට අපිට මේ අපි සම්මුති වශයෙන් ඒ කියන්නේ අපි සම්භාවිතා කරගෙන මෙච්චර අපි විලා කරගෙන මේ ආයෙක මෙහෙම වෙන්න ඕනේ කියලා තියෙන එක. නමුත් ඊට වඩා අඩුවෙන් වෙන්න ඕනේ. හරි. ඒක සාමාන්‍ය දෙයක් නේද? ඒකට කයේ චලනය කිරීම කියලා එකක් කිව්වා. ඒක හරි. ප්‍රතිචාර දක්වීමන අදාළ එකක් ඒක. තාම නැති දෙයක් කියලා මම අහනවා. කොහොමද? ඔව්. කොහොමද බලන්නේ? මැෂින් වලින් බලන්නේ. ඔව් මැෂින් වලින් බලනවා කියලා. ශරීරයේ උෂ්ණත්වය තියෙන පණ නිසා උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන් පණ නැති වුනහම පණ අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒ කායේ ක්‍රියාකාරීත්වනේ ඒ කායේ චලනයන්නේ කායේ චලනයකට අදාළයිනේ. තවමත් දෙන්නේ නැහැ. ඊට හුකක් කරොත් එහෙම අර ශබ්ද කරලා බලනවා මොනවා රියැක්ෂන් එකක් තියෙනවා ඒ රියැක්ෂන් එක තමයි මේ රියැක්ෂන් එක නේ කියන්නේ ඒකත් කය චලනයන්නේ ඒ බලන්නේ කය මොකක් හරි මොටිවේෂන් එකක් තියනවාද කියන එකයි බලන්නේ තාම මොකක්ද දෙන්නේ කියලා නේ ඈ ඔයාලන්කුත් නැහැ මරිච්චාගේ අඩු මොනවාද කියලා අහන්න Tamanට වඩා කනේ මරිච්චා දැකලා කන ඇහෙන්නේ නැහැ කොහොමද දන්නේ? දැන් මම මුලින්ම කව අංග කන ඇහෙනවා කියලා මම දන්නේ නැහැ. ශබ්දයක් කරොත් ළමයින්ට බලන්නේ ගහලා එහෙම දෙක සිහිද කතා කරන මොකද මොකද මේ ළම පොඩි ළමයින්ට ඒවා දෙන්න. ඔව් දෙන්නේ නැති වෙච්චාම තට්ටු දාලා බලනවා. හියාව බලනකොට. අඳුර ගැනීමට අනුව තමයි ප්‍රතිචාර තියෙන්නේ. අඳුර ගන්නවා කියන එක එයා විතරයි දන්නේ. මම ඒකනේ මුලින්ම කිව්වේ ආයතනීය ක්‍රියාකාරීත්වය තම තමා පමණයි අඳුරන්නේ. ඉතින් මේ මැරිච් එකේ මොන හරි දෙයක් කරොත් එහෙම දැන් කතා කරොත් ඇහිලා මොන හරි ප්‍රතිචාරයක් කරාම දන්නවා තම ඉන්නවා කියලා. ආ කතා කරොත් එහෙම ආ හරි මට ඔච්චර ප්‍රතිචාරය ඕන. මැරිච් එක කවදාවත් මොකද කරන්නේ? <laughs> මට ඔච්චර ප්‍රතිචාර දක්වන්න පුළුවන් දෙකයි තියෙන්නේ. එක්ක කය හොල්ලනවා. කය හොල්ලන එක මොන මොනවා හරි කරලා එක්ක ඇස් පිල්ලම් ගන්නවාද කියලා හරි මොලේට අර මේවා තියලා මොලේ ඇතුලේ ස්නායු වැඩ කරනවාද කියලා හරි Taman වයි කියන ඇඟිල්ලෙන් මේක මොන හරි ඇනලා හරි මේක අතපය හොල්ලනවා කියලා බලන්නේ එතන. කයේ චලන තියෙනවාද කියලා බලනවා ආයෙකට සද්ද පිට කරන්න පුළුවන් කියලා. ඔච්චරයි තියෙන ප්‍රතිචාර. මුළු ලෝකේ මොල ඔය කියන මේ මුළු සත්ත්ව සමූහයාටම තියෙන ප්‍රතිචාර දෙකයි. කය හොල්ලනවා. ඒ කය හොල්ලන එක එක එක ආකාරයි. ඒක ඉතින් තමන් දුවනවා කියයි, පයින්නවා කියයි, උඩ පයින්නවා කියයි, ඈ වාහන එලවනවා කියයි, කුඹුරු කොටනවා කියයි, අවිදිනවා කියයි, ඕන එකක්. ඔළුවෙන් හිටියා මට ගන්න එක ක්‍රියාකාරී. කයේ ඡාලනය. අර ඒත් එක තියෙනවා හඬ පිට කිරීමේ හැකියාව කියලා. ඉතින් ඒක එක තත්ත්වෙන් එක එක ආකාරය තියෙනවා. බාලටත් බලන්න පුළුවන්. ඒකත් අත පිට වෙනවා. කවුටවත් කෑමක් නැහැ. හරිද? කොමියක් කෑ ගන්න අපිට ඇහෙන්නේ නැහැ. අනිත් උගියටත් උගේ වාය ගන්න ඇහෙන්නේ නැති. දෙන්නේ නැති වෙලාදී. හරිද? මොකද අපිට මේ සීමා සහිතයි මේ ආයතනවල ක්‍රියාකාරීත්වය. අපිට ඇහෙන සීමාවක් තියෙනවා කියලා අපි දැන් පිළිගන්නවනේ. ඊට එහා අතර සද්ද නැද්ද? ඒ සද්ද අහන්න පුළුවන් සත්තු නැද්ද ලෝකේ? ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඔය කියන ආකාරයේ එහෙම හැකියාවක් තියෙනවා. හරිද? ප්‍රතිචාර දෙකක් තියෙනවා. කතා කිරීම සහ ක්‍රියා කිරීම. සමහර අය ඒ වගේ දවස් ගන්න කිසිම ප්‍රතිචාරයක් නැතුව ඔය දෙකම. ඔව් ඒක තමයි මාත් කියන්නේ. එකපාරට එනවා. මේක පාටම එනවා. ඔව් ඒක තමයි මාත් මේ කියන්න හදන්නේ ඒකම තමයි. අපිට බාහිරින් තෝරන්න තියෙන ওই දෙක විතරයි. නමුත් ওই දෙකක් නැතුව පණ තියෙනවා. ඒක තමයි මේක දෙන සම තීරණ බලන්නේ. ඒ හින්දා තමයි ඔය කිව්ව ඔය කියව කාරණේ තමයි. දැන් දොස්තරටවත් තීරණය කරන්න බෑ පණ ගියාද කියලා. මොන් තරම් සිද්ධි වෙලා තියෙනවා. එයාට ඔය කියන විදිහට අර මොළයට ඒවා තියලා බලලා ඔය කියන ආකාරයෙන් ඇහැට ටෝච් එකක් ගහලා බලලා ඇහැ කරගෙනවද කියලා බලලා ඔය විදිහට හුස්ම හැටෙන්නේ නැහැ කියලා බලලා පපුවේ ගැහෙන එකත් නතර වෙලා කියලා බලලා එහෙම කියලා එයා තීරණය කරනවා මෙයා මැරිලා කියලා. පස්සේ නැගිටලා ආවිල්ලා නැද්ද? තේරෙනවා. ඒ කියන්නේ තෝරන්න බෑ. මම ඒක ඇගුවේ මේක සම තමා තනි තනියෙන් නඳුර ගන්න. ඒක මම කිය සම්දිත්තිකය කියලා මේ වැඩි. බෞ අපි හැම වෙලේම උත්සාහ කරන්නේ බාහිරින් පිටින් හොයන්න තමයි මේක නම් පිටින් හොයන්න බෑනේ. ඒක බුදුහාම කිව්වේ තම තමා තනි තනියෙන් නඳුර එතකොට ඕකේ තව තියෙනවා ප්‍රතිචාර දක්වන්න කලින් තවත් ඇතිවෙච්ච ප්‍රතිචාරයක්. ඒක පිටට තේරෙන්නේ නැහැ. මේ ප්‍රතිචාර දෙක බාහිරට පේනවා. එතන හඬ පිට කිරීම, ඒ කියන්නේ කන ඇහෙනවා අපිට ඇහෙනවා. කය චලනය කිරීම අපිට පේනවා. මේ දෙකට අමතරව තවත් ප්‍රතිචාරයක් තියෙනවා. ඒ මොකක්ද? සිතුවිලි. සිතුවිලි වලට මොනවා වෙනවද? පහළ වෙනවා. සිතුවිලි පහළ වෙනවනම් අපි කිව්වා ඒක අනුව අනුව තමයි වෙන්නේ. මතක් වෙන එකයි ඔව් හිතන එක හිතනවා කියලා එකක් තියෙනවා ඒක ප්‍රතිචාරයක් මතක් වීම ස්වභාවික එකක් දැන් ඇහිම කියන එක දැන් මේ සද්ද තමන්ට අහන්න ඕනකම තිබ්බත් එකයි නැත්නම් එකයි ඇහෙනවා මෙතන ඌඹිය කිරියනම් මෙතන වලහේ කිරියනම් මීයේ කිරියනම් ඔය තදරත් ඇහෙනවා හරිද එතකොට ඇහිලා ඇහිලා මෙන්න මේ වැඩ දෙකට පෙර ක්‍රියා කිරීම කතා කිරීමට පෙර ඔය හැම සතාගාම තියෙනවා හිතනවා කියන ප්‍රතිචාර. හිතන. ලෝක පිටට පේන්නේ. හිතන්නේ නැතුව කතා කරන්න පුළුවන්ද කාටවත්? බෑ. හිතන්නේ නැතුව කය හොල්ලන්න පුළුවන්? බෑ. එහෙනම් මේ ප්‍රතිචාර දෙකටම බලවත් ප්‍රතිචාරයක් වෙනවා මේ දෙකටම වඩා බලවත් එහෙම නැත්නම් මූලිකව සිද්ධ වෙන ඉදීම. ඒක පේන්නේ නැහැ මිලට. ඒකයි අර කිව්වේ ප්‍රතිචාර බාහිරින් තියෙනවා අපි බල පරීක්ෂා කරාට අභ්‍යන්තරේ හිතනවා කියන தත්ත්වෙම එයා ඉන්න පුළුවන්. පිටට දෙන්නේ. තමම කියන්නේ. හරි. එහෙනම් ඔන්න ඔහම ප්‍රතිචාර තුනක් තියෙනවා සත්‍යය තුළ. හිතීම පිටට පේන්නේ නැහැ. හිතන්න පුළුවන්. අපිට කෙනෙක් වැන්නහම අපි දන්නේ කරබාගෙන ඉන්න පුළුවන්. අපි දන්නේ මොනවද හිතනවද කියලා. මොකද මම පස්සේ බයින්නම් කොහොම පස්සේ ආවෙච්චම් කියලා හිතේ තින්න පුළුවන්. අර නැත්නම් ඒ වෙලෙන් බැලලා දාන්න පුළුවන්. ධානය වලට ගියාට මේ හම්බුනේ ඉන්න يعني ඒගොල්ලන්ගේ heart beat එක එහෙම අහුවෙන්නේ නැහැ නේද? හ්ම් instruments වලට මම කියේ ඒක heart beat එක නතර වෙලා උස්ම වැඩ කරන නතර වෙලා මේ ශරීරයේ උෂ්ණත්වයත් අඩු වෙලා පණ තියෙන්න පුළුවන්. එහෙනම් ඒක තමයි මේක තියෙන ප්‍රශ්නේ. ඒක විද්‍යාවට අහු වෙන එකක් නෙවෙයි. ඒක හේතුව තාම මේ ඔයාලා මම මේ මූලික පදනම හදන්නේ. මම හෙට අනිදානකොට තමන්ට මේකේ බුදුහාමුදුර දක්වපු ගැඹුරු ධර්මතාවය ඒක පාරභෞතිකතාවය පැහැදිලි කරනවා තමන්ට තේරෙයි. භෞතික தත්ත්වයෙන් තොරයි. ලෝක විඥානවාදෙනුත් තොරයි. බුදුහාමුදුර කිව්වා ආත්මවාදෙනුත් තොරයි මේ. මේක තොරයි. නමුත් මේක පැහැදිලි කරන්න මේ පටන් ගන්න තැනක් දෙන්න බෑ සම්මුතිය. ඒක මේ කොහොමද කරන්නේ? වචන ටිකක් එපමණ මට මේ කියන්න. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒ තියෙන තැනින් එපා ගොඩ යන්න ඕනේ. ඒක තමයි මේ වචන ටිකක් කිව්වේ. මම ඒකයි කිව්වේ දවස් හතරම එන්න කියලා මුලින් පටන් ගන්න. නෑ නැත්තම් නම් අනිවාර්යෙන් දෘෂ්ටිගත වෙලා වැරදි දැනකටම යන්නේ. අනිවාර්යයි. හරි. වර්ධිනවා. වර්ධින්නේයි තමන් ඔය වචන වලට පැටලිලා ඉන්නේ. වචන නැතුව අපිට මේ අදහස ප්‍රකාශ කරන්න දෙයක්. පෙච්චයි දක්වන්න විදියක් නෑ. ඒක නෙලත්. දැන් ඒකයි අර අර මාත්‍යාවගේ ප්‍රශ්නෙත් ඒකයි. පුංචිලා මේකට අපහසුතාවය දෙන්නේ ඒක. එයාට කියා දෙන්න වචනේ නෑ අපිට. යම් ක්‍රමයක් තිබුණා බොජි කාලේ යා දෙන්න යාට එයාගේ ස්වභාවයට අනුව ඉක්මනින් මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් එයාට මේ වචන සම්මුතිය වඳුරන්නේ නැතිකොට එයාට දැන් බොජි කාලේ යාට කෝපයක් ගන්න එක මොකක් කරන්නේ? ඒක මොකක්ද දන්නේ නැහැ. කරන්න බෑ. මේ කෝපේ කැඩෙනවා කියලා මොකක් කරනවද කියලා හිතාගන්න. කැඩෙනවා කියන එක දන්නෙත් නැත්නම් කෝපේ කියන එක දන්නෙත් කොහොමද හිතාගන්නේ? ඒකයි දෙන්නේ ප්‍රශ්නේ. හරි. එහෙම එහෙම ඉන්න පුළුවන්. ඒකට තමයි මොන අපි තේරුම් කරගන්න දී තියෙන දේ තමයි වැදගත් දේ. මෙන්න මෙහෙම සත්‍යය තුළ අවස්ථා තුනක් එහෙම ක්‍රියාත්මක භාවයන් තුනක් තිබෙනවා. සිතීම කියලා ක්‍රියාත්මක භාවයක්. කතා කිරීම එහෙම නැත්නම් හඬ බෙඩ කිරීම. කය චලනය කිරීම කියලා ප්‍රතිචාර හරි. දැන් මෙන්න මේ ක්‍රියාත්මක භාවයන් තුන සිද්ධ වෙන්නේ කොයි අවස්ථාවේද? මේ වැඩ තුනක්. වැඩ තුනක් කියන්නේ මොකක්ද පොඩි? හිතනවා කියන්නේ වැඩක් නේ. කතා කිරීම වැඩක්, ක්‍රියාව වැඩක්. හිතීම කතා කිරීම ක්‍රියා කිරීම කියන වැඩ ටික සිද්ධ කරන්නේ කොයි අවස්ථාවේද? හැම වෙලේම වෙනවා කියන්නේ. පණ දෙයම තමයි. පණ දෙන හැම වෙලේම වෙන්නේ නෑ ඔබ. නිදා ගන්න වෙලාවට. හරියට හරි. නිින්ද ගිය වෙලාවට. ඒ නිින්ද ගිය වෙලාවට හිතන්නේ නෑමයි. කතා කරන්නේ නෑ, ක්‍රියා කරන්නේ නෑමයි. හා. කොයි වෙලාවකටද කරන්නේ? නිින්දෙන් හැරෙනවා නම් ක්‍රියා කරනවා නෙමෙයි. නිින්දෙන් හැරෙන්නම් වෙනා නිින්ද නැගිටලා හැරෙන්නේ. <laughs> නිදාගෙන හරියට හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් නිදෙන් නැගිටලා ආපහු ඒසනෙම නිදා ගන්නවා. ඒ නිින්දෙන් හරියට හම්බෙන්නේ නැහැ කාටවත්. බෑ ඒක වෙන්නේ නැහැ කවදාවත්. නිින්දඩිය වෙලාවටත් සිහි නැති වුණා කියන අවස්ථාවක් කියලා අපි කියනවා සාමාන්‍යයෙන්. සිහි නැති වෙච්ච වෙලාවටත් ওই ප්‍රතිචාර දක්වන්නේ. හිතන්නේ නැහැ ඒකට. හිතන්න බෑ. කතා කරන්නේ කියලා කරන්නේ. නැත්නම් මේ කතා කිරීම ක්‍රියා කිරීම හිතීම වෙන්නේ කොයි වෙලේද කියලා මම හිතුවේ. ප්‍රශ්නයක්ද? නිින්දේ කතා කරනවා ආය නිින්ද නෙවෙයි. නිින්ද නෙවෙයි. නිින්දේදී ඔක වෙන්නේ නැහැ. මම පස්සේ පැහැදිලි කරන්නම්. ওই ක්‍රියාකාරීත්වය සංකීර්ණව සිද්ධ වෙන සිතේ ක්‍රියාකාරීත්වය ගැඹුරින් කියලා දෙන චිත්තානුපස්සනාව ගැන වැඩි කරනකොට මම කියලා දෙන්න ඇයි මේ අවස්ථාව එන්නේ කියලා. ඔක්කොම මෙතන කියන්නේ සංකීර්ණ වෙන විදිහට. ප්‍රශ්න ගොඩයි වෙන්නේ. නිින්දෙන් ඇවිදින අය නිින්දෙන් කතා කරනවා කියලා අපි කොට ඒක නිින්ද නෙවෙයි අතන. හරි. ඊට අතර අවස්ථාවක් තියෙනවා. ඊට පේන වෙලාවේ ඔය කිව්වගේ ඇඟේ එහා පැත්තට මෙහා පැත්තට පෙරලෙන වෙලාවේ ඇවිදින වෙලාවේ කතා කරනවා කියන්නේ නිින්දෙන් කතා කරනකොට එහෙම වෙන්නේ. අදත් එහෙම හරි එහෙනම් තමයි රහතන් වහන්සේලාට හිණ පේන්නේ නැහැ රහතන් වහන්සේලා නිින්දෙන් කතා කරන්නේ නැහැ රහතන් වහන්සේලා ඇවිදින්නේ නැහැ ඔය මොකක් කෙරෙන්නේ නැහැ. හරි ඒක වෙන්නේ නැහැ. සාතන් වහන්සේලා වුණාට ඒක කෙනෙක් එකක්වත් දෙන්නේ නැහැ. ඊට කලින් නෙවෙයි. බුදුහාමුදුරුවෝ තියෙන බුදු වෙන කලින් ඉන දැක්කා. බුදු වෙලා දැකපේන්නේම නැහැ. ඒ වෙන්නේ අතර අවස්ථාවකදී සාමයේ සිතේ විකීර්ත භාවයන් දෙන්නේ. සිතේ දුර ගතියත් ඒක වෙන්නේ කොටිම කියනවා. නීවරණය. ඒක හරි ආගේ කොන්නේ ඒක වෙනදට පස්සේ ගියා දෙන්න. දැන් ආවේ එතකොට මේ ටික වෙන්නේ කොයි වෙලේද කියලා මම හිතුවේ. සිතීම් කතා කිරීම ගියාගෙන වෙන්නේ කොයි වෙලේද. අර ආයතන වලින් එකට ආයතන වලින් සිග්නල්ස් එනවා හරියටම හරි උත්තරයි මට ආයතනයට අරමුණු හයෙන් කෝකට හරි ගමන්නේ දැනෙන අවස්ථාවකට පමණයි මේ වැඩටම සිද්ධ වෙන්නේ හිතීම කතා කිරීම ක්‍රියා කිරීම කියන තුනටම යන්නත් පුළුවන් එකක් වෙලා නැති හිතලා නතර වෙන්නත් පුළුවන් හැබැයි මේ දෙක නැති වුණා මේක වෙනවා හිතලා නතර වෙන්න පුළුවන් හිතලා කතා කරලා නතර වෙන්න පුළුවන් හිතලා කතා කරලා ක්‍රියාවට යන්න පුළුවන් කතා නොකර ක්‍රියාව කරන්න පුළුවන් හරිද? එතකොට ඔය තුනෙන් එකක් අනිවාර්යෙන් හිතනවා කියන එක සිද්ධ හරි? ඒක තමයි බුදුහාර කිව්වේ මේක සිද්ධ වෙන්නේ මන ආයතනෙමයි මොළයේ මුල් කරගෙනමයි. හරිද? ඒකයි කිව්වේ මනෝ පුබ්බංගමා ධම්මා මනස මුල් වෙලා ධර්මතාවයක්. අපි දැන් ওই පණ කියලා කතා කරන්නේ. ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට අනුව මනෝමය අන්න ඒක තමයි හිතනවා කියන්නේ. ඊට පස්සේ විදුහාර කියනවා වාසතිවා කරුතිවා කතා කරනවා ක්‍රියා කරනවා හැබැයි මේක නැතුව බෑ හිතන්න නැතුව බෑ ඒක ඉතින් හොඳ වෙන්න බලා නරක වෙන්න බලා ඔච්චරයි ඒක හොඳින් හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා නැත්තම් නරකින් හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා පදුට්ට එනවා පසන්නේ එනවා ප්‍රසන්න වෙන්න පුළුවන් පිරිසුදු වෙන්න පුළුවන් හොඳ වෙන්න පුළුවන් ඒක අපරිදි වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් හරි කරන්නේ උතරයි එතකොට මේ වැඩ තුනට අමතරව කරපු වැඩක් මට කියන්න ඔය අයියා මේ ජීවිත කාලයේම ජනමනාත් කරලා නැහැ අරමුණු ගන්නකොට ඒවට අනුව හිතුවා කතා කරලා. හරි. එහෙනම් වෙන සත්‍යෝ මොනවද කරන්නේ මේ ටිකට අමතරව? ඈ? ඒකමයි. තිරිසන් සතා ගත්තත් ඒ සතා අරමුණ හරි දැනෙනවා දැනෙනවට අනුව හිතනවා කතා කරනවා පියගන්න. හරි. හිතන්නේ කරන්නේ. හරිද? හිතන්නේ නැතුව කරන්නේ. අපි මේ දැක්කම මේ අපි කියන්නේ නැහැ පූතට කෑ ගහන්නේ නැත්නම් බල්ලකට නගුටවන්නේ කියලා අපි කියන්නේ නැහැ හැබැයි උහිතලා බලනවා. සද්ද පිටක නොබුරන විදිය වෙනස් නැද? එහෙනම් තමන් පෙර සංසාරේ හිටියා හෝ නොහිටියා හෝ පෙර සංසාරේ සත්‍යයක් වෙලා හිටියනම් තමන් මොකද කරලා තියෙන්නේ? එහෙනම් දෙවියෙක් බ්‍රහ්මයේ හිටියා හෝ නැතා හෝ අපිට හිටියද නැතද ප්‍රශ්න නැහැ. හිටියා නැතා හෝ ඒ තත්ත්වයට આવොත් එයාට කරන්න වෙන්නේ මොකක්ද? එතකොට මොකද දෙවියන්ට තියෙනවා නම් ඇඟක් ලැබෙනවා නම් ඒක සුගම වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන්. එයාට වෙන්නේ ආයතනමයි බුදුආරෝප හැදෙලුම් කියනවා. දෙවියන්ට ලැබෙනවා දිබ්බ චක්කු දිබ්බ සෝත දිබ්බ ගාන දිබ්බ දිවා දිබ්බ කාය දිබ්බ මන. දෙවියන්ට තියෙන ඔය ආයතන ටික. ඒකේ ආකාරය වෙනත් වෙන්න පුළුවන් හැඩ වෙනත් වෙන්න පුළුවන්. හරි හැබැයි යා කරන්නේ තේන මොනවාද? හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා එනම් പ്രേතය අසුරය නිරේ ඉන්න සත්‍ය අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? හිටියා හෝ නැතා හෝ ඉන්නවා නම් ඒ සත්‍යය කරන් දෙන්න මොනවා. එහෙනම් මුළු සංසාරේම මම සත්‍යයටම කරන් දෙන වැඩ ටික මොනවාද? හිතනවා ක්‍රියා කරනවා කතා කරනවා. හරිද? කොයි වෙලාවේද? ආයතන ආයතන වලට අරමුණු දැනෙන වෙලාවේදී. හරිනේ? දැන් ඔයාට ඕන කිව්වා සංසාරයෙන් එදෙර වෙන්න. නතර වෙන්න ඕන කිව්වේ. හ්ම්. දැන් කවුද මේ වැටුණ කරන්නේ? තමන්. තමන්මයි. කවුරු හින්දාද කරන්නේ? කවුරුත් ඔකට බලපානවද? නෑ. වෙන බාහිර සබාලගෙන කවුරු කෙනෙක් කිව්වා හරි අර කෙනෙක් දැන් මොනවා හරි අයියා තමන්මයි හිතන්නේ. හරිද? ඒකට කවුරුත් බාහිර කියන්නේ ඒක බාහිර හේතුවක් කියලා තමන් කරන්න ඕනේ අනිවාර්ය හේතුවක් හින්දා වෙන්නේ. හේතුවක් වෙන තමන් කරනවා. එතකොට ඒක කරන්නේ තමයි. හරි? ඒක බාහිර හේතු තියෙන උන්ට. හේතු තියෙන හැබැයි ඒක කරાવી තමයි. එහෙනම් ඒකට වගේ කියන්න ඕනි කවුද? එහෙනම් තමන්ට සංසාරයේ නතර කරන්න ඕන නම් මොකද කරන්න ඕනි කියලා දැන් කියන්නේ. අරමුණු අරමුණු ගන්න එක නවත්තන්න බෑ අරමුණු ලෝකේ තියෙනවා සද්දේ දැන් මේ සද්ද නවත්තන්න ආයතන පහනේ නවත්තන්නත් බෑ සිතුවිලි සිතු සිතුවිලි ආයතන වලින් ලැබෙන ආරමුණු ඒක නවත්තන්න අපිට බෑ ඒ දෙක ඒ දෙක මාර්ගය ගන්න ඕන තමන් මොන ක්‍රියා මාර්ගයද ගන්න නවත්තන්න කොහොමද නවත්තන්නේ? අපි මේ රත නවත්තන්න මේ ලෝකේ තියෙනවා. ගත නවත්තන්නයි අපි රත නවත්තන්නේ. තමන් තුල ඇති ක්‍රියාව නවත්තන්න. දැක විතරයි. ඒ අරමුණු ක්‍රියාවට නදන්නේ නැතිව. මතකයි අර අර process එක නැති කරගන්න. මතකේ නෙවෙයි Tamante ඒ අනුව හිතාන්න නැතුව ඉන්න පුළුවන් කමකට එච්චරයි. දැක්කොත් දැක්කයි දැකලා හිතලා හරියන්නේ නැහැ. දැක්කොත් දැක්කයි දැක්කේ දැක්කොත් දැක්කා විතරයි තමයි එතනින් යාර දැක්ක දේ ගැන හිතලා නැහැ කියලා එකයි බුදුහාම කියන්නේ. ඔයා හිතාගෙන දැක්කාම දැක්කේ නැහැ කියලා හිතාගන්න කියලා. එහෙම කියන්නේ. දැකලා දැක්කේ නෑ වගේ ඉන්නවා කියන එක වෙනම එකක්. ඒක හිතලා කරන්නේ. දෙතරිට නැත්තම් ඔයා කරන්නේ මේ විදිහට මම දන්නවා. හරිද? ඉබේම වෙන්න ඕනි. කරන්න බෑ. ඒක තමයි මේක තියෙන විශේෂ වැඩේ හේතුන් නිසා ඒක සකස් වෙන්න ඕනේ. එහෙනම් අරමුණු දැනෙනකොට හිතනවා කියන එක හේතුවක් නිසා සිද්ධ වෙනවා. එහෙනම් ඒකට හේතු සපයන්න ඕනේ අපි අරමුණු දැනෙනකොට හිතන් නැති වෙන තත්ත්වයට සිතපත් කරගන්න. හිතපත් කරනවා කියන්නේ හිතන්නේ නැති වෙන්න ඕනේ ඇත්තට. ආන් එහෙම වුණා නම් ඕම් වැඩි හරි. එහෙනම් හිතන්නේ කවුද? කතා කරන්නේ කවුද? කතා කරන්නේ කවුද? ක්‍රියා කරන්නේ කවුද? එහෙනම් ඒක නතර වුණා කියලා දන්නේ කවුද? තමයි. ආන් එදාට දැනගන්නවා තමන් රාත් වෙලා කියලා. මම ඔබ තමයි ඇවිල්ලා. හරි. ඔය එක ප්‍රශ්නයකට උත්තර දෙන්න ගිය කාලේ පැය 3ක් ගිහිල්ලා ඉවරයි. හරි. ඒ කියන්නේ හම්දුනේ කාය සංකාර වචී සංකාර කියන එක හම්දුනේ එක්ස්ප්ලেইন කරේ. ඒක තමයි පෙර ඒවට කිව්වේ නෑ නේද උත්තරේ මට. දැන් කියයි ඉතින් ආයෙ කරන්න දෙයක් කරන්න කිව්වට. කරන්න කියලා තේරෙන්නේ ඔන්න ඔය නතර කරන්න කිව්වේ. දැන් තමයි භාවනා කරනවා අර කරනවා කරනවා කියලා සංකාර පවත්වපෙන්නේ කරේ. බුදුමාර්ගයේ සංකාර නවත්තන්න කියලා. තව සංකාර පවත්ව පවත්ව නිවන් දකින්න හදනවා. කාදාත් වේද එතකොට. ඇයි දෘෂ්ටිය වැරදි? චේතනාවර තමයි කිව්වේ බුදුමාර්ග චිත්ත කර්ම නැත්නම් චිත්ත සංකාරය. කතා කරන හැම වෙලේම වාටි සංකාර නැත්නම් වාටි කර්ම. ක්‍රියා කරන හැම වෙලාවකම කාය සංකාර නැත්නම් කාය කර්ම. කර්මක්ෂය කිරීම කම්මක්ඛයෝ නිබ්බාන. සංකාර නිරෝධෝ නිබ්බාන සංකාර නිරෝධ කරන් කර්මක්ෂය කරන්. දැන් ඔය කරේම වත්. ඉතින් දැන් නිවන් දකින්න පුළුවන්ද? මාර්ග බල හම්බෙන්නේ. ඉතින් මුන් කයි කරන අර කරන මේ කරන ඕනි නිවන් දකින්න පුළුවන්. බෑ. ඇයි? කරන්න දෙන දේ සරලයි. තමන් සංකීර්ණ කරගෙන වරද්දගන්න. දැන් ඔයා කියන්නේ හිත හදා ගන්න ඕනි කියලා නිවන් දකින්න. හිත හදා ගන්න ඕනේ නැහැ හිත නැති කරගන්න. කියන්නේ මම හිත හදා ගන්න භාවනා කරන්න. භාවනා කරන්න හිතක් තියෙනවද නැද්ද කියලා දන්නේ මම පාත් කියන්නේ. හදා ගන්න ගැතියෙන්නේ. අතේ ගැටෙන්න මම කියන්නේ තාම ඉඹලන යන්නේ. තාම ඔඩි පන්ති නෑ යනකොට ඔක තමයි තමයි වෙන්නේ. හරිද? හිත හදා ගන්න නම් භාවනා කරන්න ඕනේ නැහැ ඉතින්. කොහොමද හැදිලා තියෙන්නේ? දැන් හරිද? ඒතර ඇයි ඔය හිදීම කතා කිරීම ගියා කිරීම කරන්නේ? පාත් එක මොකද? ඒක තමයි අපි ඒක තමයි තවත් බලයක් කරා යන්නේ. ඒකෙන් අල්ලගන්න එක තවත් ඒක තමයි සංසාරේ පුරා තමන් කරේ. සංසාරේ පුරා පුරුදු කර දේ. හිතීම කතා කිරීම ක්‍රියා කිරීම කරපු එක අරමුණු ගන්න. ඒක නතර කරන එක තමයි බුදුආරක මේ පටිසෝත ගාමිනී කියෝගේ කන පිට වැඩක්. ප්‍රතිවිරුද්ධ වෙලා. මෙතෙක් කළ දේ සමාන සංසාරයේ හැම සත්‍යයක් විදියටම භවය තුල මේ අරමුණු දැනින වෙලාවේ හිතුවා කතා කරා ගියා කරා. නමක නතර කරනවා කියන වැඩේ නතර කරන්න බෑ. නතර වෙන විදියට හේතු සපයන්න. නතර කරන්න. හිතලා හිතන නතර බලන්න. බෑ. එකක් හිතනවා. එහෙනම් බෑ. එහෙනම් නතර වෙනවා කියන එකයි කිව්වේ ආන් එකයි කිව්වේ මේ මම කිව්වේ තමන්ට නිවන් දකින්නවා කියන එක නිවන යනු හේතුන්ගෙන් තොර එකක්. හේතු නිසා මේක සකස් වුණා. එනම් හේතු නැති කිරීම නිසා සකස් වීම නතර වුණා කියන එකයි කියන්නේ. එහෙනම් ඒකට හේතු වලින් තොරයි. එහෙනම් නිර්වාණය අසංකතයි. සංකත නැහැ. සකස් කරන්න බෑ. සකසීම නතර වෙන එකයි වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම සංකත ධර්ම. මේවා සංකාරකේ සකස් වෙනවා. සකස් වීම නතර වෙනවා. හරි හේතු නතර කරනවා. දැන් ඉතින් අපිට හොයන්න වෙනවා ඇයි මේ කර්ම ටික එහෙම නැත්නම් සංඛාර ඇති වෙන්නේ? අරන් මේක හරියට දැනගෙන ඒක නතර කරගුණා වැඩි ඔතනින් ඉවරයි. එතකොට හම්තුනේ මේක දැන් මේ දැන් හොඳ පැත්තේමයි නරක පැත්තේමයි දෙකම නේද? ඒකම නැති ගන්නවනේ. හිතාන ඉන්නේ පින් කර කර අයින්ද කියලා පස්සේ කියලා දෙන්න තව ටිකක්. අපේ උඹලා හිතා ඉන්න මම පින් කර කර යන්නම් කියලා. හොඳ වෙවත් එපා නරක වෙවත් එපා දෙකම එපා. හැබැයි හිතා ඉන්නේ මම පින් කරා පින් කරා මම ගොඩක් පින් කළා. ඒක දැන් මට නිවනට ලඟ වෙනවා. පින් කරන්න කරන්න නිවනින් ඈත් වෙනවා. දැන් ඒකට මම තවත් ආසාව ඒ මම කරන්නේ. ඇත්තටම. පව කරන්න කරන්න කොහොමත් ඒත් ඈත් වෙනවා. දෙකම එපා. බුදුහාම කිව්වේ පුඤ්ඤ පාප පහීනස්ස කියලා. මේක තමයි දැන් හොයන්න ඕනේ ඇයි මේව සිද්ධ වෙන්නේ. මම හේතු ටික කියලා දුන්නාම කරන්න තියෙන්නේ ඊටාම පොඩ්ඩයි. වැඩ වරද්දගත්ත ඉන්න වැඩ ගොඩාක් කර කර ඉන්න සංසාරේ යන්න. සංසාරේ යන්නේ නවත්තන්න කොරන් දින පොඩි කඩේ ටික. යප්. හරි. දැන් අයියෝ කොහොම නොවුනේ? වැරදි විදියට ඔබ ධර්මය අවබෝධ කරගන්න. ඒ තමයි මේකේ තියෙන මූලිකම ප්‍රශ්නය. තමන්ගේ දෘෂ්ටිය එහෙම නැත්නම් අවිද්‍යාව. හරියට දන්නේ නැහැ එච්චරයි. කල යුත්තේ දන්නේ නැහැ නැපල යුත්තේ දන්නේ නැහැ. දන්නේ දෙක තමයි අවිද්‍යාව. හරිද? දැන් තව කොහොමද ගැඹුරු පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඔක නැත්තම් මම තේරෙන්නේ නැහැ. මේ කර්මය නතර වෙන්න ඕනේ කියලා මම දැන් පැහැදිලිද? දැන් කර්ම නතර වෙන්න ඕනේ. කර්ම කරන්නේ කර්ම ක්ෂය කරන්න. කර්ම කලේ කවුද? තමන්. මම නතර කරන්න ඕනේ කවුද? තමන්. හරිද? නතර කරන්න බෑ. නතර වෙන විදියට හේතු සපයන්න ඕනේ. නතර කරන්න බෑ කාට? නතර වෙන්නයි ඕනේ. වෙනවා. දැනෙන වෙලාවකදී එන දැනෙන වෙලාවේ අරමුණු තියෙනවා, ඒ කියන්නේ ඒවා දැනෙනවා. දැනෙන වෙලාවකදී කර්ම නතර වීමක් වෙච්ච අවස්ථාවක් පමණයි ඔහු ආර්ය භාවයටපත් වුණා කියලා තීරණය කරනවා. හරි. මම කියව දැන් සරලව තමයි මතක තියාගන්න. ඒක අවිද්‍යාවන්මයි සිද්ධ වෙන්නේ. අවිද්‍යාව යම් මට්ටමකට දුර වෙනවද? ඒ දුර වෙනකොට ඔහුට අවස්ථාවක් එනවා කර්ම නතර වෙච්ච ඒ පළවෙනි අවස්ථාව තමයි සෝවාන් වුණා කියලා කිව්වේ. හැබැයි ඔහුගේ අවිද්‍යාව ඉවර නෑ. තාම අවිද්‍යාව තියෙනවා. ඒ හින්දා ආයිත් මේ පුහුණුව ඔහු කරන්න ඕනේ. එහෙම කරනකොට ආයිත් අවස්ථාවක් එනවා. ආයත් කර්ම නතර වෙච්ච වෙලාවක් ඔහුට තේරෙනවා. ඒ වෙන්නේ දකදා ගන්න. ඒත් අවිද්‍යාව තියෙනවා. එයාත් අවිද්‍යාව දුරු කරන ආයත් අර පුහුණුව කරන්න ඕනේ. කරගෙන යනකොට අනාගාම වෙනවා. හැබැයි අවිද්‍යාව ඉවර නෑ. ඒත් එන්නේ කරුණ නතර වෙනවා. රහත් වෙනකොට අවිද්‍යාව සම්පූර්ණ ඉවරයි. කර්ම නතර වෙන අවස්ථාවකට එනවා ආයෙත් වෙන්නේ නැහැ එකක්වත් හරිද හම්තනේ ඒකට දැන් අපි මේ සාමාන්‍ය ජීවිතයේ කරන හැම දෙයක්ම මේ එක කියන්නේ හොඳ කියන්නේ කුසල් ප්‍රතිසම් වෙන්නේ එක නරකයි තන්තරේ යන්න හේතු වෙනවා කියලා මතක තියාගන්න ඉතරයි මොනවා කරත් මම ඕක හරියටම තමන්ට චිත්තානුපස්සනා කරනකොට කියා දෙන්න මේ එක ක්ෂණයක්වත් තමන්ට නෑ භවයේ වෙනුවෙන් කර්ම සකස් නොවිට අර නිින්දගේ වෙලාවේදී නැති වෙච්ච වෙලාවයි හැරෙනවා. නිින්දගේ වෙලාව තී නැති වෙච්ච වෙලාවත් හැර අනිත් හැම වෙලාවකම තමයි භවයට කර්ම සකස් කරන්නේ. ඒ තමයි සංසාරේ භයානකයි කියලා බුදුහාම කිව්වේ. දැන් ඒක කියා දෙන්න ඒක භයානකම කියා දෙන්න. මේක තමයි තේරෙයි. තමන් ඉන්න තැන. දැන් හරි දැන් කිව්වේ වැඩි. මොකයි වෙන්න ඕන දේ. කරන්න තියෙන දේ තාම කියලා දුන්නේ. ඔය වෙන්න ඕනේ තමයි ඒක වෙයි. ඒක වෙන්න තමන කරන්න ඒවා ටිකක් දැන් තියෙනවා. ඒතර කරන්න ඕන ටිකක් දැන් ඊළඟට කියලා දෙන්න වෙනවා. ඒ වගේම කරන්න ඕන ටික කරනකොට නොකරන්න ඕනේ ඒවා ටිකුත් තියෙනවා. ඒතර නොකරන්න ඕනේම කර කර කරන්න ඕනේ කරාට හරියන්නේ නැහැ. මොකද මේ தත්ත්වයට එන්න නම් බුදුහාමුදුරුවෝ දක්වනවා භාවයේ තබ්බංච භාවිතං පහ තබ්බංච පහිනා භාවිතා කර යුතු ටිකක් තියෙනවා. ඒ කියන්නේ කල යුතු දෙයක් තියෙනවා. පහතබ්බන්ජ අත්හල යුතු එතන නොකල යුතු ටිකක් තියෙනවා. ඒක නොකරන්න ඕනේ. නොකල යුත්ත නොකරමින් කල යුත්ත කරමි. වැඩ දෙකක් තියෙනවා. ඔය දෙක මොකද කරන්නේ? කල යුත්තයි නොකල යුත්තයි. කල යුත්තයි නොකල යුත්තයි මේ දෙකම මොකද කරන්න ඕනේ කියලා මම අහන්නේ. ඈ දෙකම ප්‍රැක්ටිස් කරන්න මොකද වන්නේ? කල යුත්ත ප්‍රැක්ටිස් කරන්න නොකල යුත්ත ඒ දෙකමද දෙකටම කලින් මොකද කරන්න ඕනේ කියලා අහන්නේ. දැන් කරේ යුත්තේ මොකද්ද? ඒක තේරුම් ගන්න. තේරුම්? කලයුත්ත මොකද්ද කියලා නොකලයුත්ත මොකද්ද කියලා දැනගන්න. ඕක නොදන්න කම තමයි අවිද්‍යාව. හොරන්න තියෙන එක දන්නේ නැහැ, නොකරන්න ඕන එක දන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ අභිඥාතං අභිඥේයං කරන්න තියෙන දේ මොකද්ද නොකල යුත්තේ මොකද්ද කියලා පළමිනේට දැනගන්න. ඔලක දන්නේ නැතුව පටන් ගන්න මොකාරි ගන්න ඕනේ භාවනාව තිබුත් එහෙත් පිහින් භාවනාව කරන අර හෙත් ඉරක් තියෙන මොකද ඒකටත් වෙන මොනවා හරි ගන්න ඕන එකක් කොල කරා ඉඳලා එහෙම හරියන්නේ නැහැ. ඒක ඔක වෙලා තියෙන්නේ. ඒකට භාවනාව තිබුත් ඒක වෙනවා ඉතිල් ගන්නකොත් ඒකක් කරනවා. එහෙනම් මල් පූජා කරනකොත් ඒකක් කරනවා ඔක්කොම කරනවා. හරි ඒකයි වෙලා තියෙන්නේ. දැන් ඔක කොහොමද කරන්නේ කියලා දැන් ඊළඟට කියලා දෙන්න. හොඳයි එහෙනම් බුදු පූජාව තියෙනවා බුදු පූජාවෙන්පත් කළා මේක නතර කරනවද කොහොමද නතරනේ එහෙම නැත්නම් හරිද ඔය Pause recording. Pause. Give it a හරි ඒක රෙකෝඩ් වෙනකොට දැන් එතකොට දැන් ඒක පෝස් වෙලා තියෙනවා මේ. දැන් හමුදුර මේ මේකම නවත්තන්න දෙන්නේ නැත්නම් මියුට් කරන්න විතරද ඕනේ. මියුට් කරන්න හරි මම අද දැන් ඕනේ නැහැ නේද? ආ එනවා බහලම දානවද? වෙන මේ මේ එක්ස් අවුට් කරාම හරි ඉතින් ඒක එහෙම. හඟක් කරන්න හරි. ඔව් හරි. ම්ම් අද දැන් ආයෙ පටන් ගන්නකොට ආයෙ ගෙවම හරියනවා. හම්බුනේ ආයෙත් කාමරේ අරින්න පුළුවන් මේ මීටින් රූම් එක. ආ. ඒක තමයි තමයි. කැමරාව видим. හොඳයි කවුරුත් වෙන සාදුකාරයක් පවත්වන්න. දැන් අපි එන කෙටියෙන් බුදු පූජා පවත්වමු කාලය අනුව කරුත් වෙන මේ ගාතාවන් කියමු. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතම් ලෝකජිත්ඩං නරාසවං යාවතා භගවා ලෝකේ තින්ටේ තව සාසනං තාවතා පති ගන්නන්දු පූජා ලෝකානුගම්පයා දකෞත්‍යකට ගාථා කියමු ඝනසාරප්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝදං ගන්ධ සම්භාරයුත්තේන දූපේනාහං සුගන්ධිනා පූජේ පූජනීයං තම් පූජාභාජන මුත්තමං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේ තම් භගවා පතිගන්නාතු මුත්තම අදිවාසේතුනෝ පන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අතිවාසේතු නොබන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අතිවාසේතු නොබන්තේ සම්බන් සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම සාදු සාදු සාදු දැන් අපි ආහාර වෙන නැතුකෝ